අවන්ත හාමික තුමතුනි මේ දිනවල ඔබ නිතර අහන්න ඔබට නිතර අහන්න ලැබෙන ඇති ත්‍රිපිටකයේ වැදගත්කම කුලගන් නොමින් දේශනා උත්සව ආදී සියලු දෙයක්ම සංවිධානය කළා කියනවා මොකද ඒකට හේතුව බුද්ධ වචනය විකෘති කරමින් සමාජය තුළ ගොඩනැගෙන මතවාද වලට ඉඩ දෙන්නේ නැතුව බුද්ධ වචනේ වැඩගත්ම කුළු ගන්නවා. ඒතරම්ම මේ සමාජයේ මිනිස්සුયો බුද්ධ වචනේ දන්නේ නැහැ. බෞද්ධ සමාජයේ අය බුද්ධ වචනේ දන්නේ නැහැ. අපි නිකමට කල්පනා කරලා බැලුවොත් මේ සමාජයේ තියෙන ආගම් ක්‍රිස්තියානි අය කතෝලික අය බයිබලය දන්නවා. නොදන්න අය ඉතාම අඩුයි. මුස්ලිම් අය කුරාණය දන්නවා. නොදන්න අය ඉතාම අඩුයි. බෞද්ධ අය දන්න අය ඉතාම අඩුයි සිටිනවා. ඒක ඇත්තක්. එච්චරටම මේ වැදගත් මෞවාදී ඉක්මවපු සත්‍යවාදී ජීවිතේ සත්‍ය වෙනවා දෙන ලෝකයේ වැදගත් යයි යමක් ඇද්ද කතා කළ හැකි. එය අන්තර්ගත මේ ධර්මය අදහන අයයි ධර්මයේ දන්නේ. කොච්චර වාසනාවක්ද? ඉතින් එහෙනම් පින්වතුනි අපි බලන්නට ඕනේ උදේට කල්පනා කරන්න, තේරුම් ගන්න. අපි විවිධ අයගේ මතවාද අදහස් ඔස්සේ යන්නේ නැතුව මූලික බුද්ධ වචනයට ගරු කරලා ඒ මූලික බුද්ධ වචනේ ඉගෙන ගන්න ඕන. ඒ දැනගත්තොත් ඉගෙන ගත්තොත් තමයි අඩුම තරමේ අපට නාමිකව හරි බෞද්ධ කියලා කතා කරන්න පුළුවන්. දැන් අපින් කවුරු හරි ඇහුවොත් ඔබගේ ශාස්ත්‍රවලගේ අදහස මොකද්ද කියලා. දැන් ක්‍රිස්තියානි අයකින් අල්ලාගේ අදහස් මොකක්ද මුස්ලිම් අයකින් අල්ලාගේ අදහස් මොකක්ද කියලා දෙන්න පුළුවන්. කතෝලික අයකින් යේසුස් වහන්සේගේ අදහස මොකක්ද කියලා දෙන්න පුළුවන්. නමුත් බුදුරන් වහන්සේගේ අදහස මොකක්ද කියලා ඇහුවනම් අපට හිතන දෙයක් කියලා කියන්නේ දැන් එයාලා කතා කරන්නේ මේ බයිබලයේ මේ කොටස මෙහෙම තියෙනවා. පුරාණයේ මේක මෙහෙම තියෙනවා. අපි අපිට හිතන දෙයක් කියලා කියන්නේ අපට පුළුවන්කම තියෙන්න ඕනේ. මෙන්න මේ දේශනාවේ මෙන්න මෙතන මෙහෙම තියෙනවා කියලා පෙන්වන්න. එහෙම හරි පුළුවන්කමක් තිබුණොත් අඩුම තරමේ අපට දහම දැකීම පැත්තකට කියලා බෞද්ධ කියන ඒ බුදුරණවහන්සේ පෙන්වපු දර්ශනය හරි අපි බුදුරණවහන්සේ පෙන්වපු කරුණ හරි ඉගෙන ගන්නවා කියන කාරණාව පෙන්වනවා. ඉතින් අද ඒකත් අඩු අඩු කියන්නේ නෑ කියලාම කතා කරන්න පුළුවන්. ඉතාම සල්ප දෙනයි. සමහරවල් අපිට ඉතින් පුළුවන් පැවිදි අය දන්නවා කියලා. පැවිදි අයගෙත් ඉතාම ටික දෙනයි. දිනයක කවර කතාවක්. ඉතාම ටික දෙනයි කියන එක එහෙනම් පින්වත්නි ඔබට සතුටු වෙන්න පුළුවන් අපි අපේ ජීවිතයේ බුදුරණන් වහන්සේගේ විශාල ධර්ම ප්‍රමාණයක් තියෙන මේ කාරණා අපි ක්‍රමානුකූලව ඉගෙන ගන්න යොමු පිළිබඳව. මොකද මේ ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ඉගෙනගෙන අවසන් වෙන්නේ හරියට ඉගෙනගෙන අවසන් වෙන්නේ නිවීමත්. මොකද මේ ධර්ම තුල ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉස්මතු වෙන ප්‍රතිපදාවක් තියෙනවා. එහෙනම් මේ ධර්මයේ අපි හරියට ඉගෙන ගත්තොත් ඒ ධර්මයේ තුල තියෙන කාරණා සමාජයේ සදාචාරයේ සමාජයේ ගුණධර්ම හොඳ මිනිසෙක් වෙනා වගේම මනසත්‍ය තුළ උපරිම ප්‍රයෝජන ලබා ගන්න හැකි ඉදිහි චින්තනයක් මෙහෙවලා නිවීම කරත්තීමෙන් පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වැදගත් දේ ගැන හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ධම්රී පදනම් පාදක කරගෙන අපි අංගුත්තර නිකාය සාකච්ඡා කරමින් සිටින්නේ ඒකක නිපාතය ඉවරයි අපි දුක නිපාතය තමයි සාකච්ඡා කරමින් සිටින්නේ මේ මම මේ පිළිබඳව පැහැදිලි කළා අංගුත්තර නිකායෙන් බුදුරණන් වහන්සේ දේශනා කරේ නෑ බුදුරණන් වහන්සේ කරපු දේශනා පළවෙනි සංගායනාවේදී අංගුත්තර නිකාය සංයුත්ත නිකාය මජ්ක්‍ධිම නිකාය දීඝ නිකාය වශයෙන් මාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩිහත් වෙලා කොටස් කරපු විග්‍රහයක් වෙයි අපි ඉගෙන ගන්න අංගුත්තර නිකාය කියන මේ කොටස බුදුරණන් වහන්සේ ඉදිරියෙන් කියපු කරුණු යම් පිළිවෙලකට එකතු කරපු විග්‍රහය තමයි මේ අංගුත්තර නිකාය තුළ තියෙන්නේ. ඉතින් අද දේශනා ටික ගොඩක් කලාවට අපට සාමාන්‍ය කරුණු විග්‍රහයක් කියන මේ දේශනාව කුමීම නමුත් මුංජි කාරණා වුණ බුදුරණවහන්සේ කියපු වැදගත් කරුණු. ඉතින් මේ අවස්ථාන පූර්ව ඉදින ආකාරයට දේශනා කරපුවා. ඉතින් අපි මේ මුල ඉඳලා බුද්ධ වචන ඉගෙන ගන්න නිසා කිසිවක් අත නොහැර අපි කතා කරන එක මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් කරන ගෞරවයක්. මොකද හේතුව ආනන්ද ස්වාමීන් වහන්සේ අතහරින්න නැතුව වැදගත් වැදගත් නෑද කියලා බැලුවේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියපු කිසි දෙයක් කිස් දෙවල මොනවා හරි අර්ථයක් තියෙනවා. ජීවිතය සාර්ථක කරගන්න නිවන් මාර්ගට මොකකට හරි අර්ථයක් තියෙනවා. මොකක් හරි අර්ථයක් ඇතුවයි වචනයක් කතා ඒ සියලු දේවල් දෙයක්ම මම මෙහෙම ඇහුවේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. ඉතින් ඒ නිසා අපි ඒ දේ ඉගෙන ගැනීම අපේ ජීවිතයේ එකීක නැතිවලින් අපට ඒ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. අද තියෙන පුද්ගල වර්ගය දුකේ පාන්නේ බුදුරණවහන්සේ දේශනා කරනවා දේමේ වික්‍රේ පුද්ගලා ලෝකේ උපජ්ජමානෝ උපජ්ජන්ති බෞද්ධනිකාය බෞද්ධන සුඛාය බහුනෝජන සත්නානිකාය සුඛාය දේවස්ථාන මහණෙනි මේ ලෝකයේ කුජලයන් දෙදෙනෙක් වේ ඉපදීම මේ ලෝකයාට මේ ලෝක සත්‍යයට බොහෝ අර්ථයේ පිණිස සැපයේ පිණිස හේතු වෙනවා මේ දෙවිසුන් සුව පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතමේදී කවුද දෙන්න තථාගතෝ වරහන් සම්මා සම්බුදු තථාගත සම්මා සම්බුදුරයන් වහන්සේ රාජාජ චක්‍රවර්ති චක්‍රවර්ති රජතුමා මේ දෙදෙනා මේ ලෝකයේ ඉපදීම බොහෝ අයට හිත පිණිස සැප පිණිස පවතිනවා බලන්න මේක විතර නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම නිසා තමයි මේ ලෝකයේ මිනිසුන්ට දුකෙන් නිදහස් වෙන මාර්ගක් පහසුවේ ජීවිතය ගත කරන කුසල ලකුසල් පිළිබඳ විග්‍රහයක් මේ සියලු දේවල් ලැබෙනවා. චක්‍රවර්ති රජ කෙනෙක් ඉපදීමෙන් ඇයි මේ මිනිස්සුන්ගේ යහපතක් වෙන්නේ? අපිට චක්‍රවර්ති රජ කෙනා කෙනෙක් කියන එක තාම ලොකු හැඟීමක් නෑ. ඒ නිසා අපිට රජ කෙනෙක් කියන කාරණාව ලියමු. රජ කෙනෙක් තමයි. ඒ රජතුමා කවුද? ධාර්මිකව රට පාලනය කරන පන්සිල් රකින්න උපෝසත සීල් ගන්න ඒක නම් මේ මුළු මහත් මනුස්ස වර්ගයාම පන්සිල් රකින්න යුතුය. ඉපදින මනුස්ස රාජ්‍ය පාලකයෙක්. උන්ව රාජ්‍ය පාලකයෙක් කියනවා. එතකොට මේ සමාජයේ හොරකම නෑ. මේ සමාජයේ ප්‍රාණඝාතය නෑ. බොරුව නෑ. කිසි දෙයක් නෑ මේ සමාජයේ. එවැනි රජ කෙනෙක් ලෝකේ පහළ වීම තුල ඒ රජතුමා අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ හොඳ දේ තමයි. අද සමාජයේ ඒ ඒ අයට පාලක කියන්නද එච්චරට එවැනි පාලකයෝ හොයාගන්න නැහැ. අද සමාජයේ හිම ගත ගත කරොත් මොකද කියන්නේ? මේ තපස් සකින කෙනෙක්. ඒ කියන්නේ ಗುಣධර්ම පුරලා පාලනයක් කියමු වෙනවන ඒක පාලනයකට ගැලපෙන්නේ නැහැ කියන සමාජයේ තියෙනවා. නමුත් මේ සක්විති රජ කෙනෙකුගේ පාලනය ಗುಣධර්මත් එක්ක තියෙනවා. එහෙනම් මේ පාලනේ දෙවි මිනිසුන්ට හිත පිණිස දහිත පිණිස නොවේ. හිත පිණිස. පාලනයේ තුල මිනිස්සු ධර්මයේ ප්‍රියම් වෙනවා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පාලනය කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ පුදුමහත් කටයුතු මේ පාලනය කරනවා. බුදුරජාණන් වහන්සේගේ පාලනයේ රජතුමා බුදුරජාණන් වහන්සේ සේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කුමක්ද විමුක්ති මාර්ගය සඳහා යොමු කරන පාරමිතිය විමුක්තිය සඳහා එහෙනම් මේ ලෝකයේ දෙවිසුන්ට යහපත පිණිස පවතින සුද්ධිලන් දෙදෙනෙක් ඉන්නවා කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනිත් කෙනා සත්‍යය තමයි ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා "දේමේ වික්‍රේ ලෝකයේ උපදිමානව උපදිතී ආශ්චර්ය මනුෂ්‍ය ආශ්චර්ය මනුෂ්‍ය වෙන්නේ කිනම් ලෝකේ පහළ වෙන්නේ ආශ්චර්ය මනුෂ්‍ය තථාගතෝ තථාගතෝ ච අරහං සම්මා සම්බුද්ධෝ රාජාති චක්‍රවර්ති කවුද ආශ්චර්ය මනුෂ්‍ය දෙන්නේ බුදුරජාණන් වහන්සේ සත්‍යද රජතුමා එහෙනම් රජ රජ කෙනෙක් පාලකයෙක් කියන අපි ළඟින ඕනේ තහගිය බවක් බුදුරජාණන් වහන්සේ කුරු ගන්නවා මේ ආශ්චර්ය මිනිස්සු. ආශ්චර්ය මිනිස්සෙගේ පහළීමක් තියෙනවා සත්පිරිදරිකම. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දින්නා වික්ඛවේ පුද්ගලානම් කාලක්‍රියා බහුජන බහුජනෝ ජනස්ස අනු අනුත්ප්පා හෝති හතමේසං දින්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුජ්‍යලිය දෙන්නේ කුගේ අභාවයේ නැතිවීම බොහෝ ජනයාගේ පසුතැවීමට බොහෝ ජනයාගේ දුකට හේතුවක් වෙනවා. ඒ දෙන්න කවුද? අරහන් සම්මා සම්බුද්දස්ස වයින්ව චක්කවතිස්ස සම්මා සම්බුදුරයන් වහන්සේ සක්විත රජතුමා. මේ දෙන්නගේ කලුරේ කිරීම බොහෝ ජනයාගේ පසුතැවීමට දුකට හේතුවක් වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දේමේ වික්‍රේ සූපාරාහ කතමේදී මහණෙනි මේ තූපාත නැත්නම් චෛත්‍ය කරන වන්දනා කරන්න සුදු දෙන්නේ කියලා. කවුද දෙන්නේ? අරහන් සම්මා සම්බුද්ධ පාදාත දක්වන්නේ. එහෙනම් සක්‍රීය රජතුමාට ස්තූප කරලා වඳින්න සුදුසුද නැද්ද? සුදුසුයි. එහෙනම් බලන්න රජතුමාගේ ස්වභාවය. අසාමාන්‍ය රජ කෙනෙක් නේ. අසාමාන්‍ය රජ කෙනෙක්. ඒකයි බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. විස්තෝප කරලා වන්දනාමාන කරන අය අතර බුදුරන් වහන්සේ සක්විති රජතුමත් විස්තෝප කරලා වන්දනාමාන කරලා සුදුසුයි. එවැනි පාලකයෝ මේ අපට හිතන්නවත් බෑ නේද? ඒ කියන්නේ අපිට ඒව හැංගෙන්නේ නැහැ. පහළට වෙලෙම ඉන්නවාද කියලා. ඒ හැබැයි ශක්ති රජතුමා කියන්නේ එවැනි පාරසී ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දේවි වික්‍රේ බුද්ධහ කතමේ දේ මහණේ බුදුරු දෙවි කියනවා කවුද දෙන්න අතහගතෝ වරහන් සම්මා සම්බුද්ධ පච්චේක බුදු කවුද බුදුරු දෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ එතකොට පසේ බුදුරජාණන් වහන්සේ ගැන අපි දන්නවා පසේ බුදුරජාණන් වහන්සේට තමන් දැකපු සත්‍ය තමන් අවබෝධ කරගත්ත සත්‍ය ඉස්මතු කරන්න බෑ. ඉස්මතු කරන්න හැකියාවක් නෑ. ඉස්මතු කිරීමට වටින නෑ. අනිත්‍ය දෘෂ්ටියක නොයන විදිහට දීමේ හැකියාව නෑ පසේ බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදු කෙනෙකුට විතරයි හැකියාව තියෙන්නේ. ශ්‍රාවකය කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ දේශනා කරන නිසා තමන්ගේ අවබෝධයක් වෙන අයනේ පසේ බුදු කෙනෙකුට බැරි හැකියාවක් අනිත් කාටවත් ලෝකනේ ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දේමේ වික්‍රවේ අසනියා පලන්තින සන්ත සම්ති කතමේ දේ වික්කු කීනාසෝ බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ කාරණාව සමහරවල් ඇති අකුණු ගමන කොට බය නොවන අකුණු ගහනකාරී කලබල නොවන දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි රහතන් වහන්සේ අජානීය හස්තිය. නැත්නම් අජානීයයත් අජානීයයත් ඒ වගේම රහතන් වහන්සේ කියන මේ දෙන්න අකුණු ගහනකොට බය වෙන්නේ නැහැ, තැති ගන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. ඊළඟට ආයෙත් බුදුරණන් වහන්සේට ලකුණු ගහනකොට කලබලෙන්නේ දෙදෙනෙක් ඒකයි බුදුරණන් වහන්සේ අජාන්‍ය ආශ්‍රය අජාන්‍ය හාස්‍ය අජාන්‍ය ආශ්‍රය ඒ වගේම රහතන් වහන්සේ අකුණු ගහනදී කලබලෙන්නේ බය වෙන්නේ නැහැ තවත් දෙනෙක් විග්‍රහ කරනවා බුදුරණන් වහන්සේ ඒ තමයි රහතන් වහන්සේ සිංහයා එතකොට සිංහයා අකුණු ගහද්දී කලබල වෙන්නේ නැහැ ඉතින් තිරිසන් සිංහ. එකයි සිංහ කියන වචනේ කොහොමද ඉදලා තියෙන්නේ? අජානීය හස්තිය අජානීය අසුයන් සිංහ සහ මිනිස්සුයෝ මේ කවුරු කලබල වෙන්නේ නැද්ද? රහතන් වහන්සේ මෙන්න මේ අය අකුණු ගහනකොට තැතිගන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ කියන. ඊළඟ බුදුරණන් වහන්සේ දේශනා කරනවා අර්ථ දෙකක් දැකලා මේ කිඹුල් කිමපුරිස කියන එතන විග්‍රහ වෙන්නේ මේ කීදුර මිනිස්සයා වගේ අදහසක් තමයි වචන කතා කරන්නේ කියනවා. ඒක අපිට කවුද මේ කියන්නේ කියන එක ඒකාන්තයෙන් තේරුම් ගන්න අමාරුයි. කිඳුර පුරුෂයෙක් කතා කරන්නේ නැති කෙනෙක්. ඉතින් කිඳුර කිඳුර යහලා තියෙන්නේ ඒ අය වෙන වෙන්න ඕනේ මේ කියන්නේ. කිඳුර පුරුෂය. කරුණ දෙකක් නිසා වචන කතා කරන්නේ. කියන්නේ කතා කරන්නේ. ඒ කරුණ දෙක තමයි බොරු කියවේ කියලා. බොරු කියන්නේ වෙයි කියලා කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් අයට චෝදනා කරන්න චෝදනා සිදු වෙයි කියලා කතා කරේ. අන්නේ කරුණ දෙක නිසා මේ කිම පුරිස සංසිඳුරු පුරිසයා වචන කතා කරන්නේ නැහැ. කතා නොකරන කෙනෙක් පිළිබඳව. දැන් අපි සිඳුරු සිඳුරුකින් අහලා තියෙන සමහරවිට ඒ අය ගැන වෙන්න පුළුවන් ඉක්ම පුරුෂ කියලා කියන්නේ. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දින්නම් වික්කවේ ධම්මාන අතිත්තෝ අපපටිවානෝ මාතුගාමෝ කාලංකාරෝත් කතමේ කතමේ සම්දින්නවා මහණෙනි මාතුගාමට කාන්තාව කරුණු දෙකකින් සතුටටපත් නොවි කලුරි කරනවා ඒ තමයි මෛතුන සේවනයක් ධර්මං වැඩිමක් කියන්නේ මෙන්න මේ කරුණ දෙක තුලින් තෘප්තිමත් නොවි තමයි කලවේ කරන්නේ කියන්නේ. ඊළඟ බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ දේශනාවේදී මහණෙනි මම නුඹලාට මෙන්න මේ කාරණාව පුජ්‍යලීන් එකට ජීවත් වීමේදී ප්‍රශ්න ඇති වෙන පුජ්‍යලිය පිළිබඳව ඒකට ජීවත් වීමේදී සතුටින් සිටින පුජ්‍යලිය පිළිබඳව අපට දේශනා කරනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. මොකද මේ ඒකට ජීවත් වෙනකොට ප්‍රශ්න එක්ක නැත්නම් වාද විවාද එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ඒකට ජීවත් වෙනකොට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. අන්‍යයයි තමයි අසත්පුරුෂ සංසේවනයේ අසත්පුරුෂයන්ගේ වාසය. ඒ ඉෂ්ඨවිර භික්ෂුවක්ට මෙහෙම හිතෙනවා. ඒ තමයි මට කවුරුත් අවවාද කරන්න එපා. මට කිසි කෙනෙකුගේ උපදේශයක් ඕනේ නැහැ. මමත් කාටවත් අවවාද කරන්නේ මටත් කවුරුත් අවවාද කරන්න ඕනේ මමත් කාටවත් අවවාද කරන්නේ නැහැ. මම තනියම හිටිනවා. මෙන්න මේ විදිහට ඉෂ්ඨවිර භික්ෂුන්ට හිතෙනවා. කල්පනා වෙනවා. මෙන්න මේ විදිහට මධ්‍යම භික්ෂුවට නවක භික්ෂුවන්ට මෙන්න මේ ආකාරයට කල්පනා වෙනවා මොකද මට කවුරු අවවාද නොකළේවා මමත් කාටවත් අවවාද කරන්නේ නැහැ නවක භික්ෂුවක් හරි මධ්‍යම භික්ෂුවක් හරි ඕනම කෙනෙක් මට අවවාද කරන්න එපා මම ඔහුට අවවාද කරනකොට මටත් වෙනසක් ඔහු මට අවවාද කරනකොට ඔහුටත් වෙනසක් කියලා අවවාද කරන්න යොමු වෙන්නේ නැහැ කියනවා මෙන්න මේ විදිහට යොමු වෙන්නේ නැත්තේ අනුකම්පාව නිසා නෙවෙයි එයාලගේ තියෙන අසත්පුරුෂකමත් එක්ක. අසත්පුරුෂ ගතියත් එක්ක. මෙන්න මේ අය එක වාසය කරන එක නැත්නම් මේ වාසය කිරීම සංසිඳීමෙන් වාසය කිරීමක් නෙවෙයි සතුටින් වාසය කිරීමක් නෙවෙයි. ඒ හැම වෙලෙම ගැටීමක් නෙවෙයි සතුටක් නෑ. ඒ වගේම බුදුරණන් වහන්සේ දේශනා කරන මේ සාන්ත පුජ්‍යලයන් එක්ක වාසය කරන්න සිදුවෙනවා කියන්නේ කොහොමද? ඉෂ්ට වේද භික්ෂුන්ට, නවක භික්ෂුන්ට, මධ්‍යම භික්ෂුන්ට හිතෙනවා. අනේ මට කවුරුහරි අවවාද කරනවා. මගේ අඩුපාඩු වෙනවා දෙනවා. මටත් අනිත් අයට අවවාද කරන්න. එකන් ඒ කියන්නේ යාළගේ වැරදි කාරණා පෙන්වලා දෙන්න හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහේ අය සමග වාසය කිරීම. එකිනෙක නාගේ අඩුපාඩු දකින්න. එකිනෙක නම් ගුණ ධර්ම වැඩිමින් වාසය කිරීම. අන්න සාන්ත වාසය කිරීමක්, සාන්ත විහරණයක්. බුදුරණන් වහන්සේ වෙනවා දෙනවා. මෙන්න මේ වාසය කිරීම දෙක පිළිබඳව. සතුටින් වාසය කිරීම සහ නැත්නම් සත්පුරුෂ ඇසුරත් එක්ක වාසය කිරීම සහ සතුටින් වාසය නොකිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යස්මින් දුක්ඛවේ අධිකරණේ ඔබතු වචී සංඛාරෝ දික්තිසල් දික්ති පලාසෝ චේතසෝ අඝාතෝ අපච්චයෝ අනබිරද්දි අජත්තං න අවපසන්ති හොන්ති තස්මා විකේ අධිකරණම් පාටිකාන්ති බුදුරණවහන්සේ දේශනා කරන අධිකරණයක් කියන්නේ අපිම අධිකරණයක් කියලා කියන්නේ අධිකරණයට යොමු වීම දැන් කලහයි වාදයකට යොමු වෙන තැනක් ඒකේ සංසිඳියෙන් යොමු වෙච්ච තැනදී බුදුරණවහන්සේගේ ශාසනය තුලත් තියෙන අධිකරණ සංසිඳවන ගති කරුණු කීපයකින් ප්‍රශ්න අහලා සංඝයා එක ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න සංසිඳ ක්‍රම මෙන්න මේ විදිහට අධිකරණයක් ආව තැනදී හැම දෙපැත්තෙම වචන භූමාව ගණ ගැනීම නම් තියෙන්නේ දෘෂ්ටි වලටම ගිහිල්ලා සිතේ හටගත් කෝපයෙන් නොසතුටු සිතින් සංසිඳීමකින් තොරව සත්‍යවාදී නොවි නම් කතා කරන්නේ මේ ප්‍රශ්නේ මේ ආරවුල දිගටම යෑමටයි නැත්නම් අධිකරණේ සංසිඳීමක් නෙවෙයි ප්‍රශ්නේ දිගටම යෑමකටයි කැමති ඒකමයි සිදුවන්නේ සංසිඳෙන්නේ නෑ එතකොට වික්ෂුන් වහන්සේලා පහසුවෙන් වාසය කරන්නේ නැහැ. නිතරම කියන්නේ දැනගන්න එක වාද කරන එකක් විතරයි. ඊළඟ බුදුරණන් දේශනා කරන යම් කිසි අධිකරණයක් කාපතනදී දෙපැත්තෙන්ම සත්‍යවාදී වෙනවා නම් එක පැත්තකට ගිහිල්ලා කතා කරන්නේ නැතුව සංසිඳන විදිහටම කතා කරනවා නම් අන්න ඒ වාසය කිරීම තුළ රළුපස් බැන ගැනීම මේ ඔක්කොම ඉක්ම වෙනවා පහසු විහරණයක්මයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ විග්‍රහයේ සූත්‍ර ගොඩක් මේ එකින් එක කරුණු ගණනාවක් මම විග්‍රහ කරේ සූත්‍ර ගණනාවක්. එක සූත්‍රයක් නෙමෙයි කරුණු දෙක ගන්න තියෙන්නේ. දෙක ගන්න තිබිච්ච සූත්‍ර. ඒක වර්ගික සූත්‍ර. ඊළඟ වර්ගය තමයි සුඛ වර්ගය. සැපේ පිළිබඳව විග්‍රහ කරපු වර්ගය. දේමානි වික්කවේ සුඛානි මහණෙනි සැප දෙකක් තියෙනවා. හද මේ දේ. ගිහි සුඛංච පබ්බජා සුඛංච සෑමදෙකම වාද ගිහි සැපයක් පැවිදි සැපයක් ඊමානිකෝ භික්ඛවේ දේ සුඛානි එදදගම් භික්ඛවේ ඉමේ සම්දීන්නම් සුඛාන මෙලම් පබ්බජා සුඛංච මහණෙනි මේ සැප දෙක අතර හොඳම අග්‍රම සැපේ මොකද්ද පැවිදි සැපේ බහල ඇති පැවිද්ද කියන්නේ අභ්‍යවකාශය වගේ කියන අභ්‍යවකාශය කියන්නේ නිදහස් ඊළඟට ඔය රට්ටපාල ස්වාමීන් වහන්සේ පැවිද්ද ගැන වර්ණනා කරපු අවස්ථා ගොඩාක් තියෙනවා පැවිද්ද වටිනාකම. හැබැයි ඉතින් ධර්මයත් එක්ක වෙන්න ඕන. නැත්නම් යම් කෙනෙකුට පුළුවන් ඉතින් බ්‍රහ්ම ලෝකගාමි වෙන්න. පැවිද්ද කොහොම වුණත් පැවිද්ද වටිනාකමක් තියෙනවා. මහකාශ්‍යප මහ රහතන් වහන්සේක අවස්ථාවක් කියනවා මේ අවකාශයේ අත එහෙම කරලා කිසිම බැඳීමක් නැහැ. අන්‍ය වගේ කියනවා. මේ විදිහට පැවිදි වෙන ගොඩාක් කරුණා කරන බුදුරජාණන් වහන්සේ. පැවිද්දටපත් වීම මේ ලෝකේ කර නොහැකි කාරණා, ඒ කියන්නේ කරන්න අමාරු කාරණාවක් කියලා දුක්ඛර සූත්‍ර ආදී දේශනා පැහැදිලි කරනවා. අමාරු කාරණාවක් පැවිදි වෙනවා කියන්නේ. මොකද ඒකට හේතුව කාමයෙන් අයින් වෙලා භෞතිකව කියන්නේ ලෝකයෙන් කාමයෙන් අයින් වුණාට පස්සේ මානසිකව කාමයන්ට යොමු නොවි සිටින්න වෙන පැත්තකින් සතුටක් කොනනේ දැන් අපි හැමෝම සතුටකින් නිවන් සිතන මොනම සතුටු. ඒක හැම මිනිස්සෙට පොදු පැවිදි දී කියලා එකක් නැහැ. එතකොට පැවිදි වෙන මොකක්ද සතුටු වෙන්නේ? අන්න ධර්මය. ඒ ධර්මයේත් එක්ක සතුටට දුක් විඳිනවා. එහෙනම් ඒ සැපේ නෙමෙයිද වැදගත්ම සැපේ. වැදගත්ම සැපේ අන්නේ සැපේ. පැවිදි සැපය තමයි සැපයන් අතර අග්‍රම සැපේ. ඕන මොහොතක අතහරින්න පුළුවන්. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා විල හතර යන හංසය වගේ මුනි සූත්‍රයේ මුනිවරය ගැන විග්‍රහ කරනවා. අනේ නිසා තමයි සැප දෙකක් තියෙනවා. ගිහි සැපේ සහ පැවිදි සැපේ. පැවිදි සැපේ ගිහි සැපේට වඩා අග්‍රයි. දේවාන වික්‍රේ සුඛානි කතමානි දේ කාම සුඛං දේ නිකම් සුඛං සැප දෙකක් තියෙනවා. කාම සැපයක් නිකම් සැපයක්. ඉමානිකෝ වික්ඛේ දේශුකානේ බෙදගම් වික්ඛේ මේ සංදිරණ සුඛානනදි දන්නේ කම්ම සුඛන්ති. මේ සැප දෙක අතර අග්ග සැපය, නෙක්ඛම්ම සැපය. නෛෂ්ක්‍රම්‍ය සැපය. එතකොට කාම සැපය මාගදී සූත්‍රයේම උදාහරණ සංකේතය පැහැදිලි කරන සැපයක් තියෙනවා. නමුත් ඒ සැපය අග්ග නෑ. අග්ග නෛෂ්ක්‍රම්‍ය නම් වූ සැපය. දේමාන වික්‍රේ සුඛානි කතමානි දේ උපදිසුකංච නිරූපදිසුකංච ඉමානි කෝවික්කේ දේසුකානි පිළිදරගම් මික්කේ ඉමේ සද්දින්න සුඛාන නජින නිරූපදිසුකංච ඊළඟට විග්‍රහ කරනවා සැපදෙක උපදිසකය නිරූපදිසකය කෙලෙස් සහිතව තියෙන සැපය කෙලෙස් වලින් උපදි නැති දැන් අපිට මේ ලෝකේ උපදි කියනකොට විග්‍රහ ගොඩක් තියෙනවා උපදී කියනකොට හම් වෙනවා වස්තුවට උපදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. වස්තු කියන්නේ යමක් ලැබීම. දරුවෝ දසිදස්සන් ඉදකඩ යා උපදී. ඊළඟට පංච උපාදානස්කන්ධ උපදී. එහෙනම් මේ ලෝකේ යමක් ලැබෙනවද ලැබෙන ඔක්කොම උපදී. දැන් අපට භෞතික වශයෙන් ලෝකයේ ඇති දේ ඒක ලෝකයේ හැටනේ පේන්නේ. දැන් අපට දරුවෝ වස්තුව. මේ ඉන්න පුද්ගලයා ලෝකයාට පේන ඒක උපදියක්. ලෝකෙට හම්බෙන දෙයක්. ආරේ හැටියම වුණාම ආරේ හැටි කියමු ඉස්සරදී දරුවෝ වස්තුව මේ ඔක්කොම ආයතන ගෝචර ලෝකේ සකස් වෙච්ච පංචපාස්කන්ධ උපදෙ නෙමෙයි. ආයතන ගෝචර ලෝකේ සකස් වෙච්ච උපදිය. එහෙනම් ඒ ආරේ හැට අනාදි හැට කොතෙන්ද ආවත් උපදිය ඒ උපදී කියන්නේ කෙලෙස් එක හම්බෙච්ච කියලා. නිරූපදී කියනකොට ඒ උපදී ඉක්මවීම. ලෝකේ මට්ටමින් ගත්තම අපේ තුල තියෙන ඒ වස්තුව ඒව නැති බව සතුට. ආර්ය ඇත්තේ මොනවා? පංචපාස්කන්ධ සකස් නොවීම, නිවීම, නිරූපදී අන්න ඒක සැපය. ඒ සැපේ තමයි අග්‍ර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දේවානි වික්ඛේ සුඛානි පදමානි දේ සාසවංච සුඛං අනාසවංච සුඛං ඊමානි කෝ වික්ඛේ දේ සුඛානි පිටලග්ගම් වික්ඛේ ීමේ සම්දින්නම් සුඛානාදිනම් අනාසව සුඛං සැප දෙකක් තියෙනවා ආස්ව සහිත සැපේ ආස්ව රහිත සැපේ මේ සැප දෙක අතර අග්‍රයි ආස්ව රහිත සැපේ ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දේවානි වික්ඛේ සුඛානි පදමානි දේ සාමසංච සුඛං නිරාමසංච සුඛං ආමස සුඛයක් නිරාමස සැපයක් ඒකේ නිරාමස සැපය අග්‍රයි ආමස සැපයට වඩා ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දේමානි වික්‍රිය සුඛානි පදමානි වේ ආර්ය සුඛංච අනාර්ය සුඛංච ආර්ය සැපය අනාර්ය සැපය ආර්ය සැපය අනාර්ය සැපය අතර අග්‍රයි කියනවා ආර්ය සැපය එතකොට අනාර්ය කියන්නේ ආර්ය නොවුන බව. ආර්ය කියන්නේ ආර්ය වූ බව. එතකොට අනාර්ය කියන්නේ මොකද්ද කියලා අපි ගේසරි දේශනාවේදී හම්බුණා මම හිතන්නේ. ආර්ය සහ අනාර්ය කියලා මේ මේ විග්‍රහයේදී. ආර්ය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ නුවණට. අනාර්ය කියන්නේ ඒ නුවණ නැති බව. එහෙනම් ආර්ය සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ නොනින් යුක්ත හටගත් සතුට. අනාර්ය සත්‍ය කියන්නේ ආර්ය සත්‍ය පිළිබඳ අඥානකමත් එක්ක තියෙන සතුට. ඥානයත් එක්ක තියෙන සතුට සහ අඥානකමත් එක්ක තියෙන සතුට. දේමාන දුක්ඛේ සුඛානි පතමානිදී කායිකංච සුඛං චේතසිකංච සුඛං ඊමානි ගෝවික්‍රේ චේ සුඛ දේ සුඛානි එදනම් වික්‍රේ ඉමේසන් දෙන්නම් සුඛානං යදිදං චිතසිකං සුඛංති මහණේ සතරේකයි කායික සුඛයත් මානසික සුඛයත් මේ දෙක අතර චෛතසිකට මානසික වල සුඛය අග්‍රයි දේවාන වික්‍රේ සුඛානි කතමාදී මහණේ සතරේකක් තියෙනවා සප්‍රීති කංච සුඛං නිප්‍රීති කංච සුඛං ප්‍රීතිය සහිත සැපේ සහ ප්‍රීතිය රහිත සැපේ මෙන්න මේ දෙක අතර ප්‍රීතිය රහිත සැපය තමයි වඩාත්ම හොඳ. ඒ ඒ කියන්නේ මොකද්ද? ධ්‍යාන සැප විග්‍රහ කරනකොට ධ්‍යාන වලදී ප්‍රීතිය සංගී සැපයට වඩා ප්‍රීතිය රහිත සැපය අග්‍රයි. අන්නේ සැපය අග්‍රයි කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරන මහණෙනි තවත් සැප දෙකක් තියෙනවා. සාත සුඛංච උපේක්ඛා සුඛංච සාත සුඛංච කියන්නේ යමක් කායකට වෙලා නැත්නම් ඒකත් ඔය තුන්වෙනි ධ්‍යානයේට යමු වුණාම ලබන සැපේ වගේ උපේක්ඛා සැපේ කියනවා තුන්වෙනි ධ්‍යානත් ඉක්මවලා ලබන සැපේ එතකොට ඒකත් සැපයක් තමයි ලෝකේ බලනකොට උපේක්ෂාවක් කියන්නේ නමුත් උපේක්ෂාවක් පුජ්‍යලයාගේ සතුටු වීමක් එක්ක ලැබෙන එකක් තියෙනවා ඒ නිසා තමයි දැන් හතුරෙන්දී මාය සතුටින් පිරියාරක් පවත්වනවනේ ලෝකෙ. අන්න ඒක තමයි විග්‍රහ වෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සැප දෙකක් තියෙනවා. ඒ තමයි සමාධි සුඛංච අසමාධි සුඛංච. සමාධි සැපය අසමාධි සැපය. සමාධියෙන් යුක්ත සැපේ සහ සමාධිය නැති සැපේ මේ දෙක අතර අග්‍රයි කියනවා සමාධියෙන් යුක්ත සැපේ. ඊළඟට බුදුරණන් වහන්සේ දේශනා කරනවා ප්‍රීතිය සහිත ඒ කියන්නේ ප්‍රීතිය සහිතව උපේක්ෂාවත් එක්ක ලබන සැපය ප්‍රීතිය නැතුව උපේක්ෂාවත් එක්ක ලබන සැපය මෙන්න මේ දෙක අතර ප්‍රීති ආරම්මණයක් නොවි ලැබෙන සැපය ප්‍රීති ආරම්මණයක් වෙලා ලැබෙන සැපයට වඩා අග්‍රයි කියනවා. ඒ ප්‍රීති ආරම්මණයක් වෙලා ලැබෙන සැපය මේ සමාධි නැත්නම් මූලික සමාධි මට්ටම් එක්ක ලැබෙන්නේ. ප්‍රීති ආරම්මණයක් වෙලා නොලබන සැපය තමයි හතරවෙනි ධ්‍යාන ආදී දේවල් ඔස්සේ ලැබෙන සැපය. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි ඒ ප්‍රීතිය සාතාරම්මනම් සුඛංච උපේක්ඛාරම්මනම් උපේක්ෂාව සහ ඒ ප්‍රීතිය නැත්නම් මේ පළවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන ආදී දේවල් වලට යුක්ත වෙලා ලබන සැපයත් ඒන් ඉක්මවල ලබන සැපයත් මේ ඒන් ඉක්මවල ලබන සැපේ අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේමානි වික්ඛේ සුඛානි කතමානි දේ තව සැප දෙකක් කියනවා. රූපාරම්මනං සුඛං අරූපාරම්මනං සුඛං රූපය ආරම්මණයෙන් ලැබෙන සැපේ සාරූපය ආරම්මණයෙන් ලැබෙන සැපේ. එතන විග්‍රහ වෙන්නේ රූප සමාපatti සහ රූප සමාපatti. එහින් අග්‍රයි කියනවා අරූප ආරම්මණයෙන් ලැබෙන සැපේ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ පරයයේදී දැන් උපේක්ෂාවක් නේ අරූප බව. නමුත් පුජ්‍යලය සතුටු වෙන දේ අරමුණු කරලා බුදුරණාහි විග්‍රහ කරන්නේ. ඒ අරූපය අරමුණු කරගෙන තමන් සතුටු වෙන ගතිය ඒක සැප බව වැඩි ඒ කියන්නේ ඒ තුල තියෙන සතුට වැඩි අරූපය අරූපී සතුට වැඩි රූපයට වඩා ඊළඟට වර්ගය තමයි සනිමිත්ත වර්ගය සනිමිත්ත කියලා කියන්නේ මේ නිමිත පිළිබඳ විග්‍රහ කරන්නේ සනිමිත්තා වික්‍රේ උපද්දන්ති පාපකා කුසල ධර්මා නෝ අනිමිත්තා තස්සේව නිමිත්තස්ස පහන ඒවන්තේ පාපකා කුසල ධර්මන්න පොන්ති. මහණෙනි මේ පාපක කුසල ධර්මයන් උපදින්නේ නිමිති සහිතවයි. නිමිති නැතුව නෙමෙයි. පාපක කුසල ධර්මයන් හේතුව නිමිත්තක්මයි. මෙන්න මේ නිමිත්ත ප්‍රහාණය වීමෙන් ය කුසල ධර්මයන් උපදින්නේ නැහැ. එහෙනම් අකුසලයට හේතුව ඕනම කුසලයකට හේතුව නිමිත්තක්. අපි මේක ගත්තොත් තවත් අපි දන්නවා කුසලයේදී රාග ද්වේෂ මෝහයක් හදා ගන්න පුළුවන්. මෝහය හම්බෙන්නේ නිමිත්තක් එක්ක. අනිත්‍ය චේතෝ විමුක්තිය කතා කරන තැනදී අනිත්‍ය උපරිමයෙන් කතා වෙන්නේ අරහතෙමි. දැන් අපි ලෝකයේ අකුසලයේ ගත්තහම රාග ද්වේෂ සහිත අකුසලයේ අපට හම්බ වෙනවා. මෝහයත් මෝහය පාදකල මේක අකුසල මූලයක්. එහෙනම් ඒකට අන්න නිමිත්තක් හේතු වෙනවා. ඒ නිසා තමයි වේදල සූත්‍රයේ පැහැදිලි කරනවා රාගයේ නිමිත්ත, ද්වේෂයේ නිමිත්ත, මෝහයේ නිමිත්ත. මේ නිමිත්ත කරණය ඉක්ම වීම නිමිත්තයි. ඕනම දෙයකට අකුසලයක් කියන කාරණාවට හේතු වෙන නිමිත්තේ අදාළ නිමිත්ත ඉක්ම වීමෙන් අකුසලයේ නෙමෙයි. ඒක රාග දේශ මොහ සියල්ල තමයි කතා කරන්න පුළුවන්. ඒකයි අනිමිත්‍ය කියන එක නිවීම විමුක්තියට මඟක් බවට පත් වෙනවා. හැබැයි ලෝකයා අපි අනිමිත්‍ය කියලා නිමිති නැති බවක් අල්ලා ගැනීම නිවන් මාර්ග නෙමෙයි. නිමිති නැති බවක් අල්ලා ගැනීම. සනිදාන වික්කේ උපවජ්ජන්ති පාපක අකුසල ධම්ම නොවනිදාන. සස්ත්‍රියෝ නිදානස්ස පහනමේ. පහන ඒවන්තේ පාපක අකුසල ධම්ම නොහොන්ති. නිදාන සංකමයි පාපක අකුසල ධර්මයන් උපදින්නේ. නිදාන රහිතව නෙමෙයි ඒ නිදානේ දුරුනාට පස්සේ අකුසල ධර්මී දුරු වෙනවා. සහේතුක අවික්කේ උපපදයන්දී පාපක අකුසල ධර්ම හේතු සහිතවමයි පාපක අකුසල ධර්මයන් උපදින්නේ. නො අහේතුක හේතු නැතුවනේ ඒ හේතු දුරු වීමෙන් පාපක අකුසල ධර්මී දුරු වෙනවා. සපච්චා අවික්කේ උපපදයන්දී පාපක අකුසල ධර්ම හේතු ප්‍රත්‍ය සහිතවමයි උපදින්නේ. හේතු ප්‍රත්‍ය සහිතව නෙවෙයි හේතු දුරු වීමෙන් අකුසල ධර්මී දුරු වෙනවා. සරූපා භික්කවේ උපදයන්ති පාපවා කුසල ධම්මානෝ අරූපා තස්සේ රූපස පහනා ඒවන්තේ පාපවා කුසල ධම්මාන හොන්ති රූප සහිතවමයි පාපක කුසල ධර්මයෙන් උපදින්නේ රූප රහිතව නෙමෙයි සවේදනා වික්‍රේ උපජ්ජන්ති පාපක කුසල ධම්මා වේදනා සහිතවමයි අකුසල ධර්මයෙන් උපදින්නේ වේදනා රහිතව නෙමෙයි සංඥා සහිතවමයි අකුසල ධර්මයෙන් උපදින්නේ සංඥා සහිතව නෙමෙයි සංකාර සහිතවමයි අකුසල ධර්මයන් උපදින්නේ සංකාර රහිතව නෙමෙයි විඥාන සහිතවමයි අකුසල ධර්මයන් උපදින්නේ විඥාන රහිතව නෙමෙයි මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රහාණය වන අකුසල ධර්මයන් ඉක්ම වෙනවා දබාන සම්පූර්ණ හැම පැත්තම කතා වෙනවා සංකතාරම්ම අදිට්ඨිය උපරිපාපක කුසල ධර්මano අසංකතාරම්ම සංකතය ආරම්භණයෙම අකුසලයක් උදින්නේ අසංකතයෙන්. එහෙනම් මේ ලෝකේ සංකත වුණ දෙයක් කතා කරනවා. ඒක ලෝකයේ පැත්තෙන් කුසල් කතා කරන්න පුළුවන්. නමුත් අසංකතයත් එක්ක කතා කරනකොට සංකත ආරම්භණය කියන කොට අකුසලයි. මොකද අපි මෝහය අපි අකුසලයක් කියලා හිතන්න අකමැතියි. ඒකයි හේතුව. රාගය, ද්වේෂය, මොහේ තුනම අකුසල. ලෝකයට සාපේක්ෂව ගත්තාම රාග ද්වේෂ තමයි ප්‍රබලයි. ඉතින් ඒ නිසා අපි එතනින් විතරක් සතුට වෙනවා. නමුත් සංකත අසංකත කියන කරුණු දෙකම දාගන්නකොට මේ සංකතයේ කියන කාරණාව හැම පැත්තෙම ඒක අකුසල් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අසංකතයක් එක්ක බලනකොට. ඊළඟ වර්ගය තමයි ධම්ම වර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීමේ විචේ ධම්මං කතමේදී මහණෙනි ධර්ම දෙකක් තියෙනවා. මොකද්ද දෙක? චේතෝ විමුක්තිය කිය පඤ්ඤා විමුක්තිය කිය ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය මේ දෙක තමයි ධර්ම දෙක. ප්‍රඥාව නිදහස වශයෙන් නිදහස් වීම කියන කාරණා දෙක. දේමේ වික්‍රේ ධම්මා මහණෙනි කර්ම දෙකක් දෙනවා. හතමේදී ඒ කර්ම දෙක තමයි පග්ගෝපෝජ. අවි අවිකේපෝජ ඒ තමයි වීරියත් වික්ෂිප්ත නැති බවක් කියන එක. වීර්ය ඇති බවත් වික්ෂිප්ත ගතිය දුරු වෙච්ච බවත්. ඒතර වීර්යයත් එක්ක වික්ෂිප්ත ගතිය දුරු වෙලා යනවා. ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරන කරුණු දෙකක් තියෙනවා නාමච්ච රූපංච. නාමය රූපය. ඊළඟට ආයත් කරුණු දෙකක් තියෙනවා විද්‍යාව විමුක්ති. විද්‍යාවත් විමුක්තියත් කරුණු දෙක විග්‍රහ කරනවා. දීමේ වික්‍රේ ධර්මා කරුණ දෙකක් තියෙනවා මොකද්ද? භව දික්ඛීච විභව දික්ඛීච. දෘෂ්ටි දෙක. භව දෘෂ්ටියත් විභව දෘෂ්ටියත් මේ කරුණ දෙකක් හැටියට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. දීමේ වික්‍රේ ධර්මා කතමේදී අහිරි කංච අනුත්තරපංච. ලැජ්ජාවයි නැතිකම කරුණ දෙකක් හැටියට විග්‍රහ කරනවා. ඒ වගේම ලැජ්ජාව ඇතිකම කරුණ දෙකක් හැටියට විග්‍රහ කරනවා. ඒ වගේම දෝව චස්සතා පාප මිත්‍යතා ඒ තමයි අකීකර බව සහ පවිතුරුතුරු ඇසුර කරුණ දෙකක් විග්‍රහ කරනවා සෝච බව සහ කල්යාණ මිත්‍ර ඇසුර කරුණ දෙකක් විග්‍රහ කරනවා ඊළඟට දේමේ වික්‍රේ ධම්මා මහණෙන් කරුණ දෙකක් කියනවා ධාතු කුසලෝච මානසිකාන කුසලෝච කර්ම දෙකක් තියෙනවා ඒ තමයි ධාතු වශයෙන් දැකීම ඒ දක්ෂතාවය සහ මානසිකාර කිරීමෙන් කල්පනා කිරීමෙන් මෙනෙහි කිරීමෙන් දකින දක්ෂතාවය ධාතු වශයෙන් දකිනදී මානසිකාර වශයෙන් දකිනදී මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දක්ෂතාව විග්‍රහ කරලා පෙන්නනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දීමේ වික්‍රේ ධර්ම කරුණු දෙකක් තියෙනවා ආපත්‍ය කුසලෝ ආපත්‍ය උත්තාන කුසලෝ ඒ තමයි ආපත්‍ය නැත්නම් ඇවත බුදුරණවහන්සේ දේශනා කරනවා භික්ෂුවට වැරදක් වුණාම ඒකට ආපත්‍ය. ඒක නැගී සිටීම. ආපත්‍යක් සිදුවීම සහ ඒ නැගී සිටීම මෙන්න මේ කුසලතාවයේ බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා. මේකත් කර්ම දෙකක් හැටියට විග්‍රහ වෙනවා. ඊළඟට බාලවර්ධය බාලවත්ගේ බුදුරණවහන්සේ දේශනා කරනවා "දේමේ වික්‍රේ බාලෝ මහණෙනි බාලෝ දෙන්නේ කියනවා. කද මේ දේ කවුදේ දෙන්නා? යෝචේ අනාගත අනාගතම් බහාරං විහෙත් වහති යෝච ආගතං බහාරං න පහති." අන්න ලස්සන කාරණා පොන්න අපට වැදගත් වෙන කාරණා. බාලයාගේ ගතිය විග්‍රහ කරනවා. ඒ තමයි මනෝයේ බාලයෙක් ඉන්නවා Tamanට ලැබිච්ච කර්මයක් තියෙනවා වගකීමක් තියෙනවා මෙන්න මේක Taman උසුලන්නේ නැහැ ඒක දරාගන්නේ නැහැ ඒ කියන්නේ වගකීම කරන්නේ නැහැ නොගමිනිච්ච දේ Tamanට ආපු නැති දේ පැමිණු නැති වගකීමක් තියෙනවාද ඒක කරන්න හැබැයි මොන බාහ්‍යක ගතිය Tamanට ආපු වගකීම කරන්නේ නැහැ ඒක පැහැරලා හරිනවා කල යුතු දේ කරන්නේ නැහැ ආපු නැති වගකීමක් අනුන්ගේ දේවල් කරන්න යන වෙන වගකීමක් ආපු නැති වගකීමක් කරන. ඒ ලක්ෂණේ කාගෙද තියෙන්නේ? බාහිරයගේ. ඔය ඔය ලක්ෂණ තියෙන කට සමාජයේ ඉන්නවා මම බලන්න මොකද? ඊළඟ පාණ්ඩිතය කියනවා දේමානේ දේමේ විකේ පාණ්ඩිතෝ පාණ්ඩිතය කියනවා කවුද ඒ පාණ්ඩිතයා? ආනුවක කීම ඒ විදිහටම කරන කෙනා සමන්ට ලැබිච්ච වගකීම ඒ විදිහටම කරන කෙනා අනිත් එක තමයි සමන්ට ලැබිච්ච දේවල් කරන්න දෙයක් නැති කෙනා. මෙන්න මේ කෙනාට කියනවා කවුද? පඬිතයා කියලා. එතකොට එහෙනම් වගකීම් පැහැර හැරීම පඬිත ලක්ෂණයක්ද බාල ලක්ෂණයක්ද? බාල ලක්ෂණය කරන තමට ආවදී පැහැර හැරීම. නොගමනීය කිරීම ඒකත් බාල ලක්ෂණය. දීමේ විත්තේ බාල මහණෙනි බාල කර්ම දෙකක් තියෙනවා. මොකද්ද මේ අකප්පියේ කප්පිය සංඤේ යෝච කප්පිය අකප්පිය සංඤේ කැපදේ අකපදේ කැප වශයෙන් හම් වෙන බලන කෙනා කැපදේ අකප වශයෙන් ඒක ශික්ෂාවත් එක්ක ගොඩක් හම් වෙනවා සුදුසු නැති දේ නැත්නම් අකප්ප කාරණාව කැපයි ඒක සුදුසුයි කියලා දකිනවා කැපදේ සුදුසු නෑ එතකොට දැන් සමහර අය සීලය රකිනකොට අකපදේට දකින්න නමුත් සමහර හැපතෙත් අකපුවසයෙන් දකින අවස්ථාවසි. ඒකත් බාලකතියක්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ ගොඩාක් පැවිදි අය කරලා. ඒ කියන්නේ අකපදේ කැප වශයෙන් දැකීම බාලගතිය. කැපදේ අකප වශයෙන් දැකීම බාලගතිය. දැන් සමහර ශික්ෂාව දකින්නකොට ඒ ශික්ෂාවේ අපි හිතමු යම් කිසි කෙනෙක් වැරද්දක් වැරදි දැන් සුද්ධ නොකළ යුතු වැඩ. ඒක නොකළ යුතු හැටියට දකින්න කළ යුතු වෙන දැක්කොත් වැරද්දා. හැබැයි කළ යුතු වෙදී සමහර කාරණා දිනන ශික්ෂාවෙදී සමහර අය මේක වැරදි කියනවා. හැබැයි බුදුරණවහන්සේට වැරදි කියලා නෑ ඒක සුදුසු දෙයක්. ඒක දකි ඒ විදිහට හිතීම බාල ලක්ෂණයක් කියනවා. දේමේ වික්කේ පඬිතෝ පඬිතය ලක්ෂණේ යෝච අකප්පියේ අකප්පිය සංඤේ කප්පියේ කප්පියේ සංඤේ කැපදේ කැපවැතිද අකපරේ අකපරේට දැකීම පඬිත ලක්ෂණය. පඬිතයාගේ සපාන. බාලයාගේ ආය ලක්ෂණ දෙකක් තියෙනවා. අනාපති ආපත්‍ය සංඤ්ඤා ආපත්‍ය අනාපත්‍ය සංඤ්ඤී ඇවැද්දී ඇවැත් නෙවෙයි කියලා දකිනවා. ඇවැත් නැතිදී ඇවැත් කියලා දකිනවා. ගොඩක් මේක වික්ෂුන්නේ කියලා දකිනවා. එතන බාලයේ ගතියක් තියෙනවා දැන් ආපත්‍යක් දැන් සාමාන්‍යයෙන් අපි හිතමු සත්තු මරණයට වැරදි නෑ කියලා කෙනෙක්ව අපට තේරෙනවා මේක බාල ගතියක් කියලා. ඒක අපට තේරෙනවා. නමුත් ගොඩාක් සියුම් කාරණාවස යනකොට සමහර ලාවට මුංචු දහනක ආනන්තරී පාපකාරණේ කියන්නේ සමහර අයගේ විවිධ නිර්වචන තියෙන ආනන්තරී පාපකාරණ පිළිබඳව. දැන් අමා කියන චේතනාව දැනගෙන මරණ චේතනාවත් එක්කම මරුවොත් මේ අනන්තරී පාප. මොකද චේතනාවෙන් මේක තියෙන්නේ. එතකොට එහෙම නැතුව කරොත් ආනන්තරී පාපකාරණයක් නැහැ. ඒ කියන්නේ සිදුවුණු දැන් ඒක එහෙම අවස්ථා තියෙනවා ඒ කාලේ වික්ෂුව අම්මව තාත්තා තාත්තා පැවිදිලා ඉස්සරහට යන කියලා තල්ලු කරනවා. මරණ චේතනාවකුත් නැහැ. හැබැයි තාත්තා කියලා හඳුනනවා. අරෝධනේ ප්‍රාණඝාතය කුසලියවත් නැහැ. ප්‍රාණඝාතය කරපු කුසලියවත් නැහැ. ඒ මරන්න හැදීම තිබුණේ නැහැ. ඒකට අද ගොඩක් වෙලාවට ඔන්න ඕක හිතන්නේ නැහැ. මේ ප්‍රාණඝාතය කරනවා කියන එක සඳහන් මම ඒක කරනවා කුබඩ ගැලපෙන එකක් කිව්වේ. ඒකට සියුම් දෙවතර මේ පැවිද්දෝ අතර. ඒ පැවිදි සමාජය තුල. සමහර අය මේ ආපත්‍යක් නොවන නැත්නම් වැරද්දක් නොවන කාරණාව ආපත්‍යක් හැටියට පුළුවන්. එයත් බාලකයම කියන්නේ. බාලයන් ලක්ෂණය. වැරද්දට ගණහ කරන්න ඕනේ. නමුත් වැරදි නැති දෙයක් වැරදි කියලා ඉස්මතු කිරීමක් ගණහ යුතු කාරණාවක්. ඒ ඒ සම්බන්ධයෙන් ඔබට සමාජයේ වඩතරම් දකින්නට ඇති සම ඇහෙන්න ඇහෙන වැටි විවිධ දේවල් කරගෙන ඊළඟ දුරටස් දේශනා කරනවා මහණෙනි බාලයාගේ ලක්ෂණ දෙකක් තියෙනවා යෝච අධම්මේ ධර්මසඤ්ඤී ධම්මේ අධර්මසඤ්ඤී ඔන්න දැන් අපිට මේක තේරුම් ගන්න පුළුවන් මොකද බාලයාගේ ලක්ෂණේ අධර්මයේ ධර්මයේ වශයෙන් දකිනවා ධර්මයේ අධර්මයේ වශයෙන් දකිනවා ඒක නම් අද සම්පූර්ණයෙන් ඔගේ තියෙන්නේ කලාන්තරකින් තමයි කෙනෙකුට මේ ධර්මයේ ආප හම්බෙච්ච කෙනෙකුට පංචේද ලක්ෂණය කියන්නේ මොකද ධම්මේ ධම්ම සංඤේ අධම්ම අධම්ම සංඤේ කියන්නේ. දැන් මේ ත්‍රිපිටකයට තන දීලා කතා කරන්නේ තියෙන්නේ ඇයි? අධම්මේ ධම්ම සංඤේ ධම්මේ අධම්ම සංඤේ නිසා. අතීතේ සංගායනා කරේ ඇයි? ධම්මේ අධම්ම සංඤේ අධම්මේ ධම්ම සංඤේ නිසා. කියන්නේ ප්‍රතිරූපකමම් වෙලා මේ ධර්මයේ අධර්මයේ හොයාගන්න බැහැ. අනේ නිසායි ඒ සංගායනාවේදී හම්බුනේ. එච්චරට මේ ලෝකයට අධර්මයේ ධර්මයේ හොයාගන්න හැකියාව නැහැ. අන්න අධර්මයේ අධර්මයේ හැටියට ධර්මයේ ධර්මයේ හැටියට දකින්න අය කවුද? පඬිතේ. එහෙනම් මේ ලෝකේ යම් කිසි කෙනෙක් උගත් වෙන්න පුළුවන්, ප්‍රසිද්ධ වෙන්න පුළුවන්, බලවත් වෙන්න පුළුවන්. එයා විග්‍රහ කරන කාරණායක ධර්මයේ අධර්මයේ පටලිලා ගන්න. එයා බාලයේද පඬිතේද? බාලයේ. දේමේ වික්‍රේ බාලා තවත් බාල දෙන කියන අවිනේ විනේ සංඤී විනේ අවිනේ සංඤී එයත් බාලයේ කියනවා පඬිතෙක් තමයි ධර්මයේ ධර්ම සංඥාව අධර්මයේ අධර්ම සංඥාව එයා පඬිතෙක් අධර්ම අධර්ම වශයෙන් කතා කරනවා ධර්ම ධර්ම වශයෙන් බාලයේකයි අවිනේ විනේ කියලා ගන්නවා විනේ අවිනේ ඔන්න සමහර අය විනේ කාරණා ඒක ශික්ෂාව නැති හැටි විග්‍රහ කරනවා අහන්න ලැබුණා ඇති සමානතාවට ඔය මේ භික්ෂූන්ගේ ශික්ෂාපද විකාල භෝජනම සමානවට අලුත් විග්‍රහ දෙනවා. ඊළඟට විවිධ දේවල් ඔස්සේ අලුත් යාද රූප හරිත විරම්ගල් පරිණාමය සම්බන්ධයෙන් අලුත් විග්‍රහ දෙනවා. ඇයි මේ වෙන මොකද්ද පැත්තකට යන්නේ යනවා. විනය ආවිනේස. ඇලිමෙන්තුරු පරිහරණය කරන්නේ ප්‍රශ්නයක් නෑ. ඒ බලන්නේ ඒ කියන්නේ එහෙම පුළුවන් කියන්නේ කරන්නේ කියන්නේ ශික්ෂා පනවලා තියෙන එක ඒක විග්‍රහ කරන්නේ පටිඝාන කියන්නේ ජාගරූපණයද පටිඝාන කියන්නේ ග්‍රහණය කරගන්න නැතුව පරිහරණය කරනවා. ඒක ග්‍රහණය කරගන්න නැතුව පරිහරණය කරනවා. පටිඝානයෙන් දුරු කරන්න කියන්නේ නෝ දැන් බුදුරණවහන්සේ දුරු කරන්න කියපු එක අර ග්‍රහණය කරගන්න නැතුව පරිහරණය කරනවා. ඒකෝට අන්න අවිනේ විනේ අවිනේ කරනවා අවිනේ විනේ කරනවා. ඔන්න ඔය විදිහේ විග්‍රහ තියෙනවා අපි සමාධිය ඕන කරන්නේ. විනය විනය වශයෙන් අවිනය අවිනය වශයෙන් දකින්න කාරණා පඬිතියගේ ලක්ෂණයක් කියලා. දින්න බික්වේ ආසවා වඩන්ති කතමේ දින්න මහණේ ආශ්‍රව වෙන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි යෝජනේ කුක්කුච්චිත්තබ්බා කුක්කුච්ඡා යෝජේ කුක්කුච්ඡායිතබ්බන්නේ කුක්කු විචිකිච්ඡාත සැක කළ යුතු කාරණා සැක නොකිරීම. සැක නොකළ යුතු කාරණා සැක කිරීම. මෙන්න මේ කාරණාව ආසසොල් වැඩින්න හේතු වෙනවා කියන්නේ. සැක නොකළ යුතු කාරණා සැක නොකිරීම. සැක කිරීම. සැක කළ යුතු කාරණාවයි සැක නොකිරීම. දැන් අද සමාජයේ ගොඩාක් අයට තියෙන ඒ ගතිය. සැක කරන ධර්ම කර්මෝ කියමු ගමන් ඒක සැකමයි කියන්නේ. නමුත් තමන්ට තියෙන කාරණාව කියනවා මේ තමන් තම වෙනවනේ. ඒ නිසා සැක කරන්නේ. මේකත් එක්ක බාහිර විලක්ෂණයේ ඉස්මතු වෙනවා ආශ්‍රව වෙනවා. දිවනම් වික්‍රේ ආසාවන නැවට්ටන් ජාස්ත්‍ර වෙන්නේ නැහැ කියනවා සැක කළ යුතු කාරණාව සැක කිරීම සැක නොකළ යුතු කාරණාව සැක නොකිරීම. එයාගේ බුදුරණන් දේශනා කරන දිවනම් වික්‍රේ ආසාවන වඩාන්ති කතමේ සම්දේන යෝච අකප්පී කප්පී සංඤේ කප්පී අකප්පී සංඤේ අකපදේ කැපවසින් දැකීමත් කැපදේ අකපසින් දැකීමත් ආශ්‍රවයෙන් නිවිද වෙනවා. අකපදේ අකපැසීම් නැකීම කැපදේ කැපැසීම් නැකීම ආශ්‍රවයෙන් වෙන්නේ ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා ආශ්‍රවයෙන් හේතු වෙනවා ආපත්‍ය අනාපත්‍ය වශයෙන් නැකීම අනාපත්‍ය ආපත්‍ය වශයෙන් එහෙනම් කලින් කියපු විග්‍රහයම කලින් බාරයා පඬිතුයා කියනවා දැන් ආශ්‍රව වැඩෙනවා ආශ්‍රව වැඩෙනවා කියලා විග්‍රහ කරනවා ආශ්‍රව වැඩෙන්නේ නැහැ අනාපත්‍ය අනාපත්‍ය වශයෙන් ආපත්‍ය ආපත්‍ය වශයෙන් දැක්ක ආශ්‍රය වැඩෙනවා අධර්මයේ ධර්මයේ වශයෙන් දැකීම ධර්මයේ අධර්මයේ වශයෙන් දැකීම ආශ්‍රය වැඩින්නේ අධර්මයේ අධර්ම වශයෙන් දැකීම ධර්මයේ ධර්මයේ වශයෙන් දැකීම ආශ්‍රය වැඩින්නේ නැහැ කියලා අවිනය අවිනය විනය වශයෙන් දැකීම විනය අවිනය වශයෙන් දැකීම ආශ්‍රය වැඩිනවා විනය විනය වශයෙන් දැකීම අවිනය අවිනය වශයෙන් දැකීමෙන් ආශ්‍රය වැඩින්නේ නැහැ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා ඔන්න එතකොට එතන පැහැදිලි කරා බාල වර්ගයේ තියෙන සූත්‍ර කාරණා කීපයක්. ඊළඟට ආසව වර්ගයේ ඒ වගේම කරුණු ටිකක් අහපව තියෙන්නේ. දේනේ වික්කවේ ආසා මහණෙනි ආසාවන් දෙකක් තියෙනවා දුරු කරන්න අමාරු. දුරු කරන්න අමාරු ආසාවන් දෙකක් තියෙනවා. අද මේදී ලාභ ආසාව ජීවිත ආසාව ලැබෙන්න තියෙන. ඒ කියන්නේ ලබා ගන්න කොච්චර ලැබුණත් නැවතත් ලැබන්නමයි කියනවා. ඒකයි බුදුරණවහන්සේ රත්නපාල සූත්‍රයේම කියන්නේ. තණ්හා දාසෝ තණ්හාවට දාස වෙලා තියෙන. පුරුණෝ හිස්සලා හුස් කොච්චර ලැබුණත් හිස් අතිත්තු මේ සතුට වෙන්නේ නැහැ. හැම වෙලෙම කියන්නේ ලබා ගන්නවා. නරක ළඟදී කැමති ලබා ගන්නවා. එච්චරට මේ ආශාව. ඒ ලැබීමේ ආශාව. අනිත් එක ජීවිත ආසයි. මේ ලෝකේ හැමෝම ජීවිතයට ආසයි. ඔන්න ඔය ආසා දෙක දුරු කරන්න අමාරුයි කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ජීවිත ආසාවත් ලැබීමේ ආසාවත්. දේමී බුද්ධලෝ බුද්ධලා දුර්ලභෝ ලෝකස්මී මේ ලෝකේ බුද්ධිලා දෙන්නේ දුර්ලභයි. අද මේ දේ යෝච උබ්බකාරී යෝච කතන්‍යෝ කත වේදී. මේ ලෝකයේ පුද්ගලයන් දුර්ලභ දෙන්නේ දුර්ලභයි. මූලිකවම උපකාර කරන කෙනා ඉස්සල්ලාම උපකාර කරන කෙනා. යම් කිසි කෙනෙකුට අනිත් එක්කෙනා තමයි කෘතවේදී කළගුණ ගන්න. ඒ අය මේ ලෝකයේ දුර්ලභයි කියනවා. මූලික උපකාර කරන අය සහ කෘතවේදී අය මේ ලෝකයේ දුර්ලභයි කියනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දේමේ වික්කේ කුප්පලෝ දුර්ලභ ලෝකස්මි කතමේදී මේ ලෝකේ පුජ්‍යලෝ දෙන්නේ දුර්ලභයි. ඒ තමයි බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. තෘප්තියටපත් වෙන්න, ඒ කියන්නේ යමකින් තෘප්තියටපත් වෙන්නේ නැහැ. ලැබෙන දෙයකින් තෘප්තියටපත් වෙන්නේ නැහැ. තෘප්තියටපත් නොවන බව සහ තෘප්තියටපත්, ඒ කියන්නේ ලැබුණාට තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඒ වගේම නැවත ගැනීම අපේක්ෂාවමයි තියෙන්නේ. මෙන්න මේ අය ලෝකේ දුර්ලභයි. කියන්නේ ලෝකේ ලෝකේ දුර්ලභයි කියනවා. කෘත්‍යද කියන්නේ යමක් කුසල ධර්ම මෙතන විග්‍රහ කරන්නේ යම් කෙනෙක් ලද දේ සතුටටපත් වෙයිද? ඒ වගේම යම් කෙනෙක් උපකාර කිරීමෙන් තෘප්තියටපත් වෙයිද? ඒ කියන්නේ අපට යමක් ලැබුණාම ලැබිච්ච දේෙන් තමයි සතුට වෙන්නේ. දැන් ඒකට බුදුරජාණන්සේ කියනවා කරනවා අල්පේච්ච බව සන්තුච්ච බව මේ කර්ම ඔක්කොම ඒ වගේම අනිත් අයට උපකාර කරලා දැන් ගොඩක් අය ඒක අඩු වෙන්නේ අනිත් අයට උපකාර කරපම් කර කරාම සතුටකටපත් වෙනවනේ දුන්නාම සතුටකටපත් වෙනවනේ අතහැරියාම සතුටකටපත් වෙනවනේ මෙන්න මේ අය ලෝකේ දුර්ලභයි කියනවා අනිත් අයට උපකාර කිරීමෙන් සතුටටපත් වෙන අය සහ තමන්ට ලැබිච්ච දේෙන් පමණක් සතුටටපත් වෙන අය. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ පුජ්‍යලයෝ දෙන්නේ කියනවා ඒ තමයි මේ පුජ්‍යලයෝ දෙන්න යම් කෙනෙක් තමන්ට ලැබෙන දේ රැස් කරගෙන තබා ගන්නවද යම්කේ තමාට ලැබෙන දේ වියදම් කරනවාද? මෙන්න මේ ලෝකයේ පුද්ගලයෝ දෙන්න තෘප්තිමත් කරන්න අමාරුයි කියනවා. තමන්ට ලැබෙන දේ යම් කෙනෙක් කියන තමන්ට ලැබෙන දේෙන් රැස් කරගෙනම ඒක තියාගන්න. ලැබෙච්ච දේ හැම වෙලෙම රැස් කරනවා. ඒ කියන්නේ ඒකෙන් වියදම් කරන්නේ තව කෙනෙක් කියනවා වියදම්මයි කරන්නේ. ඒ කියන්නේ ලැබෙන දේ සම්පූර්ණ වියදම් කරනවා. මේ දෙන්න තෘප්තිමත් කරන්න බෑ. සතුටු කරන්න බෑ. ඒ කියන්නේ අපි කෙනෙකුට දෙන දේ ලබන්න ලබන්න රැස් කරනවා ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. එයා සතුටු කරන්න බෑ කියනවා දීලා. තව කෙනෙක් ඉන්නවා. දෙන දෙන ඔක්කොම වීදම් කරනවා. අන්න එයා සතුටු කරන්න බෑ කියනවා දීලා. ඇයි කිසි වෙලාවක එයාට ඉතුරුවක් නෑ. තවත් ඕනේ. ඉතුරු කරන කෙනා සම්පූර්ණයෙන් ඉතුරු කරන, ඒ කියන්නේ වීදම් නොකරම කෙනා ලැබෙන්නේ ලැබෙන්නේ සතුටු. දැන් අපුත්තක විතාමම තියෙන්නේ ඒ එච්චර තියෙනවා. තවත් ලැබෙනවා සතුට. දැන් ලෝභයේ ලක්ෂණ තියෙනවා. එතකොට ඒකට කවදාම සතුට කරන්න බෑ කියන්නේ. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා සතුට කරන්න පුළුවන් වෙන්න තමයි ඔය විදිහට යමු නොවෙච්ච. ඒ කියන්නේ ලැබෙන දේ ඒ කියන්නේ සියල්ලම ගානට කරන්න. ඒ කියන්නේ ලැබුණ කාරණාව ලැබුණාට පස්සේ ඒකෙන් ඒක අර වඩිනවා ගන්නවා කියන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ නැහැ. මෙන්න මේ දේ නම් තෘප්තිමත් වෙන දෙන්නා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දේමේ වික්‍රේ පච්චයෝ රාගස් උත්පාදාය මහණෙනි රාගයේ උපදින්න කරුණු දෙකක් තියෙනවා. කතමේ වේ මොකද්ද ඒ දෙක? සුබ නිමිත්තං අයෝනිසෝ මානසිකාරෝ රාගයට හේතු කරුණු දෙක සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. වැරදි විදිහට මෙන්න කිරීමයි. සුබ නිමිත්තයි මේ කියනවා රාගයට ප්‍රත්‍ය. දේහේ විච්ඡේ පච්චය දෝසස්ස උපාදාය. දේශේ ඉපදීමේ කරුණු දෙකක් කියලා. පටික නිමිත්තංච අයෝනිසෝච්ච මනසිකාරය. පටික නිමිත්ත අයෝනිසෝ මනසිකාරය. මේ සම්බන්ධයෙන් ඔබ ගොඩක් කරුණු දන්නවා නැති මොකද නිමිත්ත සුබ සහ පටිග බවටපත් වෙන්නේ යෝනිසෝ අයෝනිසෝ බවත් එක. අපේ යෝනිසෝ අයෝනිසෝ කියන ක්‍රියාව එක තමයි අපි අයෝනිසෝ කරන කරනවත් එකයි සුබ අසුබයකට තීර ගාතාවනේ මුදාන ගාතා ගොඩක් කාරණා හේතු. වලින් තේරුම් ගන්න පුළුවන්. සමහර ස්වාමීන් වහන්සේලා මලකුණක් බලන්න යනකොට මලකුණ දැකලා රාගය ඇති වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා පින්න පාත යනවා ලස්සන කන්‍යාංගනාව දැකලා රහත් වෙනවා. එතකොට එනම් මේ මෙනෙහි කිරීමේ තියෙන වැරද්ද එක තමයි සුභ අසුභ බව තීරණය වෙන්නේ. ඊළඟට දීනේ වික්කේ පච්චා මිච්ඡා දිච්ඡය උපාදා මිච්ඡා දිච්ඡී කියන කර්ම දෙකක් තියෙනවා. කතමේදී පරතෝච ගෝසෝ අයෝනිසෝච මනසිකා. සම්මාදිටපත්ති පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකා. මිත්‍යා දෘෂ්ටිකපත්ති පරතෝච ගෝසෝ අයෝනිසෝච මනසිකා. එහෙනම් මිත්‍යා දෘෂ්ටියට යොමු වෙන්නේ තව කවුරු හරි කියන කාරණාව ඔස්සේ ඒ කල්පනාව ඔස්සේම තමයි. මිත්‍යා දෘෂ්ටිය කරන්නේ. සම්මාදිටිපත්ති දෙකක් තියෙනවා. මොකද සම්මාදිටිපත්ති පරතෝච ගොහසෝ යෝනිසෝච මානසිකාරය. මේ දෙක නැතුව සම්මාදිටිය තියෙන්නේ නැහැ. දේමේ වික්කවේ ආපත්‍ය මහණනි ආපත්‍ය දෙකක් තියෙනවා කතමේදී ලඝුකාචාපත්‍ය ගරුකාචාපත්‍ය කියන්නේ පුඩා ඇවත් සහ ලඝු ඇවත් කියලා මේ ආපත්‍ය වර්ග දෙකකට බුදුරණාහි පෙන්වා දෙනවා සමහර ආපත්‍ය වලින් පුංචි වැරද්දක් ඒක සමහර වෙන්න පුළුවන් ඒක එක්කම තියෙනවා සමහර ආපත්‍ය තියෙනවා ලොකු වැරදි ඒ වගේම සමහර වෙන්න ඊට වඩා ලොකු ක්‍රියා කරන්න තියෙනවා බුදුරණාහි වික්ෂුණාහි වගේ ආපත්‍ය වර්ග දෙකක් විග්‍රහ කරනවා ජීවන වික්‍රියාපත් කතමේදී දුක්ඛුල්ලා වාචාපත්ති අදුක්ඛුල්ලා ඒකත් විග්‍රහ කරන්නේ ඒ විදිහම තමයි ආපත්‍ය තියෙනවා ඒ කියන්නේ මුංචි එවත් හලකෝ එවත් කියන තමයි බුදුරණවහන්සේ තමයි විග්‍රහ කරලා තියෙන්නේ ඊළඟට වෙනවා දේමාන විග්‍රහපත්‍ය කතමේදී ආශ්‍රව වැඩිනවා සාස වාචාපත්ති අනාස වාචාපත්ති බුදුරණවහන්සේ පෙන්වා දෙනවා එවත් වර්ගයේ එවත් තියෙනවා ඒ සමහර ඒවා තියෙනවා ආශ්‍රව වැඩිනවා සාමාන්‍ය වගේ ආශ්‍රය වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් කාරණා තව ඉදිරියේදී හම්බ වෙයි තවත් සූත්‍ර කාරණා. එලකට තුන ආශ්‍රය වෙන්නේ නැත්තේ මොකද්ද කියන්නේ? බුදුරණාහිගේ දේශනා මේ මේකෙම තියෙනවා අනුත්තර නිකාය මට මතක ඇටියට සහතන වහන්සේලාකින් ආපත්‍ති සිදු වෙන බව. එතකොට එහෙනම් ඒව ආශ්‍රය වැඩි නේව වෙන්න හොඳ ආශ්‍රය වැඩි නේව වෙන්න. නොවැඩි නේවනේ. එහෙනම් ආපත්‍ය වර්ග තියෙනවා ආශ්‍රව වැඩෙනේවා නොවැඩෙනේවා. සේ රාහිකෙන් සීග වික්ෂුව නෙමෙයි රහතන් වහන්සේලාගෙන සිදු වෙන ආපත්‍ය තියෙනවා. එහෙනම් රහතන් වහන්සේලාගෙන් සිදු වෙන දේදී ආශ්‍රව වැඩෙනවද? නැහැ. දැන් අපි දන්න කරුණ අපට ගිහි කෙනෙක් හැටියට ලෝකේ දකින්න කොට අපි හිතමු ප්‍රාණඝාතය සොරකම ඔකමත් අකුසල්නේ. දැන් අපි සිල් රකින්න අපි යට සිල් රකින්න තැනදී ඔන්න ගත්තොත් විකාල භෝධි දුන්න අපිට ඒකත් එක්ක සමානතාවට ආසාව වැඩි වෙනවා. ඔන්න ඔය කරුණුත් ඉදෙන මොනවා හරි දෙයක්. සමහර දේවල් තියෙනවා. ඒ දේවල් කිරීමෙන් මාස්ටර් වෙන්නේ බුදුරජාණන් දේශනා කරනවා. අපි සාමාන්‍ය උදාහරණයකට කියන්නේ පාත්‍රය කියන්නේ මා කියනවා බෑමක් කොටි. ඊළඟට ආයේ කියනවා සෙරපු දාගෙන ඇතුළට එන්න එපා කියලා. මොකද ගොඩක් කාරණා ඔය වගේ බුදුරණවහන්සේ ආපත් යනාපත් විග්‍රහ කරලා තියෙනවා. ඒක සමහර කාරණා කිරීම තුළ ආශ්‍රය වෙන්නේ සමහර කාරණා ආශ්‍රය වෙනවා. සංවරයේ පිණිස අසංවරයේ පිණිස දේශනා කරපු දේවල් තියෙනවා. ඔය විදිහට බුදුරණවහන්සේ අපේ වැඩි අයගේ පැහැදීම පිණිස විග්‍රහ කරපු දේවල් තියෙනවා. එතකොට මේ කාරණාව කිරීමෙන් සිදුවෙන්නේ අර අනිත්‍ය අපහැරිච්චය පහදිනවා. පැහැදිච්චය තවත් පැහැදීම වර්ධනය වෙනවා. ඒ ශික්ෂාපද රැකීම. ඉතින් එවැනි ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා නැත්නම් අපි මම හිතන්නේ සූත්‍ර දේශනා 45ක් 50ක් කියලා කතා කරලා කුංචි කුංචි කාරණෝ ඉතින් මේ ටික අපි ඉතුරු ටිකයි පස්සේ කතා කරමු ඉතුරු සූත්‍ර කාරණා ටික. මේ මම මුලින්ම මතක් කරේ එකයි මේ සූත්‍රවල පුංචි කාරණා ටිකක්. එතකොට දැන් දුක නිපාතේ අවසන් වේගෙන යනවා. අවසන් වේගෙන යනකොට එකම වගේ දේවල් තමයි විග්‍රහ කරගෙන යන්නේ. එකම වගේ දේවල් එකම විදියට තියෙන ටික අවසාන වෙනකොට විග්‍රහ කරන හැම වර්ගයකම වගේ හැම කියන්නේ ගොඩ විශේෂයෙන් අංගුත්තර නිකාය සම්මිතනක ගොඩ ඒවා සූත්‍ර ගොඩක් තියෙනවා. වග්ගය අවසන් වෙනකොට ඒ කොටස අවසන් වෙනකොට අර එකම කාරණා අවසානට විග්‍රහ වෙගෙන යනවා. ඉතින් අපි මේ ධර්මයේ තියෙන ගෞරවයක් හැටියට අපි දන්න කරුණ උනත් එක වගේ කරුණ උනත් බුද්ධ වචනේ තියෙන වැදගත්කම ඒක අපි ඒකේ ඊ ආකාරයෙන් කතා කරනකොට අපි සම්පූර්ණයෙන් මුළු බුද්ධ වචනේම කතා කරන්නේ ඒක ගොඩාක් හේතු වෙනවා. ඒ කියන්නේ අපි එකේ කතා කරා බවට පස්සෙන් අපි මේ මේ ඔක්කොම කතා කරන වැදගත් දේවල් කියලා තමයි අපිට නිවන් මාර්ගයේ කියන දේවල් ගැන කතා කරන්න ඕන. නමුත් අපේ අදහස උනේ අපේ අපේක්ෂාවනේ බෞද්ධ කියන සමාජය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද කියන කාරණාව දන්න ප්‍රමාණය අඩුයි. බොහෝ ලාවට ධම්මපදයේ ගාථාවන් දෙකක් තුනක් දන්නයි ඉන්නවා. එහෙමත් දන්න දෙකක් තියෙනවා. එහෙමවත් දන්න දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ධර්මයේ මේ තියෙන කරුණු තේරුම් ගැනීම අපේ ජීවිතේ ප්‍රායෝගිකව වැඩගත්තුමක් වගේම අපට මේ ධර්ම ගෞරවය වෙනස ශාසනය රැක ගැනීම වෙනස වැරද්ද වහලා හරි දේ ඉස්මතු කරන්නට හේතු වෙනවා. වැරදි දේ ප්‍රහාණය කරලා සමාජයේ ඉන්නේ වැරදි දේ ඉස්මතු වෙද්දී ඒ වැරද්ද වහලා හරි දේ ඉස්මතු කරන්නේ ධර්ම සංගායනාව වල කරන්නේ ඒකනේ. ඒතර වැරද්ද අයින් කළා මෙයයි නිවැරදි කියලා කුළු ගන්න පෙන්නන්නත් ඒකේ ඉතින් ඒ නිසා අපි ඒ සඳහා මේ විග්‍රහය මේ විදිහට ඉගෙන ගන්නට යෙදමු. ඉතින් අපි එහෙනම් උදේ කාලය අවසන් කරනවා සුළු වෙලාවක් අපි භාවනා කරමු. 10 කාල වෙනකම් විතර භාවනා කරමු. අනිත් අය කියන්නේ විවේකයක් ගන්න ඕන අය එළියට ගිහිල්ලා ඉන්න 10 කාලෙන් පස්සේ අනිත් අය එනම් භාවනා කරන්න කරදර කරන්න. කරදරයක් අනිකට කරදරයක් නොවන විදිහට එදින පහරට ගිහලා ඉන්න 10 මාර්ට අපි ඉතුරු ටික පටන් ගමු. ඉතින් සෝත්‍රය. ඉතින් සෝත්‍රය කතරේ බලමු. සංගොත්සරණේ කමයි දුකෙන් පාටේ තියෙන ආයාචන වර්ගය. සද්දෝ වික්ඛවේ වික්ඛෝ එවං සම්මා ආයතනෝ ආයතේ තාදිසෝ භූමි කියාදිසෝ සාධුත්ත මොග්ගල්ලාන ඒසා භික්ඛවේ තුලා ඒකම් පමාණ මම ශාවකාණං භික්ඛූණං දෙලද සාධුත්ත මොග්ගල්ලාන බුදුරණාහි දේශනා කරනවා මහණෙනි ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් මනමින් යදිනවන කියන්නේ මේ වගේ අයදිනවන යාඥා කරනවන පතනවන මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා ඉල්ලනවා නම් මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා අන්න ඒක තුලාවක් නැත්නම් මේ ලබන්නට අවශ්‍ය තුලාවක් තරාවියක් මේ වගේ වෙන්න කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා කවුරු වගේද භික්ෂුවකට සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න කියලයි බුදුරණවහන්සේ භික්ෂුවට දේශනා කරන්නේ මෙන්න මේක කියනවා ආයාචනා කරලා තමන් ලබන්න කැමති වෙනවනම් අන්න ඒ ආයාචනයේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන සුරාවක් කරගන්න කියන්නේ. සද්ධා වික්‍රේ වික්‍රමී ඒවං සමයෝ ආයතමානෝ ආයාචේය. තාදිසෝ උමි යාදිසෝ කේමාච වික්‍රමී උත්පලවන්න ආචාති. යම් කිසි භික්ෂුණියක් ආයතනා කරනවා යමක් ලබන්න සද්ධාවෙන් යුක්තව මේ තුනාවක් කරගන්න කියනවා කවුද කේමා උත්පලවන්නා හේමාව උස්වලවන්නා වගේ වෙන්න කියලා බුදුරණාහන්සේ වික්ෂුණීන්ට දේශනා කරනවා. සද්ද වික්ඛු උපාසකෝ එවන් සම්මා ආයාචමානෝ ආයාචිය ස්ථානිසෝ භූමියාවිසෝ චිත්තෝච ගෘහපති ගහපති හත්තෝ හත්තෝ හත්තකෝච ආලයකෝ ගිහියයිද බුදුරණවහන්සේ දේශනා කරනවා යම් කිසි දෙයක් වෙන ශ්‍රද්ධාවෙන් යුක්තව ආයාචනා කරනවා නම් තුනාවක් කරගන්න කවුරු වෙන චිත්ත කුලපති හත්තාලෝක උත්තරය. එතකොට මේ බුදුරණවහන්සේ දේශනා කරන්නේ එයාලාට කියන්නේ ගිහි ගිහි කෙනා අතර ශ්‍රේෂ්ඨ ගිහි ජීවිතේ චිත්ත කුලපති හත්තාලෝක. භික්ෂුණීන් අතර භික්ෂුන් අතර සාරිපුත්ත මොග්ගල්ලා භික්ෂුණීන් අතර කේමාව උපරවන්න. අන්න ඒ වගේ වෙන්න කියලා කියනවා. එතකොට ගිහි ඇත්තන්ට කියන්නේ චිත්ත ගෘහපති හත්තාව පුත්තය වගේ වෙන්න කියලා. සද්ධා වික්ක උපාසිකායවන් සම්මායචමානෝ ආයචේ යන්තාක්ෂව විවාදිසා කුජුත්තරෝච උපාසිකා වේලුකණ්ඨ විනන්දමාතා. උපාසිකාවට කියන්නේ කුජුත්තරා වේලුකණ්ඨගේ නන්දමාතාව වගේ වෙන්න කියලා. උපාසකයන්ට කියනවා චිත්ත ගෘහපති හත්තාව පුත්ත වගේ වෙන්න කියලා. උපාසිකාවන්ට කියනවා කුජුත්තරයි වේලුකණ්ඩගේ නන්ද මාතාව දෙවෙන්නේ. ඉතින් බලන්න බුදුන් වහන්සේ අපට මනින්න කියන තුලාව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියදෙනාටම මනින්න කියන තුලාව තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. දෙහි වික්‍රේ ධම්මේ සමන්නාගතෝ බාලෝ අගතෝ අහපුරිසෝ කතං උපගතං අත්තානං පරිහරති සාවජ්ජෝ ච හෝති සානුවජ්ජෝ විඤ්ඤෝ විඤ්ඤෝතං බහුංච අපුඤ්ඤං පසවිති බුදුරණවහන්සේ දේශනා කරන මහණෙනි කර්ම දෙකකින් සමන්නාගත වූ අව්‍යත්ත අසත්පුරුෂ බාල කෙනා තමාව විනාශ කර තමාගේ ගුණ නැති වෙනවා ඒ වගේම අනාගතයේ වෙනස ගුණ හට ගැනීමටත් හේතුවක් වෙන්නේ නැහැ නුවණත්තම් හේතුවේ අපවාදයට ලක් වෙනවා බොහෝ පෞගස් කර ගන්නවා කර්ම දෙකකින් සමන්නාගත යුත්තේ බාලයා ඊටකොට බුදුරණවහන්සේ වචන කීපයක් කියනවා. ඒ තමයි අසත්පුරුෂ අව්‍යක්ත බාල හරය කා ගන්න. නැවතත් හරයකට යමු නොවන. සත්පුරුෂයන් නොවනත්තම් අපවාද කරන බොහෝ පෞරස් කර ගන්න. බාලයාගේ කර්ම දෙකක් තියෙනවා. ඒ තමයි කදමිනේදී ආනවිච්ඡන් අපදියෝගයත්වා අවන්න අවන්නාරහස්ස වර්ණම් භාසේති අනුවිච්ඡං අපරියෝගහිත්වා අවන්නාරහස්ස අවන්නම් භාසේති ඒ තමයි මොකද්ද නොදැන නොපිසි ගුණ කීමට සුදුසුනාගේ දන්නේ නැතුව හොයන්නේ නැතුව නොගුණ කීමට කියන්නේ වැරදි හොඳ නැති කෙනාගේ ගුණයක් නැති කෙනාගේ ගුණ කියනවා ගුණයක් තියෙන කෙනාගේ අගුණ කියනවා ගුණ කීමට සුදුසු කිනාගේ අගුණ කියනවනම් අන්‍යයට කියන කවුද? බාලයි. අව්‍යත්තයි. අකුසල් රැස් කරනවා. ඒ වගේම සත්පුරුෂයන් ගහනවා. කාටද? නුගුණ කියුත්තාගේ ගුණ කීම, ගුණ කියුත්තාගේ නුගුණ කීම. දැන් අපි ලෝකයේ මෛත්‍රිය බවත් එක්ක අපි මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය නමුත් නමුත් අපි හිතමු වැරදි වැඩ කරන කෙනෙකුගේ අපේ සිතේ මෛත්‍රිය තියෙනවා. නමුත් වැරද්දට ගරහා කළ යුතු විදිහ වැරද්ද වන්න කළ යුතුයි. වැරද්දට ගරහන්නට ඕනේ. අගුණයට ගරහන්නට ඕනේ. හැබැයි අපේ හිතේ මෛත්‍රිය තියෙන අපි හිතමු දරුවෙක් වැරදි කරනකොට දරුවාට හදාගන්න ඊට අදාළ දඬුවම් දෙන්න නේද? දිය යුතුයි. දරුවා දෙහිතින් ද්වේෂයෙන් කරන්නේ නෑ හදාගන්න. අනිත් වගේ තමයි මේ ලෝකයේ දිස බලනකොට නුගුණ කිය යුතු අයගේ ගුණ නැති අයගේ ගුණයක්ම කියනවා නම් ගුණ තියන අයගේ නුගුණ කියනවා නම් ඒ කෙනාට සත්පුරුෂය අපහදිනවා. ඒකෙන් බොහෝ අකුසල රැස් කරගන්න. ඒ වැරදි දෙයක් ඉස්මතු කරලා අකුසලයක් නෙමෙයි. හොඳ හොඳ කෙනා පහත් කරලා අකුසලයක් නෙමෙයි. අකුසල. තමන්ගේ තමන්ගේ ගුණත් මකා ගන්නවා කියන්නේ. දැන් අපි හිතමු යම් සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙකුට වැඩිලා අසත්පුරුෂයන් මේ ගුණ වර්ණනා කරනවා නම් සමාධි සම්මත අසත්පුරුෂයෙක් කියලා නෙමෙයි කියන්නේ. එය අසත්පුරුෂයෙක් කියලාම සම්මත. ඊළඟ බුදුරජාණන් දේශනා කරන දිහි වික්ක ධර්මයේ සමන්නාගත පඬිතෝ පඬිතෙක් කියනවා කරුණ දෙකකින් සමන්නාගත. සත්පුරුෂ ඒ වගේම ಗುಣ විනාශ නොකරන නැවත වතාවක් ගුණයෙන් යුක්තව තමන් ගුණයෙන් යුක්තව පරිහරණය කිරීම තමන් ගුණවත් බවින් යුක්ත පරිහරණය ගුණවත් බවින් යුක්ත වීම එවැගේම නෝනතයගේ ගරහාවට ලක් නොවන බොහෝ පින් රැස් වෙන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි නුගුණ ජීව යුතු අයගේ එයාලගේ නුගුණ කතා කරනවා. එවැගේම ගුණවත් අයගේ ගුණයමයි ඉස්මතු කරන්නේ. මෙන්න මේ කෙනා සත්පුරුෂයන්ට ප්‍රියයි, ගුණවත් අයට ප්‍රියයි. තමන් පිනක් රැස් කරගන්නවා. වැරද්දට අකුසලයට ගලනවා. අකුසල කුජලයාගේ අකුසලත් එක්ක නිපස්සේ තියෙන්නේ. එතකොට නුගුණේ කියන්නේ කුමක්ද? ඒ කෙනාගේ අගුණයට ඒ අගුණයත් එක්ක කතා කරන්නේ. එහෙනම් සමාධියක වළනකොට අපි අගුණ කෙනාගේ ගුණයක් දකින්න උත්සාහ කරාට කියන්නේ ගුණය දකින්න ඕනේ. ඒක තමයි අපි මෛත්‍රී සහගත ස්වභාවය. නමුත් අගුණයට අගුණ ස්වභාවයේ ගුණයක් හැටියට කතා කරොත් ඒක සත්පුරුෂ ක්‍රියාවද? නෑ. ඒ නිසා අන්නේ කර්මාව ඒ විදිහට දැකීම පඬිතයාගේ ලක්ෂණය. විනිවික්කේ ධර්මයේ සමන්නාගත බාලෝ බාලයාගේ ලක්ෂණයක් තියෙනවා මේ අව්‍යක්ත අසත්පුරුෂ ගුණ නැසුන තමන්ගේ ගුණ නැසාගත්ත නුවණත්තන් අපවාද කරන බොහෝ පෞරස් කරගන්න බාලයාගේ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි නොදැන නොපැහැදිලි යුතු තැන පහදිනවා. නොදැන පැහැදිලි යුතුයන නොපහදින. එතකොට මේ බව තියෙනවනම් ඒක මොකද්ද? අසත්පුරුෂ ලක්ෂණය. අගුණ තමයි ගුණේ විනාශ වෙනවා. නොනත්නම් ගරහන දෙයක්. ඒ මොකද්ද? නොදැන නොපැහැදිලි යුතුයන පහදින. නොදැන පැහැදිලි යුතුයන අපහදින. දැන් අද සමහර අය කතා කරනවා අපි මොනවාරි ප්‍රමාණයක් හොඳ දෙයක් නෙමෙයි එකට පහදින්නේ. අධර්මයේ කතා කරනවා නම් අධර්මයේ ඉස්මතු කරනවා නම් අපි ඒකට පුංචි අනුග්‍රහයක් දක්වීම මොකද්ද ඒක? අසත්පුරුෂ ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාව. කීරි කලයකට ගම බිඳුවක් වෙනතද තියෙනවා. වැඩන්නේ. එහෙනම් අසත්පුරුෂ දෙයකට වැරදි දෙයකට පහදිනවා නම් ඒකට පහදවනවා නම් ඒක ගුණෝච්චියවද නුගුණ ක්‍රියාවද? ඒක නුගුණ ක්‍රියාවක්. පහදින දේට සත් පැහැදිය යුතු දේට කරුණු දැන අන්න එය උරුප්පන දේ යහපත්ය සමහර අය කියනවා කියන්නේ සමහර අය ඉන්නවා වර්තමානයේ වතුසේ විකෘති ධර්මයත් එක්ක තියෙන යුගයේ සමහර අය වැරදි දේ උරුප්පන වැරදි දේ ඉස්මතු කරන පස්සේ තේරෙනවා නමුත් අර උරුප්පපු කාරණා නැවත නැවත කරනවා නම් වැරදි දේ එතකොට එයාගේ අසත්පුරුෂ ගතියද ඉස්මතු සත්පුරුෂ ගතියද අසත්පුරුෂ ගතියද තමන් වැරදියට යොමු වෙන අන්න වැරදියට යොමු වෙනවා. අන්න නොපැහැදිලි යුතු තැන පහළ වෙනවා. ඒක මේ ලෝකේ බොහෝ අකුසල් රැස් කරගන්න දෙයක්. තමනුත් ඒ අපවාදෙට ලක් වෙන දෙයක් නොනත් සංගාරහා කරන දෙයක්. බුදුරණාහි වචන ගණනාවකින් පැහැදිලි කරනවා. පඬිතයා කවුද? දීනික වෙලා මේ පඬිතුරු සමන්නාවට පඬිතයා තමයි විත්‍ය සත්පුරුෂ. තමන්ට අර්ථයක් සිදු වෙන තමන්ගේ ගුණය වැඩෙන තමන්ට ඒක යහපතක් සිදු වෙන විදිහට ඒ වගේම මූලතම් ප්‍රසංසා කරන විදිහ කටයුතු කරන බොහෝ පින් රැස් කර ගන්න සත්පුරුෂයගේ ලක්ෂණය තමයි පැහැදෙන දැක පැහැදිලි නොපැහැදිලි යුතු තැන නොපහදිය පැහැදිලි යුතු තැන පැහැදිලි ඒක සත්පුරුෂ ලක්ෂණය එහෙනම් අනිවාර්යෙන් පඬිතේ කියන කාරණාවදී පඬිතයා කිසිම විදියකින් වැරද්දක් ඒ කියන්නේ පහදින්න සුදුසු නැති දෙයකට පහදින්නේ නැහැ පහදවන්නේ නැහැ පඬිතුගේ ලක්ෂණේ මොකද යදන්නවා ඉතින් වැරදියට පැහැදිලිවොත් අකුසල් වැඩෙනවා තමන්ගේ ගුණේ නැසෙනවා පඬිතුයෝ නිගාතව දෙහිවික්කේ මිච්ඡාපටිපන්නෝ බාලව අවියත්තු අසත්පුරිසෝ මේ මිත්‍යා ප්‍රතිපදාවට යොමු වෙච්ච බාලෝ අවියත්තු අසත්පුරුෂයා තමාගේ ගුණත් නසා ගන්නවා. ඒ වගේම නොනැත්තන්ගෙන් ගරහාවටපත් වෙනවා බොහෝ පෞරස් කර ගන්නවා. ඒ තමයි කවර කරුණු දෙකක් කෙරෙහිද? කරුණු දෙකක් කෙරෙහි දෙදෙනෙක් කෙරෙහි. වැරදි විදියට නැත්තම් වැරදි විදියට පිළිපන් වුණොත් අන් අයගේ ගරහාවට ලක් වෙනවා. ඒ තමයි අම්මා තාත්තා. අම්මා තාත්තා කෙරෙහි මිච්ඡා ප්‍රතිපන්නෝ වැරදි විදිහට යමු බොහෝ අය අකුසල් කරගන්නවා නොනත්තම් නිඳා කරනවා ඒ වගේම තමන්ගේ ජීවිතේ තමන් විනාශයටපත් කරගන්නවා අම්මා තාත්තා කෙරෙහි වැරදි විදිහට යමු ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරන පාණ්ඩිතයා ද්වේසු වික්ෂ වික්කවේ සම්මා පටිපජ්ජමානෝ පඬිතෝ යත්තෝ සත්පුරුෂෝ සත්පුරුෂ පඬිත කෙනාගේ ලක්ෂණය තමයි නුරත්තම් ප්‍රසංසා කරන්නේ මේ අම්මා තාත්තා කෙරෙහි නිවැරදිව පිළිපන් කෙනා සම්මා පටිපන්නෝ නිවැරදි පිළිපන් කෙනා වැරදි විදිහට පිළිපන් කෙනා නෙමෙයි. එයා බොහෝ පින් රැස් කරගන්නවා. අම්මා තාත්තා කෙරෙහි නිවැරදිව යොමු වෙච්ච කෙනා. දේශ දුක්ඛේසු දේසු වික්‍රේ මිච්ඡාපටිපන්නෝ බාල අව්‍යක්තෝ අසත්පුරිසෝ මානෙනි මේ මිත්‍යා ප්‍රතිපදාවට යොමු වෙච්ච බාලෝ අව්‍යක්තෝ අසත්පුරුෂයා තමන්ගේ ගුණ විනාශ කරගත්තා තමන්ගේ විනාශයටපත් වෙනවා නොනත්තන්ගේ ගරහාවටපත් වෙනවා බොහෝ පෞසිද්ධ කරගන්නවා මොකද මිච්ඡාපටිපන්න කරුණ දෙක තථාගතේ තථාගත ශ්‍රාවකේජ තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවක කෙරෙහි වැරදි විදිහට පිළිපන්න කෙනා බොහෝ අකුසල රැස් කර ගන්නවා ඒ වගේම අසත්පුරුෂ ගතියෙන් තමාගේ ගුණත් නසාගෙන නුනත්තන්ගේ ගර්හාවටත් පත්වෙනවා තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයා කෙරෙහි වැරදි විදිහට පිළිපන්න කෙනා පඬිතයාගේ ලක්ෂණය තමයි සම්මා පටිපන්න බව තමයි සතාගතයන් වහන්සේ සතාගත ශ්‍රාවකයන් කෙරේ නිවැරදි විදිහට පිළිපන් බව බොහෝ පින් රැස් කරගන්නවා අන්න ඒ ගරහාට ලක් වෙන්නේ නුනත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ බුදුරජාණන් දේශනා කරන දීමේ වික්‍රේ ධම්මා කතමේදී කරුණු දෙකක් තියෙනවා ඒ තමයි තමන් විසිත පුරුදු කිරීම සකිත්ත වෝදානංච නච කිංචි ලෝකේ උපාදීති ලෝකේ කිසිවක් දෙයක් උපාදාන නොකිරීම කියන මෙන්න මේ කරුණු දෙක තියෙනවා තමන් සිත පුරුදු කිරීම කියන කරුණත් ලෝකේ කිසිවක් උපාදාන නොකර ගැනීම කියන කරුණක් කියන කරුණු දෙක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කරුණු දෙකක් පැහැදිලි කරනවා දේවී විච්චේ ධම්මා කතමේදී කෝඩෝච උපනානාච කරුණු දෙකක් ලෝකේ තියෙනවා කෝඩයක් බද්ධ වෛරයක් ක්‍රෝධය සහ බද්ධ වෛරය කියන කාරණා දෙක ලෝකේ තියෙන කාරණා දේවී විච්චේ ධම්මා කරුණු දෙකක් තියෙනවා මොකද ඒ ධර්මයේ කෝඩ විනයෝච උපහාන විනයෝච ක්‍රෝධය දුරු කිරීමයි බද්ධ වෛරයේ දුරු කිරීම මේ ලෝකේ කර්ම දෙකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ විග්‍රහ කරේ කර්ම දෙක බැගින් බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාව දේශනා කරපොන්නේ නැහැ. දැන් මුලින්ම මේක අහලා කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. මොකද ඒකට හේතුව නිදාන දන්නේ නැහැ, හේතු දන්නේ නැහැ, මේ පොත හැදුණේ කොහොමද කියලා දන්නේ නැති නිසා කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේ කියපු එක එක තැන්වල දේවල් මේ එකට එකට නෙමෙයි. එක විදිහටම තියෙන්නේ ඒකයි. දැන් අපි සමහරවල් අද කියපු දේ තව දවස් 10කින් විතර කවුරු හරි කතා වෙන්නේ. බුදුරණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ බුදුරණන් වහන්සේ අවුරුදු 45 මුළුල්ලේ එක එක තැන්වල කියපු කරුණු මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක විදිහට ඉඳලා තියෙනවා. මහා කශ්‍යප මහරහතන් වහන්සේලා එක කියලා. ඒකයි මේ එකම විදිහට තියෙන්නේ. ඊළඟට දාන වර්ගය බුදුරණවහන්සේ දේශනා කරන දේවානි වික්‍රේ දානානි මහණෙනි දාන දෙකක් තියෙනවා. කත කතවානි දී මොකක්ද දෙක? ආමිෂ දානංච ධර්ම දානංච. ධර්ම දෙක දාන දෙකක් තියෙනවා. මොකද ආමිෂ දානයයි ධර්ම දානයයි දාන දෙකයි. ඉමානිකෝ වික්‍රේ දේ දානානි දක්කම් වික්‍රේ මේ සම්දින්නම් දානානි දන් ධර්ම දානංච. මහණෙනි මේ දාන අතර අග්‍රම දානය ධර්ම දානයයි. එන ධර්ම දානෙත් වෙනුවෙන් කරන සියලු දේවල් අනිත් දේවල්ට වඩා අත්දැයි. දේමා නිමික්කේ යාග කතමේදී ආමිස යාගෝච ධම්ම යාගෝච ඉමේකෝ වික්ඛවේ ද්වේ යාග අපිට දක්වන වික්ඛවේ මේ සම්දින්නම් යාගන ඉදන් ඒක ධම්ම යාගෝති යාග කිරීම දැන් යාගෝම කතා කරනවා අන්න ඒ වගේ කියන්නේ ආමිෂය වෙනුවෙන් යාගය ධර්ම වෙනුවෙන් යාගය මේ දෙකෙන් අග්‍රයි ධර්ම යාගය ඡාගය අතහැරීම දේවේ වික්කේ ඡාගා කතමේදී ආමිස ඡාගෝ ධම්ම ඡාගෝ ආමිසයෙන් අතහැරීම ධර්මයෙන් අතහැරීම මේ දෙක අතරින් අගය කියනවා ධර්මයෙන් වෙනුවෙන් අතහැරීම ඊළඟ බුදුරණන් දේශනා කරන දේමේ වික්කේ පරිචාගෝ කතමේ දේ ආමිෂ පරිචාගෝ ධම්ම පරිචාගෝ පරිත්‍යාගයේ ත්‍යාගීම කුළු ගන්නමින් කියන්නේ ඒ ධර්ම ධර්මයේ වෙනුවෙන් කරන පරිත්‍යාගයේ අග්‍රයි කියනවා. ඒ වගේම බුදුරණවහන්සේ දේශනා කරනවා දේමේ වික්‍රේ භෝගා, හතමේ භෝගා, ආමිෂ භෝගා, ඒ වගේම ධම්ම භෝගා. ආමිෂයේ වෙනුවෙන් තියෙන භෝගය නැත්නම් මේ සිව්පසෙන්ද මොනවාරි පරිමාරණි. ධර්මයේ වෙනුවෙන් යොමු කරන මේ සම්පත් ආදී දේ ඒ දේවල් වලින් අග්‍රයි කියනවා ධර්මයේ වෙනුවෙන් කරන භෝගය. ඒ වගේම සම්භෝගය දැන් භෝගය කිව්වා ඒ වගේ තවත් මේ කුළු ගන්නමින් ඒ සිව්පසයට මේ ධර්මයේ වෙනුවෙන් සම්පගෙන ඒත් ඒකට උදව් කිරීම කියන කාරණාව ආමිෂයට යොමු කිරීම ධර්මයට උදව් කිරීම මෙන්න මේකෙන් ධර්මය ඒක තමයි අග්‍ර කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම සංවිභාගෝ සංවිභාගිත සංවිධානය කිරීම ආමිෂ සංවිධානය කිරීම වඩා ධර්මයේ සංවිධානය කිරීම කියනවා අග්‍ර. එතකොට එහෙනම් දැන් අපි ගොඩාක් රට ආමිෂ සංවිධානය උඩතරන් තියෙනවා. නමුත් ධර්ම සංවිධානය ගොඩක් අඩුයි. අන්න ධර්ම සංවිධානයේ ඒක තමයි අග්‍ර කියන්නේ. එතකොට බලන්න බුදුරන් වහන්සේ දුන්න හැම එකම තියෙන්නේ අග්‍රමති ධර්මයක් එක්ක. ඊළඟ බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ එකතු වීම නැත්නම් සංග්‍රහය සංග්‍රහ කිරීම ආමිෂ සංග්‍රහයට වඩා වටින්නේ ධර්ම සංග්‍රහය කියලා සංග්‍රහ කිරීම. ඒ කියන්නේ සංග්‍රහ කරනවා කියන්නේ ධර්මය දෙන්න ධර්මයෙන් උපකාර කිරීම. ධර්ම දාණය කියවත් ධර්මයෙන් සංග්‍රහ කිරීම කියන්නේ. බලන්න මේ මේ හැම එකකින් බුදුරණවහන්සේ කුරු ගන්නලා පෙන්නනවා මේ ධර්මයේ දීමේ තියෙන වටිනාකම. මොකද අපි පොඩ්ඩක් කල්පනා කරොත් අර දහම් රේතුම කඩේකමත් අතහැරියා නේද දහම් වෙති. ඒක ධර්මයේ කොච්චර වටිනාකමක් තියෙනවද? හැබැයි බුද්ධ වචනේ. දේමේ විච්චේ අනුග්‍රහ කන්දමේ දේ ආමිෂ අනුග්‍රහ ධර්ම අනුග්‍රහ මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් අනුග්‍රහ කරනවා දෙකක් තියෙනවා. එකක් තමයි ආමිෂයේ අනුග්‍රහ කිරීම. අනික ධර්මයේ අනුග්‍රහ කිරීම. මේ දෙක අතර ආමිෂයට කරන අනුග්‍රහයට වඩා ධර්මයට කරන අනුග්‍රහය තමයි ශ්‍රේෂ්ඨ කියන්නේ. ඊළඟට බුදුරණාහි ග්‍රහණ දීමේ වික්‍ර අනුකම්පා අනුකම්පා දෙකක් ආමිෂ අනුකම්පා ධම්මානුකම්පා. ආමිෂ අනුකම්පා දැන් කර්තියට සිල් පත්‍යන තිකමත් එක්කහි ගතියේ ඒ කියන්නේ අපි දුප්පත් කියන්නේ. මෙන්න මේ අනුකම්පාවට වඩා අනේ මෙයාට ධර්මයේ නෑ අන්‍ය අනුකම්පාව කියනවා. අපිට ඒකෝලේ අනුකම්පාවත් එක දෙන්නේ ධර්මීයමයි. ආමිසංකම්පාවට වඩා ධර්මානුකම්පාව ශ්‍රේෂ්ඨයි කියන. ඒ නිසා තමයි දීසතේ කතා කරේ දීසරේ සාකච්ඡාවේ දේශනායි තිබුණේ. දෙමාපියන්ට උපකාර කරන්න බැයිකෝ දෙවුර මාස තියාගෙන උපකාර කරලා. මොකද කළ ආමිෂ උපකරණ අපට කළ උපකාරයේ ණයකි වෙන්නේ. නමුත් අපි ධර්මයෙන් උපකාර කරොත් දෙමාපිය අපට ණයයි කියනවා. එයි ඒකට හේතුව ධර්ම උපකාරයේ ඉච්ඡිත ශේෂ්ඨයි. ඊළඟ ඊළඟ වර්ගය තමයි සංඛාර වර්ගය. ඒක ඒක බුදුරණවහන්සේ දේශනා කරනවා ඉද්දීමි වික්කවේ සංඛාරා කතමේදී ආමිෂ සංඛාරෝච ධම්ම සංඛාරෝච මහණෙනි ආමිෂ පැතිරවීම සහ ධර්මයේ පැතිරවීම කියන කරුණු දෙක අතරින් ආමිෂයේ පැතිරීමට වඩා ධර්මයේ පැතිරවීම අගයි කියන. ඒතර බලන්නේ දැන් අපේ මේ ලෝකයේදී අන් අයට භෞගෝල සම්පත් දීම පිළිබඳව අපි ලොකු ගොඩාක් දකින්නවල සමාජය. නමුත් සමාජයේ මේ ධර්මයේ දීම සම්බන්ධයෙන් ඒකට තන සමාජය හම්බෙන්නේ නමුත් අර්ථය මොකද්ද? ඒ ධර්මයේ දීම. ඊළඟ බුදුරණන් දේශනා කරනවා පටිසන්තරා ඒ කියන්නේ ආ පිළිසඳර කියන්නේ කතාබස් කිරීම ආමිෂය පිළිබඳ සංවිභාගය කතාබස් කිරීමට වඩා ධර්මයේ පිළිබඳ සංවිභාගය කතාබස් කිරීම අග්‍රයි කියලා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා ඒසනා මේ ඒසනා කියන්නේ සෙවීම හොයන ගතිය. ආමිෂ හේවීමට වඩා ධර්මයේ හේවීම අග්‍රයි කියනවා. ඊළඟ බුදුරණවහන්සේ පරිේෂණය පරිේෂණය කියලා කියන්නේ ඒ සොයනවා කියන එක පරිේෂණ කරනවා කියන එක. ආමිෂය හොයාගන්න දඟලන දඟලිනට වඩා ශේෂ්ඨයි ධර්මය හොයාගන්න දඟලන එක. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරන ආමිෂ පූජා ධම්ම පූජා ආමිෂ පූජාවට වඩා ධර්ම පූජාවයි ශ්‍රේෂ්ඨ කියන්නේ. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා ආගන්තුක අය ඒ කියන්නේ ආමිෂයෙන් ආගන්තුක උපකාර කරනට වඩා ධර්මයෙන් ආගන්තුකයන්ට උපකාර කිරීම ශ්‍රේෂ්ඨයි කියනවා. ඒ කියන්නේ දැන් මේ හැම එකම විග්‍රහ කරලා පෙන්නනවා කෙනෙක් යහපත යොමු කිරීම සඳහා උපකාර දෙලෙද. මේකට අපට කරුණා මතක් වුණා මේ කතා කරනකොට බුදුරණවහන්සේ කාලේ බුදුරණවහන්සේ අර සායක් මෙතන බෑමින් පෑවිල්ලක් අර අතන සූත්‍රයම කරන නිදාන වෙච්ච කාලේ පින්දපාත නම් මිනිසුන්ට කණ්ඩායමේ කෑමක් නැතිව තියෙද්දි. එතකොට නිගන්ඨේ බලනවා නේද? මෙච්චර අනුකම්පාව තියෙන බුදුරජාණන් වහන්සේ මිනිස්යාට හරියට කණ්ඩායමකුත් නැතුව තියෙද්දි ඉල්ලන් කන්දියනවා. ඒක ලෝකයට පේන්නේ මොකද්ද? ආමිෂය නැති වෙනවා. ලෝකයට පේන්නේ ආමිෂය තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කරුණාව නිසාම යන්නේ. දුන්න නිසාම කවදාවත් මේ ලෝකේ කෙනෙක් දිලිදු වෙලා නැහැ. දීම නිසා ලැබීමක්මයි තියෙන්නේ. එතකොට එහෙනම් මේ ධර්මයත් එක්ක නේද ඒ අනුග්‍රහය දෙන්නේ. ආමිෂයකට නෙමෙයි. දැන් ආමිෂයට අනුග්‍රහ කරනවා නම් මොකද කරන්න ඕනේ? බොඩ විල කොට කිහින් දෙන්න ඕනේ. නේ? ධර්මයෙන් අනුග්‍රහ කරනවා නම් අන්න ගුණයක් වැඩ මේ විදිහට උදව් කරනවා. ඒ කියන්නේ අරක එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක පටලවා ගන්න එපා. දිලිඳු කෙනාට උදව් කරන්න එපා කියන නමුත් මේ උදව් අතර අග්‍රයි කියන මොකද්ද? ආංශයට වඩා ධර්මයේද කරන ඒ සත්කාරය ආගුන් ආගන්තුකයන්ට හරි ඒ කරන සත්කාරය. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා වේම වේමා භික්ඛවේ ඉද්දියෝ කතමේදී ආමිෂයේදී ධම්මයේදී ඉර්ධි කියනවා. ඒ ඉර්ධි වලින් ධර්ම ඉර්ධිය කියනවා අග්‍ර ආමිෂයේ විදියට වඩා අපි පිළිදෙලත් ඔබ අහලා ඇති පාතිහාර බුදුරණන් දේශනා කරනවා ඉද්දි පාතිහාර අනුශාසනා පාතිහාර ඊළඟට ආදේශනා පාතිහාර පාතිහාර වල ඉතලේදී බුදුරණන් වහන්සේ අනුදරණ ධර්ම පාතිහාරක අනුශාසනාව ධර්මිනත් එක්ක තමන් විශේෂත්වයක් කරා යොමු වෙනවා දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශන කියන ඉද්ධිපාද නෙමෙයි ඒවා ඉද්ධියට යොමු අපට මේ භෞතිකව ලෝකේ ඉරුදි වෙන්න දෙයක් නැත්නම් අපට භෞතිකව හම් වෙන එකට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ධර්මයෙන් හම් වෙන ඉද්දි. ඊළඟට ආමිෂ වුද්ධි ධම්ම වුද්ධි වර්ධනය. වර්ධනයන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා ආමිෂ වර්ධනයට වඩා ධර්මයේ වර්ධනය. එහෙනම් විනාශයදිනුත් භයානක විනාශයෙන්නේ ආමිෂ විනාශයට වඩා ධර්ම විනාශය. ඊළඟ බුදුරණන් දේශනා කරනවා මහණෙනි දේමේ වික්‍රේ සම්නිචයෝ කතමේදී ආමිෂ සම්නිචයෝට ධම්ම සම්නිචයෝට බුදුරණ වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අයකට කලින් හතරේ දේශනා කරනවා මැණික මහණෙනි මේ මැණික් හතර ආමිෂ මැණිකට වඩා ධර්ම මැණික ශ්‍රේෂ්ඨයි එන ආමිෂයත් වස්තුවක් හැටියට ගත්තාම වස්තු අතර ධර්මයේ නම් වූ වස්තුව ශ්‍රේෂ්ඨයි සංනිච්ඡේ ඒ කියන්නේ රැස් කිරීම. රැස් කරන දේ අතර ආමිෂ රැස් කිරීමට වඩා ධර්මයේ රැස් කිරීම ශ්‍රේෂ්ඨයි. ආමිෂ රැස් කිරීම කියන්නේ මේ ලෝකේ අපි බුද්ධිලයට පරිහරණයට සියලු දේ ආමිෂ රැස් කිරීම. ධර්මයේ රැස් කිරීම කියන්නේ ධර්මයේ සඳහා ධර්ම අවබෝධය සඳහා උපකාර වන සියලු දේ එකතු වීම තමයි ධර්මයේ රැස් කිරීම. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා විපුල භාවයට කියන්නේ වර්ධන නැස්තර වශයෙන් විපුල වෙනවනේ වර්ධන වෙනවනේ ගොඩක් වෙනවනේ ඒකේ ආමිෂ විපුලත්වයට වඩා ධර්ම විපුලත්වය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට එතනින් ඒ වර්ගයත් අවසන් වෙනවා ඉතින් මේ වර්ග ටිකේම බුදුරජාණන් වහන්සේ කුළු ගන්නලා පෙන්වා දුන්නේ කුමක්ද ඒ ආමිෂය සහ ධර්මයේ කියන මෙන්න මේ කාරණා කීපේ තුල තියෙන වැදගත්කම. ඉතින් අපි ඒ ටිකෙන් අපි අවසන් කරමු මේ අද දවසේදී අඟුත්තර නිකායේ විස්තරය ඔබලා මම හිතන්නේ සූත්‍ර 80ක් අතර වගේ සාකච්ඡා වුණා මේකම කරුණු කුළු ගන්නපු සුදු දේශනා. ඊළඟට තියෙන්නේ ඇත්තටම ඒ වගේම එක පොඩි සූත්‍ර දේශනා කීප නම් ගොඩක් තියෙනවා. අපිට එතකොට ඒ ටික අවසන් කරනම දුක නිපාතේ අවසන් වෙනවා. ඒ කියන්නේ කර්ම දෙක බැගින් කරපු කොටස අවසන් වෙනවා. ඊළඟට තියෙන්නේ කර්ම එක බැගින් තුන බැගින් තියෙන කොටස. තව පුංචි ප්‍රමාණයක් තිබුණාට ඒක අපි විස්තර වශයෙන් කතා කරන්න ඕන නිසා අපි ඒක ඊළඟ දවසට අපි තියමු. ඉතින් අද දවසේ මේ කාරණා පිළිබඳව හරි එහෙම නැත්නම් මොනවා හෝ දහම් කාරණාවක් පිළිබඳව තියෙන ගැටලු ධර්ම කාරණා අහන්න පුළුවන් 12 ඉඳලා සාකච්ඡාව. ඉතින් ගොඩක් වටිනවා කියලා ඒවට තිබ්බොත් අපිට ඒ සම්බන්ධයෙන් කාලයක් ඇතිවම ඒවා කතා කරන්න පුළුවන්. පැයක කාලයක්. දැන් මේ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ඕනම දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ධර්මයේ සම්බන්ධයෙන් ඉතින් දැන් ඉඳලා අපි 12 වෙනකම් විවේක කාලය දෙනවා 12ට ධර්ම සාකච්ඡාවේ අවස්ථාව දෙනවා දේරුවන් සර් අද අවස්ථාවේ ප්‍රශ්න ඉස්සිය කරපු බේසුර සතුන් මෙවරට ගන්නේ පිළිවෙලින්ද සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් එකවර සකදාගාමි හැටි දර්ශන සුවිසුද්ධියෙන් ඉස්සරහදී මේ මෙතන මේ දැන් අපි විශ්වවිද්‍යාලය කියලා ඉගෙන ගන්නකොට පළවෙනි උපාධිය කරලා ඊළඟ උපාධිය ඊට පස්සේ කොහොම අර උපාධි ගන්න සිස්ටම් එකක් තියෙනවා ඒකවල දැන් අපිට මේ සමහර අයට පුළුවන් පළවෙනි ඩිග්‍රී කරන්න තෝරන උදේ ඉගෙනගෙන ඊළඟ එකට උනත් කියන්නේ කුංචි කාලේ සමහරකට අඩු වයසින් යන්න පුළුවන් එහෙම ස්ටෙප් වලට යන එක නෙවෙයි මේ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. සත් මුලින්ම අපි ඉන්නේ බොරුවක් තුළනේ. අපි ඉන්නේ බොරුවක් තුළ. වැරදි වැඩ පිළිවෙල තියෙනවා. ඉස්සලම හම් වෙන්නට ඕනැත්තේ වැරදි වැඩ පිළිවෙලක් බවනේ. ඉතින් වැරදි වැඩ පිළිවෙලක් බව හම් වීම තමයි සෝතාපන්නිය. වැරදි වැඩ පිළිවෙලක් බව හම් වෙච්ච කෙනා නේද උත්සාහ කරන්නේ වැරදි වැඩ පිළිවෙලින් අයින් වෙන්න. අයින් වෙන්න උත්සාහ කරනකොට ඉස්සල්ලාම ලෝකේ කාමරාග පටිගියේ තුල තියෙන වැරද්ද දකින්නකොට ඒක තුනි වෙනවා. ඊළඟට ප්‍රහාණය වෙනවා. ඒ නිසා මේක ඇත්තටම මේ ප්‍රශ්නේ ගොඩක් වැරදි. දැන් ඔබ ඔය විදිහට මේ කවදාවත් සිදුවෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ කාරණාව තුලම අන්තර්ගතයේ තියෙන්නේ සෝතාපන්න නැත්නම් ලහම කියන්නේ මොකද්ද කියන අනුභවය. දුරට ගෞරවනීය සාන සංඝයා වහන්සේ දෙන දානි ධර්ම දාණයට වැටෙනවද නැත්නම් දාණයට වැටෙන්නේ ආමිස අනාථ නිවාස වලට පූජා කරන උදවිය උදෙසා දෙන දානි ආමිස දාණයට වැටෙනවා පැහැදිලි කරලා දෙන්න. ආමිස දානයේ තුන අග්‍ර ආමිස දානය තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය කියන්නේ. ආමිෂ දානය තුළ අග්‍ර දානය. ධර්ම දානය කියලා කියන්නේ ධර්මයේ දින එක, ධර්මයේ දෙන්න උදව් කරන එක, ධර්මයේ දීමට පහසුව සලසන අපි චේතනාවක් තිබුණොත් අනිමි සවන්නමස්සේලා මේ දානය වළඳලා ධර්ම දේශනා කරන්න උපකාරයක් වෙනවා කියලා අන්න එතන ධර්මයේ දීම සඳහා යම් කුකුලක්. ඒ අපි චේතනාවට වලපන්නේ. අපි චේතනා බලනවා. ඉතින් ඒ නිසා දානි දීම තුලින් ලැබෙන දේ තමයි ආයුර්වාදන සැප බලම ලැබෙන්නේ. එතකොට මේ ලැබිච්ච දේ ඔස්සේ යාට පහසු විහරණයක් සංගයාට සැලසෙනවානේ ධර්මයේ දීම සඳහා කුටිසෙනසුන් පූජා කිරීම. ඒ කරුණ ගැන අපි හිතලා සතුටු වෙනවා නම් ඒ චේතනාව තුළින් අපි ධර්මයේ දීම සඳහා උපකාරයක් කළ බව අපේ චේතනාවෙන් අපට හම් වෙනවා. එතකොට නිකන් දීලා ඉන්නවට වඩා වෙන යමක් සිද්ධ වෙනවා. දැන් අපි දන්නවනේ දාන දුන අතහැරීමක් සිද්ධ වෙනවා කියලා. අතහැරීම වෙනත් හිතන්නට ඕනේ. දැන් අතහැරෙනවා දුන්නා. නමුත් අතහැරීම වෙනත් හිතනකොට තමයි අපිට ඒකෙදී චන්දනා ඉදිරි වෙන්නේ. ක්‍රියාවේ හැටියට අපිට පිනක් සිද්ධ වෙනවා. දැන් ඔබ අහලා ඇති අපුත්තක සූත්‍රයෙන් තිබුණා. තගරසිකී බුදුරජාණන් වහන්සේට දන් දීලා අන්න ආමිෂයක් ලැබුණා. දැන් ඒකට දාහනය දුන්නනේ. දීලා ඒගොල්ලන් ඉත අපහදාගත්ත. නමුත් ප්‍රතිපල ලැබෙන ආමිෂය. ඒ වගේම මේ අමුත්තක සිතානන්ද ඒ කාලේ ඉන්නවා නම් ඒ දාන දීමේ තවත් වැඩගත්තා තවත් විපාක වැඩි. දාන දීම. හැබැයි යාට කල්පනා වුණොත් පසේ උදුගෙන නැතුව අපිට ධර්ම තේරුම් ගන්න සංඥාවස්සේ ඒ සංඥා වහන්සේලාගේ පහසු වෙන නැත්නම් ධර්මයේ දීම සඳහා උපකාර වෙන විදිහට චේතනා පහළ කරලා කරනවා. අන්න එතකොට අර සාමාන්‍යයෙන් ආමිෂයේ දීම කියන කාරණාවට එහා ගියපු චේතනා ක්‍රියාවක් අපිට තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි දෙන්නේ දාන්නේ මොන මලගේ ක්‍රියාවට පින් දෙන්නේ. ඊළඟට ඔන්න චේතනාව ආයේ තියෙනවා අපට නිරෝගී සම්පත් ලැබෙන්න. අපිට ඔක්කොම ලබා ගන්න දෙන්නේ. දැන් අපි අර පහසු විහරණේ සලසනවා නම් අනේ මේ දානි වළඳලා මේ සෙනසුන් පාවිච්චි කරලා මේ සංඝයා වහන්සේලා ධර්මයේ දේශනා කරනවා නම් ධර්මයේ දෙනවනම් එතකොට යම් දුකුල තියෙනවා. අපේ චේතනාව. එහෙම නැතුව ක්‍රියාව ඔස්සේ නෙමෙයි. අපි හිතමු යම් කිසි කෙනෙක් පොතක් දෙනවා කියලා දහම් පොතක් පූජා කරනවා. ඒකත් දානයක්. ආංශ දානයක් තමයි. කෙනෙක් පූජා කරොත් මේ දහම් පොත තුළින් ධර්මයේ කෙනෙක් තේරුම් අරගෙන ධර්මාවබෝධය කරගන්නවා කියන්නේ අන්න ධර්ම දානයක්. නැත්නම් නිකන් පොතක් දුන්නා කියලා ඒක නිකන් දානයක් විතරයි. ඉතින් ඒ නිසා අපේ චේතනාව තියෙනවා. චේතනාව සම්පූර්ණයෙන් හේතුවන්නේ පින කාරණා සකස් වෙනවා. ඒක නිසා ආමිෂ කියවනම් බුදුරජාණන් වහන්සේ දුන්නත් අපේ ලැබෙන ප්‍රතිපාටිය අපේ චේතනාව අනුව කාමස දානවා. ධර්ම දානේන කුමත් හම්බෙන්නේ ධර්මයේ එකම කටයුතු කරන තැනදී. ඉතින් ඒ නිසා සංඝයාට උපස්ථාන කිරීම පාදක කරගන්න ධර්මයේ ඉස්මතු වීම සඳහා ලකුණක් වේවා කියලා. ඒකෙන් අපි සම්බන්ධයක් තියෙනවා ධර්මයේ දීම සම්බන්ධ දෙක අන්න ගොඩාක් තිබ්බේ. ධර්මයට අනුග්‍රහ කිරීම ඊළඟට ඒක සංවිධානය කිරීම කන්න ගොඩක් තිබ්බා. එතකොට ඒක කොහෙන් හරි පැත්තකින් ඒක සම්බන්ධ වෙනවා. අනිත් අනාථයන්ට අනාථ ඒක පින රැස් වෙනවා. නමුත් පින රැස් වෙන්නේ ඔබ අහලා තියෙනවා බුදුරජාණන්සේ දේශනා කරන ගුණයත් ඒක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනාවකදී මෙලෙස අසන්ට ලැබුණා. දහවල් දහාට පෙර ආහාර ගත්තේ ගත්තා. ඒ සංඥාවෙන් සහිතව ගත්තේට එය ඇවත් බව. 12න් පසුව මොද තෘෂ්ණාවෙන් රස තොරව ගැටොත් ඇවත් නොවන බව. තෘෂ්ණාවෙන් ගත්තොත් ඇවත් හිතේ එක සසරට අහු වෙනවා. ඒ කාරණාව හරි. කුස්නාවෙන් ගත්තහම කොහොම සසරට බැඳීමක් තියෙනවා මොකද අපි ආසාවෙන් ඉන්නේ. බුදුරණවහන්සේ මේක පෙන්වන්නේ විකාල භෝජනේ. දැන් ගොඩක් අතේ විකා අර්ථ දක්වන්නේ විකාල වශයෙන් කරනවා කියන එක නෙමෙයි. විකාලය කියන්නේ කාලය ඉක්මනවා කියන එක. විකාර කියන එක නෙමෙයි. කාලය ඉක්මනවා. දැන් මේ විකාර වශයෙන් ගත්තොත් තෘෂ්ණාව හම්බ වෙනවා කියන එක තමයි කියන්නේ. අන බුදුරණවහන්සේ නොකියපු දෙයක්. විකාරය කියන්නේ කාලය අවරට කියන. ඒ කියන්නේ හිරු අවරට කියන. 12ම නෙමෙයි. දැන් අපි 12 තමයි හරියට දන්නේ. නමුත් ඒක මුදුන් වෙන වෙලාව ඒ කාලේ ඔරලොස් තිබුණේ නැහැ. ඒක මුදුන් වෙන වෙලාවෙන් පස්සේ සමහර දවස් වලට 1යි 50යි සමහර දවස් වල 2යි 20 වෙනවා. ඉර මුදුන් වෙන වෙලාව වෙනස් වෙනවා. ඒ ඉර මුදුන් වෙන වෙලාවේ පස්සේ ආහාර ගත්තොත් අන්න විකාරය. මේ මේ මේ විකාර අදහසම තමයි. මේ අදහසම ඒ කියන්නේ විකාර භෝජනේ අර්ථ දැක්වීම මේ විදිහට ඒක විකාර අදහස. මේ හැබැයි තෘෂ්ණාවෙන් යුක්තව ආහාර ගැනීම කොහොමද ඉතින් හසර වැටමක් තමයි. අර බුදුරණහන්සේ වැට කඩළු බඳින එක මේ තියෙන්නේ. දැන් මේකේ දීදානවල තමයි ඔක්කොම වචන ටික පැත්තකට දාමු. ওই වචන ඉදලා වැඩ නැහැ කියලා නිතර කරන්නේ. ඔක පැත්තකට දාමු. වචන ටික ඉදලා කීකාදී සූත්‍රය. ඊළඟට තවත් සූත්‍ර තියෙනවා නම් මතක තියාගන්න. මෙලේ සූත්‍රවල තියෙනවා නිදාන. බුදුරණන් දේශනා කරනවා මේක වේලක් දානෙ. නිදානෙ තියෙන්නේ. එක වේලක් දානෙ අරගෙන ඉන්න මට බුදුම කායික පහසුවක් තියෙනවා. කායික සැහැල්ලුව ධර්මයේ ඇසෙන්න පහසුව. අන්නේ නිසා ඊළඟට ආයේ තව නිදානයක් තියෙනවා රාත්‍රී කාලේ බින්ද පාත ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා මිනිස්සුන්ගෙන් බැනුම් කරනවා. ඔය නිදානෙ මේ සියලු කාරණා පාදක කරගැනීමේ කියන්නේ අවලක් නැත්නම් අපි කාය يعني රැය වෙනකොට හවස් වෙනකොට කෑම තියෙන ආධික වෙන්නේ නිදානේ තියෙන්නේ. ආ වචන ටිකක් නැවතුනම නිදානේ තියෙන්නේ. ඔය නිදානේ පාදක කරගෙන බුදුරණාහන්සේ බලනවා විකාරය ආහාර ගන්න එපා. ඊට අවරට ගියාම ආහාර ගන්න එපා. ඒක පණවන්නේ වෙන දෙයකට නෙමෙයි පහසු විහරණයට. සංවේදකේ පහසුව වෙනස්. දැන් අපි වෛද්‍යවරයෙක් අනු කියනවනේ රැයට වෙලි කන්න එපා කියලා. දිනවනවලු කියලා බුදුරණවහන්සේ ඒ කාලේම දේශනා කළා. මේ ඊළඟට ගිහින් ආහාර ගන්න දුන්නාම ඒක පහසුවෙන් තියාගන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ අදහස් විකාර අදහස්. කියන්නේ විකාර අර්ථයේදී බුදුරණවහන්සේගේ දේශනාව දන්නේ නැති මම මේකට උදාහරණයක් කියනවා හරියට මේ දැන් කලින් සැරේ කියන්නේ නැති අපි හැමෝම පිටි කළ අසුචි කාලා තියෙනවා. අසුචි කලවලා තියෙනවා. අසුචියගේ ගාගෙන තියෙනවා. ඇයි? දන්නේ අපිට තේරෙන්නේ. අපි හරි ලදරු. ලොකුෙන් ලොකුෙන් ගඳ ගන්නකොට මේ ඒව ගන්න දාලා නෑ නේද කන්නේ නේ. ලදරුකම වැඩි වෙන වැඩි වෙන. ඇඟේ ගාලා කලනවා. කලනවා. අනිත් වගේ මේ ශාසනේ ලදරු අය ලදරු වැඩි. ලදරු අයගේ ලදරු වැඩි. ඉතින් වැඩි කෙනෙක් දැන් අපි අසුචි තලනකොට ගා ගන්නකොට අම්ම ගහලා ඒ පාට කරනවා අපි අතට දාගන්න. ඉතින් එවැනි දෙයක් නැති නිසා මේ ශාසනයේ එවැනි දෙයකට යොමු නොවන නිසා අර ලඟුරු වැඩ කරනවා. ගෞරවනීය සාමණේස අරූපාවචර ධානයේක භාවනා ආරම්භය පිළිබඳව පහදා දෙන්න. අරූපාවචර ආරම්භය කියන්නේ මේක විස්තර කරන්න ලොකු කාරණාවක්. ඉස්සරලා අපිට අයින් වෙනව කරන කාමේ මෙහෙම ක්‍රමානුකූල වෙන වැඩ පිළිවෙල. ක්‍රමානුකූල වෙන වැඩ පිළිවෙල නිසා මේක එකපාරට එන එකක් නෙවෙයි. අපට වාදී රූපයක්ද කාමයේද මේ ඉස්සරහ අපට දෙන්නේ කාමයේ ඔන කාමයෙන් අයින් වෙනවා. දැන් අපිට මේ එකපාරටම අරූප ධ්‍යානයේ බුදුරජාණන් වහන්සේගේ නිවේ කියන කාරණාවත් එක්ක අපි හිතන්නේ අපි මේ අපි වෙනම පැත්තක් කරගෙන යන බුදුන් වහන්සේගේ ශාසනය තුල අර අර කාල බුදුන් වහන්සේ ශාසනයෙන් එහෙම තියනවා කියන හැඟීම තමයි තියෙන්නේ. නමුත් අපි කරන ප්‍රතිපදාව තුල වැඩෙන්නේ ඕකම තමයි. දර්ශ කියන්නේ සම්මා ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක්. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් ප්‍රතිපදාවක් වඩනකොට බුදු බුදුරණන් වහන්සේ ලෝකෝත්තර දර්ශනයකින් තොරව බුදුරණාහි වෙන්නම දර්ශනයෙන් තොරව ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් යම් ප්‍රතිපදාවක් වඩනකොට ඒ ප්‍රතිපදාවේ පිළිවෙල තමයි මොන වචන පාවිච්චි කරත් අරූපාවචර නේව සංඥා නාසඤ්ඤායත් තත්පයම්මි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත ලෞකික සම්මාදිට්ඨිය නැති කෙනෙක් නෙවෙයි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් දර්ශනයෙන් සවිසුද්ධ වෙන්නේ නැතුව ප්‍රතිපදාවක් පුරු කරනකොට ප්‍රතිපදාවේ ලබන අත්දැකීම නේව සංඥා නාසඤ්ඤාවෙන් දක්වලවරක්ද හැබැයි අපි ඒක පුරුදු කරන්නේ සමාජයේ අපි කියන්නේ ගොඩක් කරලා පුරුදු කරන ප්‍රතිපදා බුදුන් වහන්සේ ශ්‍රාවකයෝ කියන කාරණාවත් එක්ක බුදුන් වහන්සේගේ වචනත් එක්ක උරු කරනකොට අපට ලැබෙන අත්දැකීමට අපි අර දාන කියන්නේ නෑ මේක ලෝකයේ ඉතුරු දින දෙයක් කියලා. අපි දාන්න කැමති අපි මේ ඉතුරුන මඟ තුල තමයි මේ ඉන්නේ. ඒක මෙහෙම තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි කාමයන් කරදරයක් පීඩාවක් පිටිගෙන කාමයන්ගේ වෙන් වෙන උත්සාහ කරනවා. කාමයන්ගේ නිකන් වෙන්න බෑ. කාමයන්ගේ වෙන් වෙච්ච තැනදී හම්බෙන දේ මොකද්ද? සමාධිය. පළවෙනි කියන්නේ හම්බෙනවා. කාමයන්ගෙන් වෙන් වෙන්නේ ඊට ප්‍රණීත දෙයක් අල්ලගත්තට පස්සේ. පළවෙනි ධ්‍යානයේදී යොමු වීමෙන් කාමයන් වෙන් වෙනවා. ඊළඟ පළවෙනි ධ්‍යානය හුරු කරනකොට ඒකේ ආදීනව මතක් වෙනවා. ඊට වඩා ප්‍රණීත දෙයක් හම්බ වෙනවා දෙවෙනි ධ්‍යානෙ. අන්න පළවෙනි ධ්‍යානෙ වෙන්නේ. දෙවෙනි ධ්‍යානෙපත් වෙනවා. දෙවෙනි ධ්‍යානෙට වඩා ප්‍රණීත දෙයක් හම්බ වෙනවා. අපි ඕනම කෙනෙක් හොඳ තීරණයක් ගමු මෙතන ගියක් ගත්තොත්. අපි ඊට හම්බුනාම නරක ගේකුයි හොඳ ගේකුයි. අපි කැමති නරක ගේද හොඳ ගේද? හොඳ ගේද. අපිට ඇඳුම් ගන්නකොට අපි අපේ සල්ලිත් තියෙනවා. සල්ලි අවශ්‍ය ඔක්කොම තියෙනවා, හැකියාවක් තියෙනවා. නරක ඇඳුමකුයි හොඳ ඇඳුමකුයි. අපි ගන්නේ හොඳ එක නරක එක. හොඳ එක. කන්න කෑම හොඳ කෑම නරක කෑම කියනවා. අපි කන්නේ හොඳ එක. ඒ වගේ තමයි අපට හම්බුනහම වඩා හොඳ දේ. හොඳ දෙවෙනි ධ්‍යානෙ හොඳ වෙනවා පළවෙනි ධ්‍යානෙ. එතකොට දෙවෙනි ධ්‍යානෙට එනවා. තුන්වෙනි ධ්‍යානෙ දෙකට වඩා හොඳයි. අන්න තුනට යනවා. හතර ඊට වඩා හොඳයි. ඒකට යනවා. මේ ඔක්කොම තියෙන්නේ කාමයන් අයින් වුණාම කාමයන්ගෙන් වෙන් වුණාම අපේ තියෙන ආරම්භන ඔස්සේ රූපාවචර සමාධිය. කියන්නේ දැන් අපිට තියෙන මොකක් හරි අරමුණක් තියෙන එකක් විතරයි. දැන් අපි හිතමු මෙහෙම දැන් ඔබට මේ ලෝකයේ ඔක්කොම බෙද බෙදා කොටස් කර කර බලනකොට මේක ඇලෙන්නේ නැහැ නේ. හිත යම් තැනකට යමු වෙනවා. ඔක ප්‍රොඩියුස් කරනකොට හිත සමාධිමත් වෙනවා. ඒතකොට හිත සමාධිමත් වීමට අපි දෙනවා මොන දැන් මම දහම දැක්කා. හැබැයි මගේ මනසාව ධර්මාරම්මණයක් එක්ක ආපු සිතේ එකඟ භාවය. ඔන්න එතකොට ඒ එකඟ භාවය තුළ මොනෝ ආරම්භයක් තියෙනවා. හැබැයි ඒ එකඟ භාවය තුළ හම්බුනේ අපි මේ ලෝකේ කාමයන් ඉක්මවලා දැන් අපිට කාමයන් ඉක්මවනවා කියන කාරණාවද මේ මේ ගොඩක් හිතෙන්නේ නැහැ. මොකද අපි අපි කරන ප්‍රතිපදාවේදී අපි දැන් හිතමු මම මොන අනුත්‍ය වශයෙන් දක්වනවා මම මේකට ඇලෙන්නේ නැහැ. ඒ කාම විකූල වීමක්. නමුත් අපි දානවා ලේබල් එක මම විදර්ශනා කරනවා. අපි මේ දර්ශනයෙන් එන්නේ කියලා. හැබැයි කරන ප්‍රතිපදාව තුළදී අපි දර්ශනයෙන් සවිසුද්ධත්වයටපත් නොවි අපි මොන ආරම්භණයක් එක්කද අරක ආදීනයක් අපිට හම් වෙන්නේ කාමයන්නේ. ඔන්න ප්‍රියමනාප රූපේ ආදීන අපිට මොනෝ ක්‍රමයකට හම් වෙනවා. දැන් බුදුරණවහන්සේ සා එන් ධර්ම හම් වෙන කලින් මිනිස්සුන්ට හම් වුණ ආදීන එක එක ක්‍රමවලට. දැන් අපි කාමයන්ගේ ආදීන හොයාගන්නවා බුදුන් වහන්සේ කියපු දේත් එක්ක. හැබැයි තාම ධර්මයේ සුසුද්ධ වෙලා නැහැ. අපිට හම්බුනේ කාමයන්ගේ ආදීන. ඒකයි මේ දැන් කාමයන්ගේ ආදීන කියන්නේ රූප ප්‍රියමනාප බව, ශබ්ද ප්‍රියමනාප. ඒක ඔකේ කාමී. ඉතින් අපි අනිත් වශයෙන් හිතනකොට ඔක බෙද බෙදා බලනකොට ප්‍රියමනාප කතිය දැනෙන්නේ. කාමයේ නැහැ. අයින් වෙලා ඔන්න සමාධිමත් වෙනවා. හැබැයි අපිට ඉතින් උදර්ශනා කරනවා. මොකද අපි මනසට ආව ආරම්භණකින් මේක කරේ. හැබැයි ඒ කාරණාව අපි මොනින් විමසීම පාදක කරගෙන කරනකොට අපි ලැබෙච්ච දේ තුල සතුටු වෙන්නේ නැතුව යෝනිස මනසිකාරයම තව ඉදිරියට යොමු කරගන්නකොට දර්ශනයක් සමග එනවා. නමුත් අපි යම් පමණකින් නතර වෙනවා අර කාමයන්ගෙන් ඉක්මවීම ලැබු නිසා. හැබැයි අපි තන පරිණත දෙනවා ස්වභාවය. දෙවන දෙනවා ස්වභාවය. හැබැයි යම් කිසි කෙනෙක් සත්‍ය වශයෙන්ම දර්ශනය දකිනකොටත් එයාගේ කාමයන් නේ එයාට මේ සමාධි මට්ටම හම්බ වෙනවා. හැබැයි සමාධි මට්ටම වලට ලේබල් කිරීමක් නේ. මොකද එයා ඒක පණවන්නවා පණවන්නේ තමන් ලබාගත දෙයක් ඔස්සේ. විදර්ශනා කරන දකිනකොට එයාට හම්බෙන්නේ මේ සකස් වෙච්ච ක්‍රියාවල. ඒ නිසා ඒකට පැනවීමක් නෑ. ඒතකොට මෙන්න මේ විදිහට රූපාවචර සමාධිය ක්‍රමානුකූලව හමුනාට පස්සේ දැන් ඔන්න ඒකේ තරදක් හම්බෙනවා. දැන් ඔබ ටිකක් හිතන්න කාමයන් එක විදියලා ඉන්නේ ඔබට දැන් වැරදි ක්‍රියාවක් කියලා හම් වෙනවද නැද්ද? හම් වෙනවා. එතකොට ඒකෙන් අයින් වෙනවනේ හද? ඒකේ අදින්ම දැක්කා. ඊටත් පොළොදිද හම් වෙනවා. ඔන්න ඒ විදිහටම රූපී ස්වභාවය තුළ ආදීනක් හම් වෙනවා. එයාට හම් වෙනවා මේ ඔක්කොම රූප දැන් අපි හිතමු දැන් අපේ ගොඩක් මේක විඥානීය සහ ආපිචඤ්ඤාද කියන කටේ ගැළපෙන අපි අපි ගන්න ප්‍රතිපදාවට. දැන් රූපය ඉක්මුණාට පස්සේ රූපයක් නොපෙනෙන වෙනවා කියන හම් වෙනවා. ආකාශය අනන්තයි කියන එක. අවකාශයෙන් හිස් බවක් නේ. හැබැයි හිස් කියන්නේ නැහැ කියන එක නෙවෙයි හිස් බවක් කරනවා. දැන් මොන අපි අපිට බෙදනකොට මොන භෞතික දේ බෙදලා බෙදලා බෙදලා බලනවා හිස් ඊළඟට අපට රූප ආරම්මණය වෙන හැම එකක්ම විදලා විදලා බලනකොට අපට හම්බුනේ හිස් බව. කිසිම මනස තියෙන ආරම්මණයක කිසිම දෙයක බෙදලා බැලුවම කොටස් කරලා බැලුවම අපට හිස් හම්බෙන්නේ. ධාතු ටික, සුද්ධාස්තික ටික, රූප කලාප ටික, චෛතසික ටික ඔක්කොම බැලුවම හිස්. අවකාශයක් තිබුණා. දැන් අපි අද ආරණන්ද ගොඩක් කටි වඩනකොට පාවෙනවා වගේ තේරෙනවා. සමාධි මට්ටම. හැබැයි මේ ඒ වගේ අත්දැකීම් වල ලැබුණා නම් හිතනවා මම දැන් තහවුරට ඕක ඔක තමයි වැරද්ද තියෙන්නේ. සමාධියේ එක එක ස්වභාවවල එනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඕනේ නෑ මේ දෙක. මේ දෙක අනිත් අය කරාමත් යන ප්‍රතිපදාවක් ගන්නට ලැබෙනවා. අපි කරනකොට අපටත් තියෙන්නේ ලැබෙනවා. හැබැයි මේ ලැබෙන දේ තුල අපිට මේ ලෝකයේදී තමයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ. ඉස්ලාම් කියන්නේ අපි හරියටම දහමට යොමු වුණා. නිවැරදිවම ඉලක්කතම යෝනිස මනසිකාරයත් එක්ක දර්ශනය සුවිසුද්ධ වෙන්න කියන එයා රැවටෙන්නේ නැහැ. ඉතින් මෙයා කියනවා අර වගේ දෙයක් කරනවා රැවටෙනවා. හැබැයි දැන් එයාට සමානක් මේ කිසිවක් නැහැ. හිස් කියන්නේ මේ ගොරෝසු බවින් අයින් වෙනවා. හැබැයි ආරම්භණයක් හම්බුනේ ගොරෝසු බවින් අයින් වෙච්ච රූපී ස්වභාවයක් වෙච්ච ආකාශය අන ආකාශය අනන්තයි කියන ආරම්භණයට. ඒ ආරම්භණයක සහැල්ලු බව රූපී ස්වභාවය ගෝචර නොවන බව ආකාශනන්තයි කියන එකත් එකම. ඒක අනන්තයි. ඒකයි අරූප සමාන විග්‍රහ කරනකොට අනන්ත විග්‍රහ කරන්නේ මේක. ආකාසානං ඡායතන අනන්තයි. විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නියසඤ්ඤාසඤ්ඤා ඒතර ආකාශය අනන්තයි කියන ක්‍රියාවත් කියන්නේ ආකාශයක් තියෙනවා. වෙන කිසි දෙයක් හදන්න බෑ. මේ අපි මේක කුරුදු කරනවට පුරුදු කරනකොට මේ ආකාශයේ බවක් දැනගැනීමක් නිසා අනිත් දැනගැනීම ඔක්කොම ඉක්මන වරකට ආකාශය විතරයි හිතේ විඥානීය අන්න විඥානීය මේ ඔක්කොම හම්බෙන්නේ අන්න විඥානීය නම් දැන් අපිටත් විඥානීය කියන එකම හම්බෙනවා නේද බුදුරණවහන්සේ ධර්මයේ දැන් බුදුරණවහන්සේ විඥානාංශයට ලෝකෙ පෙන්වන්නේ. නෑ නේද? දැන් අපි හිතන්නේ විඥානීය කියන කාරණා බුදුරණවහන්සේ පනවපු එකක්. ඒක ලෝකයේ විඥානාංශයනේ ලෝකය. බුදුරණවහන්සේ කියන්නේ පටිච්ච සමුප්පාදය. මේ ඔක්කොම ප්‍රත්‍යයෙන් උපදිනවා. දැන් අපි හිතනවා නාම රූප විඥාන තේරුම් ගන්නකොට අපි ඔක්කොම හරි ගන්නවා. හැබැයි නාම රූප විඥාන විග්‍රහ අහන ඔය අදිතමානව කළ හැමත් අහනවා. මොකද යාළුවගේ වචනවත් ඒක කියනවා. හැබැයි පත්‍යුප්පන්න බව කියන එක අන්න ඒකයි බුදුරජාණන්සේ දර්ශන විශේෂත්වය. පත්‍යුප්පන්න බව කියන්නේ. එතකොට මේ විඥානි අනන්තයි. විඥානි අනන්ත බව නම් වෙනවා. විඥානි අනන්ත බව කියනකොට දැන් අර රූපී ආරම්භණයක් නේ. මෙන්න මේක පවත්වීමක්. දැන් අපි ගොඩක් දෙනාට හිතනවා මේ භෞතික දේ එක්කම අතන දෙනවා. දැන් භෞතික දේ නෙමෙයි මේ මානසික මානසික වාදය විඥානවාදය ඔක්කොම හිතෙන් හිතෙන් තමයි තේරෙම වෙන්නේ ඔන්න විඥානවාදී කියන්නේ ඒතකොට විඥානය අනන්තයි විඥානේ මොකක්ද බුදුන් වහන්සේ දේශනා කරේ මොකේද ඔක්කොම වෙන්නේ හිතෙන්ද අවිද්‍යාව බුදුන් වහන්සේ දේශනා කරේ මේ ලෝකයේ හැම එකම හැදුවේ කුමක්වත් එකද අවිද්‍යාවවත් හිතවත් එන්නේ අවිද්‍යාවවත් එතකොට අන්න විඥානය අනන්තයි. දැන් යා යොමු වෙන්නේ විඥානය අනන්තයි කියන්නේ. ඊළඟ විඥානය අනන්තයි කියන කාරණාවත් එයාට හම් වෙනවා. එහෙම ඒකුත් යෙදෙන්නේ අන්න නැති කිංච විඥානය අනන්තයි කියන කාරණාව හම් වෙච්ච කෙනාට හම්බුනම කිසිවක් නැහැ. නැති කිංච ඒ විඥානවාදී ඉක්මෙවුවාම විඥානයත් ඉක්මෙවුවාම ඊට වඩා ශේෂ දෘෂ්ටිය තමයි කිසිවක් නැහැ කියන්නේ. දැන් ඊළඟට දැන් විඥානවාදී කියකින ආයන අර මෙතන කිසිවක් නැහැ කියන්නේ. හැබැයි මේ පිස්පස්යෙන් බෙදලා බැලුවෙ වෙන්න පුළුවන්. නාම රූපයෙන් බෙදලා බැලුවෙ වෙන්න පුළුවන්. අපි දැන් වචන දෙකකින් බෙදලා බැලුවෙ වෙන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රත්‍යක්ෂයෙන් එක විඥානය නැත්නම් ඒක කිසිවක් නැහැ. අර පටිච්ච සමුප්පන්න බවනේ. ඔන්න කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියලා ආරම්භය. නත්ති කිංචි. නත්ති කිංචි කියන එකයි ආකාසනන්තය කියන එක දෙක. අවකාශයේ ආකාශව අනන්තයි. ඊළඟට ආකාසනන්තය කියන ආරම්භණයක් හම්බුන බව හම්බෙනවානේ. විඥානනන්තය. විඥානීය අනන්ත බව හම්බෙනකොට විඥානීය අනන්ත ආදීනේ හම්බෙන්නේ කිසිවක් නැහැ. විඥානය කියන්නේ දැන් අපි දුමු හිතේ නැවීමක් කියනකොට අපිට එනවා නේද එහෙනම් මෙතන නැහැ මොකුත් කියන කාරණා. දැන් අපි දුමු මෙතන තියෙන වීදුරුවක්. මේක හිතීමකින්වත් කරන වීදුරුවක් නැහැ කියන එක නෙමෙයි. එතකොට මේ විදිහට හුරු කරනකොට හුරු කරනකොට විඥාන අනන්ත බව හුරු කරනකොට හුරු කරනකොට අර නැති කිංචි හේලකට වරයි විශ්වාස. නැති කිංචි ආරම්භයේදී නැති කිංචි ආරම්භයේ හුරු කරනකොට හුරු කරනකොට අන්න ඊට එහා දෙයක් යට හම්බෙනවා. නැති කිංචි තියෙනවා. නැති කිංචි කියන එකක් තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. ඒක ආයේ අලුතින් හිතන්න දෙයක් නෑනේ. නැත්ති කිංචි ඇති බව හඳුනනහම නැත්ති කිංචි නෙමෙයි, ඇතත් නෙමෙයි, ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. නැත්ති කිංචි ඇති බව හම්බ වීම තුලම ප්‍රත්‍යක්ෂ ආරම්භණය මොකද්ද? ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. ඔන්න ඔය ආරම්භන ඔස්සේ ප්‍රායෝගිකව කරනවා. ඒක අපිට බලෙන් ආරම්භන කරන එකක් එනයි බලහත්කාරය එකමාරණ එකක් නේ අපි කරන පුරුදු කිරීමේ අපට ලැබෙන්නේ. දැන් ආලාරකාරාම නැති කිච්චි ආරම්භණයත් එක්ක යොමුනේ පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් නේ. බුද්ධ ක්‍රමක නේවසඤ්ඤා රාසඤ්ඤායතනේ පුරුදු කිරීම ප්‍රතිඵලයක්. ඒ කියන්නේ යම් දාර්ශන, ඒ කියන්නේ රහත් වෙනවා ලැබෙන යම් දර්ශනයක් නේද? එළවි දැක්මක්. දැන් ඒ මම ඉතින් අර කිව්වේ ලෞකික සම්මාදිට්ඨිය යුක්ත වූ කිසිම දෙයක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටියත් එක්ක යනකොට ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියත් ඉක්මන සමහර අය ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා මිත්‍යා දෘෂ්ටිය යනවා. ඒ තමයි දැන් කවුද පපුල කච්චායට මක්කලි ගෝසන් සත්‍ය පුජ්‍යලෙක් නැති කාරණාවක් එක්ක ගිහිල්ලා දැන් මම දැන් ඔබ හොදන්නේ සත්‍ය සූත්‍රය බුදුරණස් දේශනා කරනවා. රූපයෙන් සංනාව කියන සත්‍යය. දැන් අපේ රූපයෙන් සංනාව කියන්නේ නේද? වේදනාව සංඥා සංකාර අපි සත්‍ය පුද්ගලෙක් නෑ කියනවා අපි රූපේට වේදනාවට සංඥාවට සංකාර විඥාණයට තණ්හාවක් තියාගන්න එතකොට මෙන්න මේ විදිහේ වැරදි විදිහට අපි යම් තැනකට ඇවිල්ලා අපි කල්පනා කරනවා මොකද්ද දැන් අපිට ඉතින් අපි දැන් ලෞකික කියන ලෝකෝත්තර යනවා කියන්නේ ආ මේ ඉසරහත් සත්‍ය පුද්ගලෙක් නෑ මෙතන සත්‍ය පුද්ගලෙක් නෑ ඔහොම කල්පනා කරනවා ඔන්න ටික ටික මේක වැඩි දියුණු වෙනවා එනවා මොකද්ද? මේ පින කිරීම තියෙන පුද්ගලයෙකුට. එහෙනම් අපිට පින සහ පවේ විපාක අදාළ නැහැ. මගේ කනට ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේලා කියන්නේ. ඒතර පින මේ චෛත්‍ය කියන්නේ රුවන්වැලි සෑය කියන ධාතු ටික. අපි ධාතු ටික මල් ටිකයි ධාතු ටික මොකක්ද අර්ථෙන්නේ කියන්නේ. ඇත්තනේ කතාව ඒ දර්ශනයත් එක්ක යනකොට. ඇත්ත. ඒ දහස් චෛත්‍යයේ තියෙන ධාතු අපේ තියෙන ධාතු මලවල ධාතු. ඉතින් මේ ධාතු සංසර්ණය. ඔන්න කවුද මක්කලි ගෝසාලල තව ගිහිල්ලා කියනවා මොකද? කඩුවක් කඩුවක් මිනිස්සේ කතරින් කඩුවක් ගියාම මොකද වෙන්නේ? ධාතුවක් සිත ධාතු කියලා. දැන් අම්ම මරනවා කියන්නේ. ගහලා කඩුවකින්. මොකද උනේ? ධාතුවක් සිත ධාතු කියලා තව ධාතු ක්‍රියාකාරීත්වය. පිනක් පවක් නෑ. ඔන්න ඔය දර්ශනයක් කියනවා කවුද? ওই පපුල සත්‍යයි මක්කල ඉවසාලේම ලෞකික සම්මාදිට ඉඳලා එන්න පුළුවන්. ඔන්න මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඔන්න ඔයදී අද ගොඩ නැගීගෙන එනවා. ටික ටික ගොඩ නැගෙනවා. ඒ නිසානේ ධාතු සෛත්‍ය ධාතු අපිත් ධාතු මල් ටිකක් ධාතු ඇත්ත ඒ දර්ශනයත් එක හරි ධාතු ධාතු ඔක්කොම සංසාරේ පිනක්කෝ ඔන්න බලන්න මිත්‍යා දෘෂ්ටි නැහැ එතකොට ඒක සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය. නමුත් ලෞකික සම්මාදිට්ඨිය කියපු කෙනෙක් හරියට මාර්ගයේ ඒ කියන්නේ දර්ශනේ හම්බ නොවි මග ගුරු කරනකොට එයාට හම්බ වෙනවා ඔන්න ඔය ලෝකයේ තුල ලැබෙන යම් යම් කාරණා ටික. සංස්කාර බව දැන. අර දැන් සංස්කාර බව දැනගෙන යනවා. හරියට දැකගෙන යනකොට යොමු වෙනවා අමුත්‍ය දන්නවා. ඒකට ඒ අන්තිමට අත්තර ස්වરૂපය ඉවර කරන පේන මොනවා කියන ඒ තත්ත්වය නම් එයාගේ ඔළුව වැඩ කරනවා. ඒ නම් මොනවා ඒ විදිහේ පිටකොටක් කියනවනේ යම්සි එයා ඉස්සර වගෙනෙන ක්‍රමයක් ඒ වැටෙන ක්‍රමය තුන නිසා. එතන එයාට වෙනවා තියෙන්නේ මන්මනාවත් එක්ක අපිට යම් කිසි කෙනෙකුට පංචපාස්කන්ධයේ ක්‍රියාවලිය වැටෙනවා නම් එක සිතුවිලේ සිතින් හිතන ආරම්භණයකින් තොරව වැටහීමක් තියෙනවා නම් පංචපාස්කන්ධයේ ක්‍රියාව එයාට හම් වෙනවා පංචපාස්කන්ධයක් ඇතිවෙන එක දැන් රහත් වෙන්නේ නැහැ සෝතපන්න යම් කිසි කෙනෙක් දර්ශනය සවිසුද්ධ වෙනවා නම් රහත් වෙන්නේ. එහෙනම් එයාට හම් වෙලා තියෙනවා මැනීමක්. මොකද? මේ සකස් වෙන දෙයක් මැනීමක් හම්බ වෙනවා. එහෙනම් අරහත්ත්වයට පත් වෙන කම කෙනෙකුට හම්බ වෙනවා සකස් වෙච්ච ලෝකේ මනින මීමක් හම්බ වෙනවා. ඒ නිසා යාට මම වෙමි කියන සකයිදිත්තේ මේම වෙමි කියන ප්‍රවත්ම දුර වෙලා ගියාට වෙමි කියන මඤ්ඤණාවක් එක්ක මේ පණන එකත් එක්ක පැනවීමක් හම්බ වෙනවා. හැබැයි මේ පැනවීම දැන් අපි හිතන්න දැන් අපිට මේක කෝපය කියන කාරණාව හම්බ වෙනකොට අපි මේවා මේ දැක්කහට මේ කෝපය කියලා හිතන්න ඕනේ පැනුණා ඒක වර්තමානයේ අපේ ප්‍රත්‍යක්ෂයේ කෝපය. අපි හිතන්න ඕනේ අප මේක කෝපයද නැද්ද කියලා. අන්න ඒ වගේ අපේ හිතීමකින් තුරව අපට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් දර්ශනය කියන්නේ දැන් මෙහෙට මේක කරනවා වගේ ප්‍රඥාවට මේ සකස් වෙන ක්‍රියාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරීත්වය වෙන ගුලියක් දී ගුලක් මිදිරුවක් මෙන්න මේ වශයෙන් එයාට දර්ශනය වෙනවා නම් අන්නේ දර්ශනයේදී අර සක්කාය දිට්ඨිය නැත්නම් මෙතන මම ඇති බව ගන්න දෘෂ්ටිය දුර වෙනවා. හැබැයි වෙන්නේ කියන යමක් මනින්නේ කෙනෙක් කියන්නේ මනීම එක මනින්ද අපිට රූපේ වෙන්නේ මේ වටහත නෙමෙයි මේ කැමරාව නෙමෙයි රූපේ වෙන්නේ මම. වෙමි කියන මඤ්ඤණාව තියෙනවා. නමුත් මෙතන මම කියලා දැනගැනීමේ වරද්ද සම්බුදේ. අරහත් ත්‍රිපත් වෙනවා කියලා කියන්නේ මේ මඤ්ඤිතේ වෙමී කියන මඤ්ඤිතේ ඉක්මනවා. එතකොට එහෙනම් එවැනි කෙනාට බාහිරව ගොඩ නැගෙනවා අර සියලු සමාපත්තිය ආදී දේවල් එක්ක යනවා. නමුත් එයාගේ තියෙන්නේ ඒක උපාදානයට යොමු නොවෙන එක. ඒක නාමී උපාදානයට යොමු නොවෙන එක. හැබැයි දාර්ශනීය සමග නැත්තම් මේ සංස්කරණ ක්‍රියාව නැතුව යම් කෙනෙක් පොදු වචන දෙකකින් විතරක් අපට තේරෙන මාත්‍රයකින් කියාට එතනදී අපට වැඩෙන්නේ අර පිළිත් දෙයක් තමයි. මොකද එතන අපිට යම් ආදීනවයක් කාමයන් කියලා යන ප්‍රතිපදාව නිසා. මොකද වචන ටිකක් විතරයි. හැබැයි දර්ශනයත් එක්ක අපි සත්‍ය දැකීමත් එක්ක යනකොට ඒ කෙනාටත් ඒ විදිහ ආරම්භන යොමු වෙනවා. ඒකයි අර බහල ඇති ධාතු වංශෝත්‍රය. ධාතු වංශෝත්‍රයේ ප්‍රඥාව අප්‍රමාදී විද්‍යාව කරනකොට විඥානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායිති යොමු වෙන බව හම් වෙනවා. එය අනිච්චං සංකිතං අபிසංකිතං අபிසංකිතච්ච දැනගෙන ඒ ඉක්ම වෙනවා. එතකොට එහෙනම් එයාට ඒක ආරම්භයක් වෙනවා. හැබැයි ආරම්භයක් වුණාට එයා ඒක තුල පවත්වීම කියන්නේ. අනේකයි මාර්ගය යන කෙනාගේ ස්වභාවය මාර්ගය නොයන කෙනාට කියන්නේ ඒ ආරම්භණයක් වෙන නැති කිච්චල්ලද විඥානය අනන්තය හදගත්තා. ඒකම යාගේ යම් අලගැනීමක් නේ. අතන අලගැනීමක් නෙමෙයි නම් මේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උදා මේ කර්ම පහට උදාහරණ පහක් තියෙනවා. උදාහරණ පහෙන් කියන්නේ ගම්මි වෙන්නේ අර්ථයක් නේ. ඒ අර්ථය වෙනත් විදිහින්චි කියන්නේ ආරම්භණයක් වුණාම නැතිකින්ච ආරම්භනේ හරි වෙලා නේක. ඒක හැදෙනවා. ඒතර අර පංචීපාස්කන්ධයේ තියෙන උදාහරණ පහෙන් හම්බෙච්ච කර්ම නෙමෙයි හම්බෙන්නේ. නත්තිකින්ච සංඥාව පිළිපොක්කලා නෙමෙයි. නත්තිකින්ච සංඥාව ඒ චේතනාව කෙසෙල්ලරටුවක් කියලා නෙමෙයි. විඥානේ මායාවක් කියලා. අනේ ප්‍රායෝගිකව යන වැඩ පිළිවෙලේ තියෙන බලන්න අපිට හැම වෙලෙම හම්බෙන දේ තමයි හම්බෙච්ච දේ ක්‍රියාකාරීත්වය හම්බ වෙන්නේ අර්ථ ශූන්‍ය ක්‍රියාකාරීත්වයක්. මේ රූපය වෙනගුලයක් වේදනා දීමුලක් සංඥා මිලිව සංකාර වේලකට අරවා විඥානි මායාව. එහෙනම් අපට පැනවුන සියලු පැනවීම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හම්බෙන්නේ. එහෙනම් ඇගේ නෝනක් එකයි හම්බෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සකස් වෙච්ච ලෝකේ පැනන විච්චෙන්දී කෙසෙල් අරටුවක් වගේ චේතනාව. හම්බෙන්නේ හැම එකක්. අන්න හරි දර්ශනය කියන්නේ. ඒක දැක්ම. ඒක කල්පනා කිරීමක් නෙවෙයි. අපි කෙසෙල් අරටුවක් කියලා කල්පනා කරන්නේ ඒක මානසිකාරයක් විතරයි. දැක්මක් කියන කාරයක්. එතකොට එහෙනම් ඒ දේ මුදු කරගෙන යනකොට කෙනෙකුට සමාධිය කොට වෙන ඒක නිසා තමයි අනාගාමී වෙනකොට සමාධිය උරු නොකලට සමාධිය සම්පූර්ණ වෙනවා. අනාගාමී වෙනකොට සමාධිය උරු නොකල සමාධිය සම්පූර්ණ මොකද දැන් අපිට අපි සමාධිය නැති අවස්ථාව පටන් ගන්න කියන්නේ මොකද? කාමතනේ. සමාධි නැති අවස්ථාව හදා ගන්න තියෙන්නේ කාමෙට. සත්‍ය දකින්න තැනදී එයාට කාමෙ තියෙනවා. දැන් ලෝකේ සම්පූර්ණ වලට කාම නෙවෙයි. ඊට පස්සේ යන රූප රූප කියන කාරණාව. කාමනේ සම්පූර්ණ මූලික වැරදි. එහෙනම් සත්‍ය දකින්න කෙනාට හම්බ වෙනවා නම් කාම ඉවරද? ඒක තමයි මම කලින් කිව්වේ. සකදාගාමි සහ අනාගාමි ප්‍රතිපදාව යොමු වෙන ඊට පස්සේ මුලික ලෝකේ වැරද්ද කාමයේ. ඒක ඉක්මුණාට පස්සේ යාට අය සමාධිය නැති අවස්ථාව තියෙනවා. කාමයන්ගේ සත්‍ය වැරද්ද දැකපු කෙනාට කාමයන් ඉක්ම වෙන කෙනාට කතා කරන්න තියෙන මොකද්ද? සමාධිය. කාමෙන් කතා කරන්න තියෙනවා නේද? අන්නේ සතාවනි මේ දෙක එකට වැඩෙන්නේ සමත විදර්ශනා යුග ගන්න වැඩෙන්නේ. ඊළඟට ආනම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධර්ම ප්‍රතිපදාව තුළ ධ්‍යාන පිළිබඳ අවබෝධය වැඩිකත්වයෙන් පහදා දෙන්න දැන් මේක පැහැදිලිනේ ස්වාමීන් වහන්සේ නාමයත් රූපයත් වෙනවෙන්ව ගත නොහැක්කාසීම සතර ආහාරයත් වෙනවෙන්ව ගත නොහැකි නේද එනම් මෞර්ගසකට විඥානයේ වැට ගන්න අවස්ථාවේ මේ හතර ආහාරයේ එකවර ක්‍රියාත්මක වෙනවා නේද? ಜಾති හටගෙන මේ හතර ආහාරය විවහල් වෙන බව නිවැරදි. ඒ කබලිකාර ආහාර ලෙස කන බොන ආහාර ලෙස ඇතනම් මේකට උදාහරණයක් නේද? පහදා දෙන්න. අතිරාග සූත්‍රයේදී පැහැදිලි වෙනවා. කබලිකාර ආහාරයේ ඡන්දේ නැත්තම් මොකද වෙන්නේ? පහත් වෙනවා. ස්පර්ශානාර ඡන්දය නැත්නම් පහත් වෙනවා. විඥානාර ඡන්දය නැත්නම් පහත් වෙනවා. මනෝ සංකේතනාර ඡන්දය නැත්නම් පහත් වෙනවා. එතකොට උත්මාසූත්‍රයේදී හම්බ වෙන්නේ පිරිසිදු වෙනකොට ඡන්දය දුරු කිරීමක් කියන්නේ. පිරිසිදු ප්‍රත්‍ය පංචකාමයන් හම්බ වෙනවා. පිරිසිදු වෙද්දී ස්පර්ශය නම් ස්පර්ශයේ වේදනාව නම් පිරිසිදු වෙද්දී විඥානයේ නාම රූපය හම්බ වෙනවා. පිරිසිදු වෙද්දී චේතනාවට මනෝ සංචේතනාවට සංඥාව හම්බුනවා. චන්දරාගය දුරු කිරීම හොදා ගන්න. චන්දරාගය දුරු කර නේද ඒ ඉක්මවෙන්නේ. චන්දරාගය යමකට ඇතිනම් ඒ පවතින. චන්දරාගය දුරු කරා ඒ ඉක්මනවා. එහෙනම් අතිරාග සූත්‍රස්සට බැඳිලි කරනවා. කවලින් කර ආහාරය, විඤ්ඤාණ ආහාරය, මනෝ සංචේතන ආහාරය, ස්පර්ශ ආහාරය කෙරෙහි චන්දරාගය දුරු කිරීමෙන් නිවෙන බව. එහෙනම් යම් කිසි විදිහකින් චන්දරාගය දුරු වෙලා නැතිනම් පැවැත්මක්ද නැද්ද? පැවැත්මක්. එහෙනම් මේක අපි දකින කෝණය අනුව කතා කරන විදිහක් බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක මගේ බගුණ සූත්‍රාල දේශනාවක් සුන්දර කතා කරන්න පුළුවන්. ඒ නිසා මේක වෙන් වශයෙන් අපට හම්බෙලා මම එක උදාහරණයක් කියන්නේ. දැන් අපට පංච විපාදානස්කන්ධය ලෝකයේදී වෙන් කරන්න බැරිද? පුළුවන්. ලෝකයේදී. ලෝකයේදී වෙන්නේ දැන් අරූප කියලා කතා කරන්නේ රූපේ නෑ කියනකොට අසංඥ කියන්නේ සංඥාවක් නෑ. ඒක ලෝකයේ ඇත්තද නැද්ද? ලෝකයේ ඇත්ත. ඒක බුදුරණවහන්සේ පනෝපකද නැහැ. ලෝකයේ ඇත්ත. එහෙනම් අරූපය කියන්නේ රූපේ නැතුව වේදනා සංඥා සංකාර විඤ්ඤාණ රූපේ. අසංඥ කියන්නේ රූපේ විතරයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නැහැ. ඒක ලෝකියාව ආරම්භනේ කාටද? පුජ්‍යලයට. මන ධර්ම අනුවිඥානයේ හරි ප්‍රඥාතික ලෝකයාම ආරම්භ. දැන් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයේ පංචපාස්කන්ධ ක්‍රියාකාරීත්වයේ දකින තැනදී දුර වෙන්නේ මොකද? මම කියලා ගැනීම වැරදි. අන්න බුද්ධනාරම්මනේ ඉක්මවනවනේ. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේකින්ද අරූප සමාධිය කියන්නේ නේද? අසන්නීකද? නේද? ඒකට මේ ලෝකේ පැවැත්ම. එහෙනම් එයාට හම්බෙන්නේ ලෝකෙදී වේදනා සංඥා සංකාර විඥාන අරූපේ. රූපේ හම්බෙන්නේ. එතන බුදුරණවහන්සේ දහමක් නැහැ. ඒ කියන්නේ බුදුරන් බුදුරන් බුදු කෙනෙකුට විතරක් ආයේ දහම නැහැ. එතකොට හැබැයි පටිච්චසමුප්පාදයට අපි උතන දාන්න යන්නේ ඒක වැරද්ද දන්නේ කරේ. පටිච්චසමුප්පාදය වෙන්නේ බුදුරජාණන් වහන්සේ. අරූප වෙන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ඒක ලෝකික පැවැත්ම. පටිච්චසමුප්පාද දර්ශනේ නොවිච්ච නිසා නේද අරූප ලෝකේ නම් තියෙන්නේ. රූප ලෝකේ නම් තියෙන්නේ. දැන් ඔබ මූලපරය සුත්ති බලලා නැත්නම් මූලපරය සුත්ති නම් වෙනවා. ඔය රූප ලෝක අරූප ලෝක පිළිබඳව මනිනාව ප්‍රකාශයෙන් තියෙනවා. ඒකේ මමනේ. නහතනවාසේ නමනමනේ. මොකක් පිළිබඳ මේ රූප අරූප ලෝක සම්බන්ධ. එතකොට නම් ශේක කෙනාට තියෙන ඥානෙ මොකද්ද? පටිසමුප්පාද ඥානෙ. පටිසමුප්පාද ඥානෙක අරූප අරූප ලෝක පිළිබඳ දර්ශනේ මාමනි. එහෙනම් වැරදි කියලා විදිහක් වෙන්නේ. එතකොට පටිසම්පද දර්ශනය හම්බෙනවා නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයේ පංචපාස්කන්ධ ක්‍රියාකාරීත්වය. මේක මේක දර්ශනය. අර ලෝකේ හම්බෙන මට්ටම. අපි අද මේ ලෝකේ හම්බෙනදී ලෞකිකදී මේ දර්ශනයේදී දෙක පටලවා ගන්න. පටලවාගෙන ආපු අනාගැනීමක් නිසා තමයි ප්‍රශ්නේ හම්බුනේ. ඊළඟට තමයි ආහාර පිළිබඳව තියෙනවා. අපිට ලෝකයේදී අපට කලබල කාරණාව එක්ක වෙන වශයෙන් පැවැත්මක් එක්ක හදා ගන්න පුළුවන් වෙන වශයෙන්. ඒක ඒ කලබල දෙයත් එක්ක නිවතියි. නමුත් සත්‍යයේ පැවැත්ම විග්‍රහ කරනකොට මේ පටිච්චසමුප්පාද පැවැත්මත් එක්ක දුන්න විග්‍රහයක් වෙනස් විග්‍රහයක් මෙන්න මේක අපි හොඳට ඒ කියන්නේ දේශනා වන්නකොට අපි අපි අර මම නිතරම කියන කාරණාව තමයි අපි තේරුණා කියලා දෙන්නේ බලන්න කියන්නේ. අපි කැමති නැහැ නුවණින් ඉවසන්නට ඕනේ කියලා ඇති වෙන විදිහට බලන්න. ඔව්. ඒ නිසා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඊළඟ අපිට ඇත්තටම මේ ආහාර හතරිත්‍යල් කාලිත්‍ය අපි අද දකින මේ අපට තේරෙන විග්‍රහයක් එක්ක මේ වෙන වශයෙන් අපි බෙද බෙදා බලාගන්න එකක් නෙමෙයි. පටිච්ච සමුප්පාද දර්ශනයත් එක්ක හටගන්න ක්‍රියාවලියේදී එයාට අවබෝධ වෙන දෙයක්. මේ ලෝකේ යමක් හරි වෙන වශයෙන් එකක් තියෙනවා නම් ඒ කතාව තුලම අපිට වෙනම කැලලක් කතා වෙනව නේද? ඕනම දෙයක් අය බලන්න කතා කරනවා. නාම රූප ක්‍රියාකාරී, ආහාර ක්‍රියාකාරී. ඕනම දෙයකට අපි වෙන් කරලා දෙකක් හැටියට තියෙන දෙයක් නම් අපේ විග්‍රහය අපිට මේ ලෝකේ බොරුවක් කියන්න බෑනේ. අවිද්‍යාව ගොඩනැගී කියලා කියන්න බෑනේ. ඇයි එකක් එකක් තියෙනවා තව එකක් නැතුව. එකක් තියෙනවා තව එකක් නැතුව. එහෙනම් වෙන වශයෙන් එක තියෙනවා. මේ වශයෙන් කියනවා නම් ඒක 1000 සිදු කියන්නේ අර ගොම පිළිඹ සූත්‍රය කියන්නේ ගොම පිට තරම් වලින් කියනවා නිදහස් වීමක් නෑ. එහෙනම් අපිට එකක් වෙන් කරලා හම්බ වෙනවා නම් හම්බ වෙන දේ තුලදී මේක නිදහස් වීමක් නෑ. පටිච්ච සමුප්පාදේ අර්ථය මේකනේ. වෙන් වශයෙන් හම්බෙන්නේ නෑ. ප්‍රත්‍යක්ෂ උපදින බවක් හම්බෙන්නේ. එකක්වත් වෙන් වශයෙන් හම්බෙන්නේ. මේ ලෝකේ වෙන් වශයෙන් හම්බෙන්නේ වෙන් වශයෙන් වෙන් කරන හැකි පුජ්‍යලීකට විතරයි. එහෙම නැතුව බුදුන් වහන්සේගේ දර්ශනයේදී වෙන් වශයෙන් දකින දැක්මක් නෙමෙයි තියෙන්නේ. ප්‍රත්‍ය වශයෙන් දක්න දැක්ම. යම් කිසි කෙනෙක් කෙනෙක් ඇහුවොත් බුදුන් වහන්සේගේ ධර්මයේ හරය කුමක්ද කියලා කුමක්ද හරය? පටිච්ච සමුප්පන්න බව. බුදුන් වහන්සේගේ ධර්මයේ හරය මූලිකව වැස ගැනීම මූලිකම හරය පටිච්ච සමුප්පන්න බව. ඒ මත තමයි මේ සියල්ලම වර්ණවිතු. ඒකයි ඒ ධර්ම හේතුඵලවල් කරනවම සාරිපුත් මහා ප්‍රඥ සාරිපුත් මහ රහතන් වහන්සේ සාරිපුත් උපදේශ පරිපාලකයෙක් දහම ලැබින්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒ නිසා වෙන් කරන්න ගියොත් අපිට අපි වෙන් කරන්නේ අපි වෙන් කරනවා නම් වෙන් කරන්නේ ඉඳලා එහෙනම් ඒක අපේ මූලික තීරුම් ගැනීමකට විතරයි. ප්‍රත්‍ය වශයෙන් එකිනෙක ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍යක්‍රියාවක් හම් වෙනවා නම් අන්න එතන ඉක්මවීමක් තමයි තියෙන්නේ අඥානකම දුරු වීම. ඉතින් මේ නිසා ඒ කාරණාව ඒ විදිහට තේරුම් ගන්න. අපේ මේක පනවලා කියනවා අපි සාස්වතේ කියලා නේද කියන ප්‍රශ්නයක් නැතිව හතලක් තියනවා කියන තරම් නේද? ඔව් අනිවාර්යෙන්ම වෙන් කරලා පනවනවා කියන තරම් සාස්වතයක් ඇයි ඒක තියෙනවනේ. ඒක වෙනම ඒක බුදු තනි ක්‍රියාවක්. ඒක තනියෙන් කියන දෙයක්. ඒක ඒ කියන්නේ ඒකට එතකොට ප්‍රශ්නයක් නේද? දෙකක් වෙන වශයෙන් දෙක වෙනව දිනනවා, අරක වෙනව දිනනවා, අරක වෙනව දිනනවා. සාස්වත කියන පැත්තද ස්ථිරයි කියන පැත්තද ඒක ඇති බවට ගිහිලා ඉවරයි. මේ ලෝකයේ අපි කුඩාම කොටස් කරලා බෙදලා හම් වෙනකොට අපිට හම් වෙන සියුම්ම දේ දක්වා දැන් අද භෞතික විද්‍යාව වෙනවා. සියුම්ම දේ දක්වා බෙදලා ඒක ඇත බව යන්න තියෙනවා. එහෙනම් අපි යම් ශ්‍රේණියකින් කොටස් කරනවා නම් ඒ කොටස් කිරීම තුළදී පටිච්ච සමුප්පාද. හැබැයි අපේ කොටස් කිරීම මූලිකව තියෙනවා. දැන් අපි කොටස් කරලා බලනවා අපි කයේ කොටස් ටික අසුබ වශයෙන්. දකින්න. ඊළඟට අපි වෙන්ගින් වශයෙන් අපට ආයතන ගෝචරදී වෙන්ගින් වශයෙන් බලමු. මේ ඔක්කොම මේ කොටස් කරන්නේ කවුද? මම කොටස් කරන එකක් තියෙනවා. ඒ දේ තුල දර්ශනය නෙමෙයි තියෙන්නේ අපේ තේරුම ගැන. දර්ශනයේදී සාසත උච්චේදී දුරු වෙනවා. එහෙනම් දර්ශනයේදී සාසත උච්චේදී දුරු වෙනවා නම් පටිච්චසමුප්පන්නමයි හම්බෙන්නේ. එහෙනම් අර සාස්ත්‍රෝච්චේ ඔක්කොම ඉක්මනවා. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ හරය බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රධානම දේ පටිච්චසමුප්පාදය කියන දේ. සත්‍යෙන් උපදිනවා කියන දේ වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් මේ නිසා මේ සියලු දේවල් අපිට මේ මේක ප්‍රඥාවට වෙනින් වශයෙන් හම්බ වෙනවා. වෙනින් වශයෙන් හම්බ වෙනවා කියන්නේ තනි තනියම තියනවා කියන එක නෙමෙයි. වේගෙන් වශයෙන් හම් වෙනවා කියන්නේ ප්‍රඥාවට මේක තනි තනියම තියනවා කියන එක නෙමෙයි. වේගෙන් වශයෙන් ගෝචරක ස්වභාවය තියෙනවනේ. දැන් චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. මේවා හතර නම් වේගෙන් වශයෙන් හම් වෙන්නේ. ප්‍රඥාවට හම් වෙන වේගෙන් වශයෙන්. හැබැයි මේ හැම එකම ප්‍රත්‍යදී. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ අසන රූපයක් පෙනෙන විට චක්කු විඥාන ක්‍රියාකාරීත්වයෙන් අදාළ විචක් විචාර ඇතිවන බව සඳහන් කළා. මදුපින්නික සූත්‍රයේ සංජානාතිකං විජාපිතක්කේති කියන දැන විතක්ක විචාරමද එතන කියවෙන්නේ එමේ එමේ ඒ වගේම අවිද්‍යාපච්චය සංඛාර කියන වචී සංඛාර විතක්ක විචාර කියනවා ඒකෙ එතන ගැලපෙනවාද කියන බව පහදා දෙන්න මේක ප්‍රශ්න දෙකක්. මදුබින්දික සූත්‍රයේ සංජානාති යම් විතක්කේති. එතකොට එතන තියෙන විතක්කේ විචාර කතා කරන්නේ විතක්කේ නම් විතක්කේ තම්පපන්ති. ඊළඟට ඔබ තේරුම් ගන්න පුළුවන් දේ මම විග්‍රහ කරනවා. සකමණි සූත්‍රය. සකමණි සූත්‍රය විග්‍රහ කරනවා ප්‍රපංචයෙන් විතක්ක කරනට ගන්නවා කියලා. සක්මණ සූත්‍රය විග්‍රහ කරනවා ප්‍රපංචයෙන් විතක්ක කරනට ගන්නවා කියලා. මදුබින්දික සූත්‍රය කියන්නේ විතක්කේ ප්‍රපංච හට ගන්නවා කියලා. දෙකක් නේද? විතක්කේ ප්‍රපංචයට ගන්නවා කියලා මදුපිලිවි සූත්‍රය තියෙනවා. සක්මන් සූත්‍රයේ ප්‍රපංචයෙන් විතක්කයට ගන්නවා. විතක් විචාර දුරු වීම දෙවන ධ්‍යානෙ දෙවන. එතකොට විතක් විචාර දුරු වුණා නම් විතක් විචාරයෙන් හටගන්න දැන් මේ මදුපිලිවි සූත්‍රය පටිසම්පාද විග්‍රහ කරනවා. පටිසම්පාදයෙන් පොදු කරනවානේ. ඇස රූප ඇති කල්ලි කියන කාරණාවත් එක්ක. ඒතර විතක්ක විචාර දුරු වෙන තැනදී ප්‍රපංච හට ගන්න බැරි වුණොත් මදුපින්නික සූත්‍රයට අපි ඒ කාරණා දාගත්තා. ඇයි? ප්‍රපංච නිරෝධා සරායත නිරෝධෝ කොටින් සූත්‍රය. රහතන් වහන්සේ. නේ? ප්‍රපංච නිරෝධා සරායත නිරෝධෝ. එහෙනම් ප්‍රපංච නිරෝධ වුණා නම් යම් කෙනෙක් රහත්. නිවිලා. එතකොට අපි මදුපින්නික සූත්‍රයේ තියෙන විග්‍රහයට විදක් විචාර අපිට මේ ගොරෝසු තේරෙන මේ කාරණා දැම්මොත් දෙවන දිහානික පුතජනය රහත් වෙනවා. ඇයි දෙවන ධ්‍යානෙට බුද්ධඥානෙ වෙන්න පුළුවන්ද බැරිද? විතක් ਵਿਚාර දුරු වෙනවා. විතක් ਵਿਚාර දුරු වුණා නම් හේතු වෙන්න හටගන්නේ ප්‍රපංචය. ප්‍රපංචේ හේතු දුරු වෙලාදී. ප්‍රපංච හේතු විතරකේ. අපි විතක් ਵਿਚාර දෙකම දාගත්ත දාලා අපට තේරෙන මට්ටමේ ගන්න ගියාම මොකද වෙන්නේ? එහෙනම් දෙවන ධ්‍යානෙ ප්‍රපංචේ දුරු වෙලා ප්‍රපංච දුරු වීමෙන් අරහත් වෙනපත් වෙනවා. එහෙනම් පුතඥය නිවන් දැකලා හැබැයි මදුබින්දික සූත්‍රයේ ඒ විග්‍රහයේ විතරකේ කියන මේක හොඳට මතක තියාගන්න ඕනේ. සක්කාය සූත්‍රය ගත්තාම ප්‍රපංච වලින් විතක් ਵਿਚාරණ කරනවා. එතකොට එතන ප්‍රශ්නයක් පුරුදු කරලා දෙන්න. විතක් ਵਿਚාරේ හොයන්න පටන් ගන්නවා ලැබෙනවා, සම්ඩු වෙනවා, පලාරිවාද විග්‍රහ. දැන් ඔන්න ඔය ටික දුරු නොදන්න දෙවන ධ්‍යානෙ. සම්ඩු කරන්න යන එක ඊට ඊට ඒක දුරු නොනේ. ඔන්න විතක් ਵਿਚාර දුරු වීමෙන් දෙවන ධ්‍යානෙ ඇති වෙනවා. එතකොට අරහත්ත්වයට කතා ගන්න දෙන්නේ. ඒක පරිසම්පාද විග්‍රහය නෙමෙයි කියන්නේ මේ ලෝකී පැවැත්ම පිළිබඳ විග්‍රහය. එහෙනම් මෙතන දක්ක ਵਿਚාර කියන විග්‍රහය අපි දන්න අපට තේරෙන එක නෙමෙයි මෙතන පටිච්චසමුප්පාද විග්‍රහයකුයි මදුබින්දික සූත්‍රයේදී අපවෙන්නේ. ඊළඟට තමයි සංඛාර එතන කියන තැන විතරක් කියන ਵਿਚාරය මොකද එතන කියන අවිද්‍යාපච්චය සංඛාරා කියන තැන වචී සංඛාරේ විතක් ਵਿਚාර තියෙනවා. එතනක් ගැලපෙනවාද? එතකොට විතක් ਵਿਚාරයේ පටිච්චසමුප්පාදයේ විග්‍රහයේදී සංඛාර කියනකොට එතන පෙන්වලා දෙනවා ඒක වචනෙන් විග්‍රහ කරන්නේ කායවා වික්‍රේ සති කාය සංචේතන හේතු කියන විග්‍රහයත් එක්ක යමක් ඇති බව කුරු ගන්නවා මිසක් ඒක විතත් ਵਿਚාරයකට ආරෝපණය කළ නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ආස්වාද ප්‍රස්වාස ආරෝපණය කළ නෙමෙයි ආස්වාද ප්‍රස්වාසි ඇති බව කුරු ගන්නවා. සංඥා වේදනාවේ මානස ඇති බව පුළු ගන්නවන්න මිසක් සංඥා වේදනා දන්නේ. එහෙම නොවුනොත් ඔන්න බලන්න විතක්ක ਵਿਚාරයේ දුරු කරපු පුතඥ දෙවන ධ්‍යානලාභියාට අපි තවත් එහාට ගියොත් හතරවෙනි ධ්‍යානයේ ආස්වාස් ප්‍රස්වාස දුරු කරපු පුතඥ හතරවෙනි ධ්‍යානලාභියාට ඒකෝට යාද දෙකම දුරු කරගන්න. මේ දෙකම දුරු කරාට පස්සේ මොකද වෙන්නේ අර පටිසමුප්පාදේ කොටසක් එහෙනම් එයාට අවිද්‍යාවෙන් දුසු වෙලා. ඇයි ඒ දේ දුරු වෙලා නේද? හැබැයි කයක් ඇත වචනයක් ඇත හිතක් ඇත කියලා ගත්ත ගැනීම. දැන් අපි බලමු රහතන් වහන්සේ ආස්වාද ප්‍රසවාස කරනවා නේද? ලෝකයේ දිගටම කරනවා. ඊටවල දැන් අපි ආස්වාද ප්‍රසවාසයේ ඇතුළට දාගත්තාට පස්සේ රහතන් වහන්සේ අවිද්‍යාව දිනවද නේද? කියනවා. සාතන් වාසිය වචන කතා කරනවද නැද්ද? හිත විචාර කරනවද නැද්ද? දැන් බණ කියන්න බෑ නේද? එහෙනම් සාතන් වාසිය අවිද්‍යාව කියනවද නැද්ද? ඒ ඵලයේ දුන හේතුව තියෙනවද? අවිද්‍යාව තියෙනවා. සාතන් වාසිය ලෝකෙන් හඳුර ගන්නවද නැද්ද? සංඥා කියන හඳුර ගන්න. එහෙනම් ඒක ඵලය නම් හේතු අවිද්‍යාව කියනවද නැද්ද? තියෙනවා. එතකොට මෙතන මේ කුරු ගැන්නුවේ ඔය මට ගෝචර කාරණා වෙනද නෙමෙයි. දැන් ඔය ආස්වාද ප්‍රසවාසී හම්බුනේ මට නෙමෙයි. හිතක් ਵਿਚාරය හම්බුනේ මට නෙමෙයිද? සංඥා වේදනා හම්බුනේ මට නෙමෙයි. මොකද මම පැහැදිලි කරේ පටිච්ච සමුප්පාද විග්‍රහය සහ පටිච්ච සමුප්පාද දර්ශනයේ තුර පුද්ගල ධර්ම විග්‍රහ කර දෙකක් තියෙනවා. මේ දෙකම පටලවා ගන්න. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කයක්, සිතක්, වචනයක් ඇත බව කුළු ගැනීමට තමයි කයේ, වචනේ, මනසේ මූලාරම්භය විග්‍රහ කරන්නේ. අජත්තං සුඛ දුක්ඛ. දැන් ඔන්න උදාහරණයක් හත්තු පාදම සූත්‍රය තියෙනවා. අතක් අපට හම්බෙන්නේ ඔසවනවා කියන ක්‍රියාව. අත අපි පනවන්නේ එසවීමත්. නමුත් ඔසවන්නේ අතක් තිබුණ නිසා. අපට එසවීමේ ක්‍රියාවත් එක්ක තමයි අත හම්බෙලා තියෙන්නේ. නමුත් තිබුණ අතක් තිබුණා කියලා හම්බෙච්ච නිසයි අපි එසෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපට වචීසන් කතා කිරීමක් විතරකයක් නේ අපට හම්බෙන්නේ. හැබැයි ඒ වචනයක් ඇති බව හම්බෙන්නේ නිසා. ඒක ලස්සන සංකේතන සූත්‍ර පැහැදිලි කරනවා. කායේවා වික්කවේ සති ඇති කල්හි එනේ ඒ ගැනීම. එතකොට මේක මේ අපි අපි දන්නදී පටිච්චසමුප්පාද දන්නේපා. එහෙම දුතරද. ඒ නිසා මම ඔබට පුළුවන් නම් ඔය මම මේ දවස්වල සම්මාදිට්ඨි සූත්‍රය සහ පටිසම්පාද විග්‍රහය දේශනා ටික කරනවා. ඒක අහලා බලන්න. ඒක අහනකොට තේරෙයි. අපි හැම වෙලෙම බලන එකක් තනියම නිරවුල් කරගන්නේ. අපි නිරවුල් කරන්නේ මට තේරුණා කියලා ලකුණක් දෙන්නේ නැහැ. හරි දැන් මේක දැන් තේරෙනවා කියලා එකම උදව් කරගන්න. එහෙම උදව් කරගන්න බෑ කෙනෙකුට කාටවත් බෑ. ඒ උදව් කරගන්න අපි යන්නේ අපි දන්න කෝණෙකින්. යම් කිසි කෙනෙකුට අසංඛාර තේරෙනවා නම් සංඛාරේ ඥානිය හටගන්නේ අවිද්‍යාව ඇතිකල් සංඛාර ඇත කියනවත් එක්ක. සංඛාර සංයෝ තේරෙන්නේ. නාම රූප තේරෙනවා විඥාන ඇතිකල් නාම රූප අන්න ඒ තේරුම් ගැනීමට වටහා ගැනීමට කියලා කුමක් කියලාද සම්මා දිට්ඨිය යුක්ත ආගතෝ සද්ධම්මං මේ ධර්මයට ආවා කියලා. සම්මා දිට්ඨිය යුක්ත. ඉතින් ඒ නිසා ඒ විදිහට ගලපන්න යන්න එපා. ගලපන්නත් බෑ. අනිත් එක තමයි තව කාරණාවක්. දැන් අපි කැමතිනේ දැන් මොන මම අලුත් දෙයක් මේකට විග්‍රහයක් දෙනවා. මට දෙන්න පුළුවන් විග්‍රහය. මම ඔබට මේ කිව්වේ මේ සූත්‍රය මෙහෙම දෙනවා මේ සූත්‍රය මෙහෙම දෙනවා කියලානේ. මොකද මම නෙමෙයි මේ ධර්ම දැක්කේ. බුදුරණන් වහන්සේ. එතන බුදුරණන් වහන්සේ කියන්නේ දැන් ඔන්න ආමතන ඒ විතරකයක් මේකට ගැලපෙනවා. ආ දැන් ඒකත් මේකට ගැලපෙනවා. ඉතින් අපි කොහොමද අපි දහම දන්නේ නැහැ. අපි දහම දන්නේ නෙමෙයි. දහම දන්නේ බුදුරජාණන් වහන්සේ. අපි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක්. ඒ නිසා අපි බලන්න ඕනේ හැම වෙලේම මේ මේක බුදු දේශනාවට ගැලපෙනවා. මේක බුද්ධ දේශනාවට ගැලපෙනවද කියලා බලන්න. ඉතින් ඒ නිසා මම අර විග්‍රහ කළා දෙන්නේ මේක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. එහෙම දාගත්තා. එතකොට අපි බලන්න බුද්ධ දේශනාවේ මොකද්ද තියෙන්නේ කියලා. හැම විග්‍රහයක්ම බලිය යුත්තේ බුදු දේශනාවත් එක්කමයි. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ සුඛයන් දෙකක් ඇති බව දේශනා කරන පීති සංහිත සුඛය පීති රහිත සුඛය. එන් පීති සංහිත සුඛය අත්විඳින ස්වභාවය කරුණාවේ පැහැදිලි කරලා දෙන තේරුම් ගන්නයි. දසක කොලයක් කැඩීම ස්වාමීන් වහන්සේට වතක්ුණා හදලා දෙනවා. මෙතන මේ ප්‍රීති සහිත සුඛය සහ ප්‍රීති රහිත සුඛය කියන්නේ ධ්‍යාන විග්‍රහයේදී ප්‍රීතිය වේග ඉක්මවන හතර ධ්‍යාන ධර්ම. අන්න ඒක තමයි ප්‍රීති රහිත සුඛය විග්‍රහ කරන්නේ උපේක්ෂාව විග්‍රහ කරන එකයි. රසක කොලයක් කැඩීම අවතක්. ඔන්න අන්න ඒක හොඳයි ප්‍රශ්නේ තාපික. දැන් මේ කාරණා අනවන දීදාන බුදුරජාණන් වහන්සේගේ නිදානේ තමයි එකක් සම්මාස්තම ගහක් කපනකොට දෙවියෙක් අධිකෘත වෙලා හිටපු ගහක ඒ දෙවියන්ට හානි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක ඒකේ ශ්‍රාවකයව නැති කරන්න තරම් කේන්තියක් ආවා. ඒ දෙවියන් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා මෙන්න මේ මෙහෙම සිද්ධියක් වුණා මට මේ භික්ෂුව විනාශ කරන්න තරම් කේන්තියක් ආවා මගේ දරුවට කරදරයක් වෙච්ච නිසා ඊළඟට තව අර ඒකන වස් කාලේ වස් අයදින් එපා කියලා පනවන්නේ සත්තු බෑගෙනවා කියලා බස් පොළවේ සිටින්න. එතකොට මෙන්න මේ කාරණා පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ අර හේතුවක් වුණා. ඒ නිසා බස් කුණක් තමයි ඒක. මේක නිදානයක් වුණා. බුදුරජාණන් වහන්සේ නිදානයකට කවදාම පනවන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් අද සමාජයේ අපි දකිනවා මේ ජීවි කියන්නේ ජීවි වස්තුවක් එක්ක ඒ කාලේ දැක්ක එකත් එකත් එපා කිව්වා. නමුත් ප්‍රාණීදයක් يعني ආනවදයක් කියන එක නෙමෙයි. ඊළඟට තව ගල් කන්න කියන ගොඩක් කියන්නේ. දැන් ඔබ අහලා ඇති ඊරාපත නාගරාජා වෙච්ච කතාවක්. අත්තක් කැඩිලා. හැබැයි කැඩුණා මිසක් කැඩුවෙත් නෑ. ඇවතක් වුණෙත් නෑ. එතකොට ඒ කාරණා තුළ අකුසල වෙන එකක් නෙමෙයි කියන්නේ. හැබැයි අකුසල නොවැඩුණාට බුදුරණන් වහන්සේ කියපු නිසා අපි අකුසල වැඩෙන විදිහට කටයුතු කරොත් ඇති. ඒ හිතුවිසයි ඔව් ඔව් ඒක තමයි ඒකත් එක්කනේ යන්නේ ඒක නෙමෙයි යාර ඇත්තම ඇවතකුත් නෑ ඇවතක නෙමෙයි සමාල්ලාට ඇත්තටම ගහක් කැපුවට වෙන්නේ නෑ මොකද හේතුව යාට මේ ශික්ෂාවල හදන්න ඕන කියන හැඟීමක් නැතුව අපිට මේකට අපි ඇත්තටම යනවා කියලා සමාල්ලාට යාට පුළුවන් නම් මේක අතහරින්න නුවණ දිනුනම් එයා අතහරිනවා නේද ඒක අල්ලගන්නේ එහෙනම් ඒ ශික්ෂාව පිළිබඳව තියෙන සමහර කාරණා දැන් අපි දුන් ප්‍රාණඝාතය කරොත් ඒකාන්තයෙන් ඒක අකුසලයේ දුක් විපාකයක්. සොරකම් කරොත් අකුසලයේ දුක් විපාකයක්. ඒක තියෙනවා දුක් විපාක එකතු වෙන දේ තියෙනවා. නමුත් අර දේශනාවෙන් පැහැදිලිව ආශ්‍රව වැඩෙන්නේ නැතිවෝ තියෙනවා. එතකොට ඒකේ ආශ්‍රව වැඩෙනවා අපි හිතන විදිහට. හැබැයි ආපත්‍ය සිදුවීම නෙමෙයි. දැන් අර ඉරා පුතට උනේ ශික්ෂාවක් හැදෙන්නේ නැහැ. නමුත් හිතන කලින් ආශ්‍රව වෙනවා. ඊළඟට අහනවා විපාකසිත පංච විපාකසන විරුද්ධ වීමෙන් පසු ඇතිවන විඥානයේ පිළිබඳව සබ්බීරබ්බත පරාමා සංයෝජනයේ තේරුම් තේරුම එය හේතුඵල නිසා ඇතිවන බවත් ඇතිවන සනකින් විරුද්ධ වන බවත් වටහාගෙන ඇලීමෙන් හා ගැටීමෙන් තොරව සංස්කාර කෙරේ නම් අකුසල කුසල ඇතිවන්නේ කෙසේද? ප්‍රශ්න ගොඩාක් අවුල් හදතයි. මේක එකක් අය බලමු මේ. ඒක තමයි පංච පාස්කන් නිරුද්ධ වීමෙන් ඇතිවන විඥානයේ ප්‍රශ්න වැරදිනේ. පංච පාස්කන් නිරුද්ධ වෙනවා පංචස්කන්ධය. ඒක ඉතුරු විඥානයේ පංචස්කන්ධයද නැද්ද? විඥානයේ පංචස්කන්ධය. ඒකවලේ ප්‍රශ්නේ වැරදි තමයි. සක්කාදී විචිකිච්ඡා සීලබ්බත පරමාස සංයෝජන වලින් තොරව, ඒ කියන්නේ සෝතාපන්න වුණා කියන එකට ඒ හේතුඵල නිසා ඇතිවන්නා බව, ඇතිවන සැනකින් නිරුද්ධ වන බව. ඇතිවන සැනකින් නිරුද්ධ වන බුදුන් වහන්සේ දේශනා කරේ නැහැ. බුදුන් වහන්සේ මොකද්ද දේශනා කරේ? ඇතිවන හේතු දුර වෙන නිරුද්ධ වෙන බව. බුදුන් වහන්සේ ඇතිවන සැනින් දුර වෙන කතාවක් කිව්වේ නැහැ. දුර වීම මොකක්ද කරේ? ඇතිවන හේතුව දුර වීමෙන් නැතිවන බව නිසා ඇතිවෙච්ච සැනින් දුර වෙනවා. ඒක මේ ලෝකේ විද්‍යාවට දෙන්නේ නැහැ. විද්‍යාවනයක කියන්නේ අර ඒ ඒ වගේ කරන බුදුරණවහන්සේ දැල්සේ නෙමෙයි. බුදුරණවහන්සේ වෙන්නේ ඇතිවන හේතුව දුරු වීමෙන් හටගන්නේ කියන නිසා ඇතිසැනින් දුරු වෙනවා කියලා කියනවා කියන්නේ. ඒතකොට මේ ප්‍රශ්නේ කරදී. ප්‍රශ්නේ අරදී ජනකින් විරුද්ධ වන බව ප්‍රකාශ ගැනීමෙන් ඇලීම ගැටීමෙන් තොරව සංස්කාර කෙරේනවා. ඇලීමේ මේ මේකට මෙහෙම ගැලපෙනවා. පංචීපාස්කන්ධය දුර වෙලත් නැහැ. ඒ කියන්නේ නිවීම මුලින්ම නිවන නිවන නැති සක්කාදිට්ඨිය දුරු නොකරපු කෙනෙකුට මේ ලෝකේ හට ගන්නවා තියෙනවා තියෙන දෙයක් නිහම් වෙන්නේ. ඔන්න දැන් මොන පංචීපාස්කන්ධයක් හටගත්තා. දැන් අපේ දාන ලේබල් දෙකක් තියෙනවා. හට ගන්නවා තියෙනවා හට ගන්නවා තියෙනවා කිය ඉන්නකොට එදවත් මොකක් සංස්කාරයක් නේ සංස්කාරයක් කෙලේ නම් කියලා තියෙනවා සංස්කාරයක් වෙනවා. එතකොට ඉතින් මේ සංස්කාරය පුණ්‍ය චේතනාවකුත් නැහැ කියලා. අපුණ්‍ය චේතනාවකුත් නැහැ. පිනකුත් නැතුව, පාවකුත් නැතුව එයාට සමහරවිට ඒ වගේ නැත්ති විංචි වගේ දෙයක් ගන්න පුළුවන් වුණා. නැත්තම් මොනවා හෝ දෘෂ්ටියක් අරගෙන එක්ක ඒ ලෝකයකට ආනෙන්ජ පැත්තකට යොමු වෙන්න පුළුවන්. නැත්තම් ඒ දෘෂ්ටියත් එක්ක ඒ හැඟීමත් එක්ක ඉන්නකොට එයාට ඒ අදාළ රාශි තියෙනවා. ඒක කුසල් ලකුසල් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නය අහපු කරුණු ටික ඇත්තට ප්‍රශ්නෙක් කියලා දී ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නෑ විසංකාර වුණා. කුසල් අකුසල් පින පව ආනින්ද ඔක්කොම නිරුද්ධ වීම කතා වෙන්නේ කොතනද? අරහත්ත්වයේ. එතකොට එනනම් සංස්කාරයක් කෙරේ නම් කතා කරන දෙයක් නෑ. විසංකාරය වෙනවනම් පුඤ්ඤා පුඤ්ඤානින්ද ඊදෙන්නේ නෑ. ඒ ඔක්කොම ඉක්ම වෙනවා. ඊළඟට තමයි අවසාන ප්‍රශ්නේ දෙන්න අවසන් කරමු. ධාතු කුසලතාව සහ මානසිකාර කුසලතාව විස්තර කළ දෙන්න කියලා කියනවා. මේක ඇත්තටම අපිට විස්තර වශයෙන් වෙන විග්‍රහයක් කරන්න මොන පොඩ බලන්න ඕනේ මොකද විදේශනා කොවිදුතෝ හම්බෙන්නේ කියලා. ධාතු කුසල වශයෙන් ධාතු විග්‍රහ තියෙනවා වෙනින් වශයෙන් කොටස් කරලා ඒ ධාතු මොකද්ද කියලා පැහැදිලි කරලා ඒ ධාතු පට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ ධාතු කියන්නේ මොකද්ද ධාතු බඳ සූත්‍ර ආදී තුල ඒ ධාතු වෙන වශයෙන් පැහැදිලි කරනවා. මානසිකාර කරන්න කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරලා තියෙනවා ගොඩක් දේවල්. මානසිකාර කරන්න කියනවා. පරිමාංශන සූත්‍රය කියන පටිච්චසමුප්පාදේ මානසිකාර කරන්න. ඒ කියන්නේ කල්පනා කරන්න. ඒතර මානසිකාර කරන්න කියලා තැන්වල උදාහරණ තැන්වල තියෙනවා මේ පටිච්චසමුප්පාද ගැන කල්පනා කරන්න කියන කර්ම. ඉතින් ඒ විදිහේ විග්‍රහයක් තමයි දේශනාවේදී හම් වෙන්නේ. ඊළඟට මට මතක හැටියට සංවිතනිකයම සූත්‍රයක් තියෙනවා පටිසමුප්පාදේ බුදුරණාහි සජ්ජායනා කරගෙන ඉති වික්ෂෝපකට කියන ඔබ සජ්ජායනා කරන ලොකු මානසිකාර කරන්නේ ඔය තමයි ධර්මද දල දාසනයට හේතුව කියලා බුදුරණවහන්සේ දේශනා කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ ආකාරය තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මානසිකාරය කිරීම සහ ධාතු කුසලතාවය කියන කාරණා පිළිබඳව. ඉතින් එතනින් එහා අපිට තේරුම් ගන්න තවත් දේශනාව තුනම අධ්‍යය අපි බලන්නට වෙන වෙන ක්‍රමයකට අපට බෑ එක තේරුම් ගන්න. හොඳයි එහෙනම් අද කාලයේ ඉවරලා ගියා. අංගුත්තර නිකාය විග්‍රහය කරලා අංගුත්තර නිකාය සූත්‍රවලට අදාළ නොවන විදිහේ ධර්මයේ ගැන අපි ධර්ම සාකච්ඡාවේදී කළා සමහර සූත්‍රන තිබුණා ඒ කාරණාවල්. නමුත් බුදුරණවහන්සේගේ දේශනා දහමට ගැලපෙන අපි කතා කරපු දේ වුණා ධර්මයේ තුල අන්තර්ගත දේශනා වල සාකච්ඡා කරන්න තිබුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ත්‍රිපිටකය ආරක්ෂා කිරීම පිළිබඳ ත්‍රිපිටකය දිවන්දනාව පිළිතරමින් බොහෝ වැඩමුළු මේ කාලය තුළ තිබුණා. අපි හැබැයි ප්‍රායෝගිකව ඒක යොමු කරනවා කියන එක තිබුණේ නැද්ද? ත්‍රිපිටකයේ වැදගත්කම ඊළඟට ත්‍රිපිටකයේ තියෙන වටිනාකම මුළු ගන්නමින් උත්සව හැමදේම කරලා දැන් අපි ත්‍රිපිටකයේ තියෙන වැදගත්කම ඊදී අන්තර්ගතයේ කතා කිරීම තුලින් නේද හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි අද කරන්නේ දුන්නේ ප්‍රායෝගිකව ත්‍රිපිටකයේ ගරු කිරීමක් තමයි කරන්නේ වුනේ. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ දැන් මාස 6ක් 7ක් කාලයක් තිස්සේ ධම් විපදන පාද කරගෙන අංගුත්තර නිකාය ඊළඟට ධම්මපාරමී ආරණ්‍ය තුල සංයුත් නිකාය ඒ වගේ මජ්ක්‍ධිම නිකාය සවන් සිසිලස දහම් සාකච්ඡාවක් අපි විස්තර කරමින් යනවා ඉතින් මේ නිසා ප්‍රායෝගිකව අපි ත්‍රිපිටකයේ ගරු කිරීම කරනවා ඉතින් ඒක ඇත්තටම සතුටු වෙන්න පුළුවන් ප්‍රතිපත්තියට ඔව් ඒක තමයි. ඒක අපි ඇතුලේ තියෙන අන්තර්ගතයේ පුරුදු කිරීමට යොමු වෙන්නේ ඒක ආරක්ෂා කිරීම කියන්නේ ඒක පැත්තකලා තියන දුම් ගහගෙන ඉන්න එක නෙමෙයිනේ. ආරක්ෂා වෙන අපි කතා කරන්න ඕනේ. එහි තියෙන අර්ථය බලන්න ඕනේ. එහෙනම් අපි ඇත්තටම ප්‍රායෝගික කතාව නෙමෙයි මේ කිව්වේ. ප්‍රායෝගික කරනවා කිය, ඉමු කරනවා කියන්නේ නෙමෙයි. ප්‍රායෝගික කරන්න තියෙන එක අන්තර්ගතයකනේ. ඒ ත්‍රිපිටකය රැකගත් ධර්මයේ ආරක්ෂා කර ගැනීමට අන්න පරියාසය තමයි දහම සාකච්ඡා කිරීම. ඉතින් ප්‍රායෝගිකව ඒ දේ කරනවා ඉතින් සතුටටපත් වෙන්න පුළුවන් සමාජය තුළ ඒක උත්සවශ්‍රීයෙන් යොමු වුණා ඒක වෙන වෙන පැති වලින් ආරක්ෂා කරන්න ඉතින් ප්‍රායෝගිකව අපි මේ දේ දියුණු වෙන සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අපි කල්පනා කරොත් විශාල තින් අපේ ජීවිතයට එකතු වුණ මේ ධර්මයේ පාදක කරගෙන ඒ නිසා මම පැහැදිලි කරේ අපි මේ මේ අතහරින්න නැතුව සූත්‍ර ඔක්කොම කතා කිරීම තුළින් අපි ඒකට මේ තවත් අපිට මේ සැබෑ ගෞරවයක් ඒ ධර්මයට අපි යොමු වෙනවා. ඉතින් ඒක විශාල පින. මේ ඉතින් ඒ නිසා ඒ රැස් කරගත්ත සියලු පින් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්තා අනුමෝදන් වෙත්තා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා ප්‍රසාර කියලා දෙවියන් අපි නමෝදන් කරමු. ඒ වගේම රස කරගත් සියලු කුණ ධර්මයන් අප නමින් නිවැරදි සියලු මළගියන්ට නමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම භවති වදාළ පදාලාති පූජනීය කටුකුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේට දරණාගම මුසුදම්ම ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු උපකාරය කෘත්වා ප්‍රසාද කියලා පින් අනුමෝදන් කරමු රැස්කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේ කෘපාකයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න. මේ සියලු පින් උපකාරයක්ම විත්‍රා ප්‍රසාද කියලා පින් කරනවා කරමු. ඒ වගේම ලෝක ශාසනයේ සුරකින් දහම ඉස්මතු කරන මහයතිවරයන් වහන්සේලාටත් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් කරනවා කරමු. ඒ වගේම ගම්රී පදනමේ සභාපති අසන්න තිලකරත්න මහත්මයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය ඒ වගේම මේ නිර්මාණය කරන්න යොමු වෙච්ච සෑම සිල්දනාටම මේ ගුණ ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්න මේ ඔබ සිල්දනාට ධර්මයේ පතුරවන්න උදව් කරන සෑම සිල්දනාටම මේ පුණ්‍ය ධර්මයෙන් සතුටු වෙත්වා ඒ වගේම ඒ සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් කායික මානසික සැනසීම දරායවා කරන කියන සියලු ධර්මික දේ සඵල වේවා පුනරවමනන්ත ආශිර්වාදයේ දිව්‍යම ධර්මික ආරක්ෂාවල පරණේ සැලසීවා උතුම් නිවනින් සැනසෙන්නේ මේ සියලු පින් හේතු වාසනා වේවා ප්‍රසාද පිළිගන්නවා